අපි දැන් තික නිපාතය තමයි සාකච්ඡා කරමින් සිටින්නේ. අපට වැඩසටහන් දෙකක් කරන්න බැරි වුණත් අපි අන්තර්ජාලය ඔස්සේ ඔබට එය ශ්‍රවණය කිරීමට සැලැස්සුවා. ඉතින් අපි මුල සිටම දැනගත යුතු කාරණාවක් තියෙනවා. ඒ තමයි බුදු කෙනෙක් ලෝකෙට පහළ වෙන්නේ ඇයි කියන එකත් බුදු කෙනෙකුගේ ධර්මයක් අපට අවශ්‍ය ඇයි කියන එක. ඕක අපි තේරුම් නොගෙන බුදුරජාණන් වහන්සේගේ ධර්මය අහුවට වැඩක් තියෙනවද? බුදුරජාණන් වහන්සේ නමක් ලෝකේ පහළ වෙන්නේ ඇයි කියන එකත් බුදුරජාණන් වහන්සේගේ ධර්මය අපට අවශ්‍ය ඇයි කියන එකත් දැනගත්තොත් නේද අපට බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ වැදගත්කමක් තියෙන්නේ. ඒකෙන් ප්‍රයෝජන ගන්න පුළුවන්. ඔය ඔය කාරණාව නොදැන අපි අද ගොඩාක් කටයුතු කරනවා. ඉස්සරහම කියන්නේ බුද්ධ කියන නැත්නම් ඒ උත්තරමයාගේ කෘත්‍ය නොදන්න කෙනෙක් ඇහුවොත් ප්‍රශ්නයක් නැහැ. එයා අහපු තැන දැනගන්න ඕනේ. එයා අහපු තැන දැනගන්නවා බුදු කෙනෙක් කියන්නේ කවුද කියන එක. අහපු තැන දැනගන්නවා බුදු කෙනෙක් කියන්නේ අපට වැදගත් ඇයි කියන එක. ඒ කියන්නේ බුද්ධ කියන ඒ උත්තරමයාගේ කෘත්‍ය නොදන්න කෙනෙක්. දැන් අතීතයේ ගත්තොත් කසීභාරද්වාජ ඊළඟට ආලෝක අඟුලිමාල ඔය විවිධ කට්ටිය හිටියා. තව බොහෝ අය හිටියා. බුදුරණවහන්සේ කියන්නේ කවුද දන්නේ නැහැ. හැබැයි අහපු තැනදී හම්බුනේ බුදුරණවහන්සේ කියන්නේ කවුද කියන එක. ඒ බුදුරණවහන්සේගේ ධර්මයේ තුලින් අපට ලැබෙන්නේ මොකද්ද කියන්නේ? දැන් අපි යම් මට්ටමකට දන්නවනේ. අපට තේරෙන මට්ටමකට අපි දන්නවා. හැබැයි අපි ඒ දන්න දේ හරිම දේද කියලා අපි පොඩ්ඩක් බලන්න. එහෙම නොවුනොත් අපට පුළුවන් වෙයිද බුදුරණවහන්සේගේ ධර්මයෙන් ප්‍රයෝජන ගන්න? බැහැ. මොකද අපි බුදුරණවහන්සේගේ ධර්මය කියලා හිතනනේ ඒක දන්නේ. මම කියපු තේරුණා නේද? අපි බුදුරණවහන්සේගේ ධර්මය කියලා හිතනනේ ඒක කරන්නේ. අපි හරියටම දැනගත්තේ නැතිනම් කරන දේ තුළ ප්‍රතිඵලයක් ලැබෙයි. හැබැයි බුදුරජාණන් වහන්සේ වෙන්න දේ තුළ ප්‍රතිඵලයක් ලැබෙනවද? නෑ. බුදු කෙනෙක් කියන්නේ කවුද? තනියම ධර්ම ජීවිතේ සත්‍ය දැකලා ඊතර වෙච්ච කෙනෙක් නේ. ඊතර වුණා විතරක් නෙමෙයි ඊතර වෙච්ච දේ අන් අයට කියලා දුන්නා. මොකද්ද අනිත් අයට කියලා දුන්නේ? අනිත් අයට කියලා දුන්නේ මොකද්ද? පංච උපාදානස්කන්ධයද? පටිච්චසමුප්පාදේ බොජ්ජංගද අනිත් අයට කියලා දුන්නේ මොකද්ද? නිවන් මාර්ගනේ. වෙන දෙයක් කියලා දුන්නේ නැහැ. අනිත් අයට කියලා දුන්නේ නිවන් මාර්ග. නැත්තම් සක්කාය දිට්ඨිය දුරු කරනවා කියලා දුන්නේ. අපිට සක්කාය දිට්ඨිය දුරු කරනවා හම්බෙන්නේ නැතුව පංචපස්සකේ හම්බෙනවා. පටිච්චසමුප්පාදේ හම්බෙනවා. බොජ්ජංග ටිකත් හම්බෙනවා. අපි ඒක දන්නවා. නමුත් හම්බුන්නේ බුදු කෙනෙක් පහළ වීමේ අර්ථය බුදු කෙනෙක් දෙන කෘත්‍ය හම්බෙලා නැහැ. ඒක හම්බුනේ නැත්නම් අපි අර විෂය නිර්දේශය තුලින් අපට මොකක් හම්බෙයිද? හම්බෙන්නේ නැහැ මොකද? දැනුමක් විතරයි. එක්තරා දැනුමක් විතරයි. අපට හම්බ විය යුත්තේ කුමක්ද? නිවන් මාර්ගය. තුල්ලපන්තික ස්වාමීන් වහන්සේට මේ ලෝකෙ මට්ටමේ දැන් දැනුම කියන එක අතීතේ ඉඳලා එන්නේ නැහැ නේ. හැකියාවක් එනවා පුරුදු කරගෙන. දැනුමක් එන්නේ නැහැ දැනුම දැන් අපි හිතමු චුල්ලපන්තක සාන්නාංශගේ දැනුම අතීත ජීවිතේ තිබිච්ච දැනුම ආවර්ජනය මේ ජීවිතේ මතක නැතිකොට අතීත ජීවිතේක ආවර්ජනය කරගන්නේ කොහෙද? නේ? මේ ජීවිතේත් මතක නැහැ. අතීත ජීවිතේක ආවර්ජනය කරගන්න හැබැයි. බැහැ. එතකොට ප්‍රෝණමන්තර සානස දනෝ පංචපාස්කන්ධය. දහම්පද හතරක් දන්නේ නැහැ. පරිසම්පදයක් දන්නේ නැහැ. හැබැයි පරිසම්පද දැක්කද නැද්ද? නිවන් වග හම්බුණාද නැද්ද? බාහිදාරු චීරි දිට්ඨ දිට්ඨ මතන් කිව්වා. නිවන් වග හම්බුණා නැද්ද? බුදුරණාහි පෙන්නනවා සතිපට්ඨානේ හරියට නැත්නම් නිවන් දකින්න බෑ කියලා. රමණගත සූත්‍රය. එතකොට සතිපට්ඨානය කියන්නේ දැන් දන්නවද බාහිදාරු චීරි? සතිපට්ඨානේ කහලා දිනවන්නේ. නෑ. හැබැයි වැඩුවද වැඩුවද නැද්ද? මොකද වැඩුන් නැත්නම් නිවන් දකින්න බෑ. එකයින මග්ගු එකම මාන වේ. හැබැයි දන්නවද? දන්නේ නෑ. හැබැයි වැඩුන් නැද්ද? වැඩුණා. එතකොට සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ ඒ ධර්ම හිතේ පවවා කියනකොට ධර්ම දැක්කා. පරිසම්පද දන්නවද? දැන් මේ මේ අපි දන්න දුරුසාකාර කරුණු ටික නෑ. ඒ පංච පාස්සනි දැක්කද නැද්ද? එහෙනම් මේ ධර්මයේ තියෙන්නේ කුමක් පිණිසද? මේ ධර්මයේ තියෙන්නේ ආධ්‍යාත්මයේ සක්කාය දිට්ඨිය මූලිකව සක්කාය දිට්ඨි දුරුවීම පිණිස නෙවෙයිද? අනිත්‍යනා කියන එක වැරදි කියලා තමන් දැනමින් පෙන්නන එකද? හොඳට හිතන්න. තව කෙනෙක් බුදුබණ කියනවා. තමන් දන්න දැනුමින් අනිත්‍යනාගේ බුදුබණ වැරදි. අපට මේක හම්බ වෙනවද නැද්ද? ඔය ඔය කරුණ අපේ ජීවිතේ හැම වෙලාවෙම නැද්ද? අපි දන්නේ නිවැරදි දැනුම අනිච්චනා කියන බුදුබණ අපි දන්න නිවැරදි දැනුමත් එක වැරදි. බුදුරණවහන්සේගේ බුදුබණ තියෙන්නේ මොකටද? බුදුරණවහන්සේගේ ධර්මයේ තියෙන්නේ සමාගේ සක්කායදිට්ඨිය දුරු වෙන්න. දැන් වැඩුණේ මොකද්ද? අනිච්චනා වැරදි මං හරි. මොකෙන්ද මං හරි උනේ? ඒ දැනුමෙන්. ඒ දැනුමින් මං හරි අනිච්චනා වැරදි වැඩුණේ මොකද්ද? සක්කාය දිට්ඨිය. බුදුරජාණන්සේ කියපු දේ තුළින් අපට නිවන් මඟ හම්බුණාද? නිවන් මඟ හම්බ වුණේ නැහැ. සක්කාය දිට්ඨිය දුර වෙන මඟ හම්බ වුණේ නැහැ. හම්බ වුණේ මොකද්ද? සක්කාය දිට්ඨිය වැඩෙන මඟ. බලන්න හැම පැත්තම කල්පනා කරලා බලනකොට කොහෙන් ගියත් කියන්නේ මොකද්ද? සක්කාය දිට්ඨිය දුර වෙන මඟද වැඩෙන මඟද? වැඩෙනම ගන්නේ කොහෙන් ගියත් හම්බෙන්නේ සක්කාය දිට්ඨිය වැඩෙනවා. ඒ කියන්නේ බුදුරණවහන්සේ වෙන්නන්නේ මේ දුක හැදෙන වැඩ පිළිවෙලේ පටන් ගන්න මොකද්ද? ආශ්‍රවනේ අවිද්‍යාව. අවිද්‍යාවට හේතුව ආශ්‍රව. ආශ්‍රව වලට හේතුව අවිද්‍යාව. ආශ්‍රවකම අවිද්‍යාශ්‍රවය දෙනවා. ඒ කියන්නේ නෝනක්කාරකමද මෝඩකමද? මෝඩකමට යන ගතියම නේද තියෙන්නේ. ඉතින් ඒ දැන් අපි කල්පනා කළොත් ඒක සාධාරණ නැද්ද? බුදුරණවහන්සේ වෙන්න මොදේ ඇත්ත වෙනවද නැද්ද? ඇයි මෝඩකමට යොමු වෙන ගතියමයි කුණින්ගියක් තියෙන්නේ. ඒක අපි තුලින් ප්‍රත්‍යක්ෂ වෙනවද නැද්ද? ප්‍රත්‍යක්ෂ වෙනවා. ඒක පොඩ්ඩක් හරි ප්‍රත්‍යක්ෂ වුණොත් මෝඩකම අපි තුල ඉක්මනට යනවා කියලා දැන් උත්සාහ ගන්න මොකටද? මෝඩකමක් බවම තමයි අත්විඳින්නේ නේද? මෝඩකමක් බව අපට පොඩි හරි කාරණාවකින් ධර්මය ඇහිද්දී අපට යම් සියයකින් වැටෙනවා නම් අපි දැන් උත්සාහ කරන්නේ තව දුරටත් මේ මෝඩකම මොකද්ද කියලා හොයාගෙන මෝඩකම දුරු කරන්න නෙමෙයිද? මෝඩකම හොයාගෙන මෝඩකම දුරු කරන්න. ඕක නෙමෙයිද අපට හම්බ විය යුත්තේ. අපට හම්බ විය යුත්තේ ওই කාරණාව නෙමෙයි. දැන් බුදුරණන් වහන්සේගේ ධර්මය ඉගෙන ගන්නකොට හම්බෙන්න ඕන කාරණාව සක්කාය දිට්ඨි දුරු වීමක් නේද? වෙන දෙයක් හම්බෙන්න ඕනද? ඉස්සල්ලාම හම්බෙන්න ඕනද? බුදුරණාහිසේගේ ධර්මයේ ඉගෙන ගන්නකොට ඉස්සල්ලාම හම්බෙන්න දේ ඕන දේ මොකද්ද? සක්කාය දිට්ඨි දුරු වීම. බුදුරණාහිසේ පෙන්වා දෙනවනේ කාමරාගය ප්‍රහාණය කරන එක නෙවෙයි කල යුත්තේ සක්කාය දිට්ඨි දුරු කරන්නේ. සක්කාය දිට්ඨිය දුරු කිරීම සඳහා ප්‍රතිපදාවක් නේද හම්බෙන්න ඕන තියෙනවා. සක්කාය දිට්ඨිය දුරු කරන්න නම් ඉස්සෙල්ලාම අවශ්‍ය ඒක කලින් සිදු වෙනවද මොකද්ද? සක්කාය දිට්ඨිය දුරු වෙන ප්‍රතිපදාවක් හම්බෙනවා. ඔන්න ඔය ප්‍රතිපදාවේ ආරම්භය තමයි යෝනිසෝ මනසිකාරය. ඒ ප්‍රතිපදාවේ ආරම්භය තමයි සද්ධානුසාරී බව. එහෙනම් සද්ධානුසාරී කියලා කියන්නේ පින්වතුනි බුදුරජාණන් වහන්සේ ප්‍රතිපදාවක් තුල ශ්‍රද්ධාවෙන් පිළිගත්තා. බුදුරජාණන් වහන්සේව ප්‍රතිපදාවක් තුල ශ්‍රද්ධාවෙන් පිළිගත්තා කියන එකයි ශ්‍රද්ධානුසාරය. ප්‍රතිපදාවෙන් හිතීමෙන් බුදුගුණ හිතීමෙන් හම්බ වෙන්නේ කුමන සංස්කාරයක්ද? පුණ්‍ය සංස්කාරය. ඒක කාටද හම්බ වෙන්නේ? මට. මට පුණ්‍ය සංස්කාරයක් හම්බ වෙන බුදුගුණ කල්පනා කිරීම. ප්‍රතිපදාව කියන්නේ එහෙම එකක් නෙමෙයි. අපි හිතන ප්‍රායෝගිකව අපේ තියෙන අත්දැකීමේදී අපට හම්බ විය යුතුයි මොකද්ද? බුදුරන් වහන්සේ ඇත්ත කිව්වේ කියලා. බුදුරන් වහන්සේ අඩුවක් කිව්වේ නැහැ කියලා. ධර්මයේ සවකතයි කියලා. ඒක ප්‍රතිපදාවෙන් හම්බ වෙන්න ඕනේ. එහෙනම් අපි ගොඩාක් කරුණු මේ සම්බන්ධයෙන් කතා කළා. බුදුරන් වහන්සේගේ ධර්මය ඇත්තයි කියලා පිළිගන්න අපට මේ ලෝකේ කිසිදු විග්‍රහයක් එකතු කරගන්න පුළුවන්. ඒ කියන්නේ බුදුරන් වහන්සේ කියපු කාරණාව තේරෙන්නේ නුවණටනේ. කියන්නේ නුවණ ඕනෙන් තේරුම් ගන්න. අපට නුවණ නැතිකමට අපට තේරෙන එක මේක තේරුම් ගන්න දාගෙන හරියයි. මොකද බුදුරණවහන්සේ ඉගැන්වුවේ කිව්වොත්නේ පංච පාස්කන්ධ ඉගෙන ගන්න නෙවෙයි. අපට ඕක අමතක වෙනවා. බුදුරණවහන්සේ අපට පටිච්චසමුප්පාද ඉගෙන ගන්න නෙමෙයි කියලා දුන්නේ. ඔක අපට අමතක වෙනවා. මොකද්ද බුදුරණවහන්සේ අපට පෙන්වන්නේ? සක්කාය දිට්ඨිය දුරු කරන්නයි පෙන්වන්නේ. සක්කාය දිට්ඨිය දුරු වෙන මගකුයි ඉස්මතු කරේ. ඒකටයි ධර්මයේ දුන්නේ. අපට සක්කාය දිට්ඨි දුරු කරගන්නට කොහොම හරි ඕන මොකක් කරගන්නද? අර විෂය නිර්දේශයේ තේරුම් ගන්න. අපි යොම් වෙන්නේ ආධ්‍යාත්මයේ ප්‍රායෝගික වැඩපිළිවෙලක්. අපි තුල වැඩෙන්නේ. ආධ්‍යාත්මික ප්‍රායෝගික වැඩපිළිවෙලක්. සක්කාය දිට්ඨි දුරවන ප්‍රායෝගික වැඩපිළිවෙලක් ඇති කරගන්න අපි දෙන්නේ. අන්න අපි වැරද්ද කියන්නේ ධර්මයේ ඉගෙන ගන්න ක්‍රමේ අපි ධර්මයේ ඉගෙන ගන්නේ කුමක් එක්කද? අපි ධර්මයේ ඉගෙන ගන්නේ මට ගලප ගන්නද නැද්ද? අපි ධර්මයේ ඉගෙන ගන්නේ මම දන්න කෝණේ හා සසඳන්නද නැද්ද? අපි ධර්මයේ ඉගෙන ගන්න එකට. බුදුරණවහන්සේ ධර්ම ඉගෙන ගත යුත්තේ Taman දන්න කෝණේ වැරදි කියලා හැමෙට නේද? බුදුරණවහන්සේගේ ධර්ම ඉගෙන ගත් ද යුත්තේ තමන් දන්න කෝණේ වැරදි කියලා හම්බෙන්නේ නේද? තමන් දන්න කෝණයට ගලප ගන්න නෙමෙයි. ඒතර පටන් ගන්න වැරද්දක් හම්බෙනවා නේ. එතනින් එහාට යන්න පුළුවන් නේද? පටන් ගන්නෙම වැරද්දකින් නම් එතනින් එහාට යන්න බෑ නේද? ඇයි අපි ඉගෙන ගන්නෙ තමන්ගේ කෝණයට ගලප ගන්න. මං හරි මට තේරුණා මට ගැළපුණා කියලා හම්බෙන්න නෙවෙයි ධර්ම ඉගෙන ගන්න. අවංකව අපට අවංක වුණොත් මොකද අපි ඔක්කොම අවංකව යන්න බුදුරජාණන් කියනවා අවංකයි නිහතමානී නුවණයි තියෙනවනම් එයාට නිවන් මාර්ගය කියලා දෙන්න පුළුවන් කියලා ඉක්මනින්ම. මොකක්ද තියෙනවද? අවංකයි නිහතමානීකමයි නුවණ. එහෙනම් අපි අවංක විය යුත්තේ කාටද? තමන්ට. තමාට තමන් අවංක වුණොත් බලන්නට ඕනේ අපි ධර්මයේ ඉගෙන ගන්න තමන්ට තමන්ගේ ක්‍රෝණින් ගලපගෙන තේරුම් ගන්නද නැත්නම් ධර්මයේ ඉගෙන ගැනීමෙන් තමන් වැරදි බව හම්බ වෙනවද කියලා. අවංකව බැලුවොත් අපට හම්බ වෙන්නේ තමන් ඉගෙනගත්ත මෙච්චර කාලයක් දන්න දේ ඒක ගලපන එක තේරුම් ගැනීමටයි ඉගෙන ගන්න. හිතනවා අපි සත්‍යදිට දුරු කරන්න කියලා ප්‍රතිපදාවෙන් හම්බෙන්නේ දන්න දේ එක්ක ගලප ගන්න. ඒ දැනගත්තේ මමද නැද්ද? මම කියන පදනම තියෙන විද්‍යාවටද අවිද්‍යාවටද? අවිද්‍යාව කියන්නේ නුවණක්කාරකමද මෝඩකමද? මෝඩකම තුල තියෙන දේ හරිද වැරදිද? අපි ගලවගත්ත දේ හරිද වැරදිද? වැරදිනේ. ඉතින් ගලවගෙන හරියනවද? ගලවගෙන හරියන්නේ නැහනේ. ඇයි ඉතින් ගලවගන්නේ මෝඩකම තුලනේ. මෝඩකම තුල තියෙන දේ වැරදිනේ. හරි මොකද්ද? විද්‍යාවෙන් කිය බුදුන් වහන්සේ ධර්මෙනි. ඒක ඇහෙනකොට සිදුවිය යුතු මොකද්ද? විද්‍යාවෙන් කියපු ධර්මයේ ඇහෙනකොට සිදුවිය යුතු අවිද්‍යාවේ තියෙන මෝඩකමේ වැරද්ද නේද? විද්‍යාවෙන් යුක්ත ධර්මයේ ඇහෙනකොට සිදුවිය යුත්තේ අවිද්‍යාව තුළ තියෙන මෝඩකම වැරද්ද නේද? අවිද්‍යාව තුළ තියෙන මෝඩකම තුළ නේද මම හම්බුනේ. ඉතින් එහෙනම් මං වැරදිලා හරිද? මං වැරදීනේ. ඉතින් අවිත් විද්‍යාවෙන් කියපු ධර්මයේ ඇහෙනකොට හම්බ වෙන ඕන එකම කාරණා මොකද්ද? අවිද්‍යාවෙන් යුක්ත මෝඩකමින් හටගත්ත මා තුළ තියෙන වැරද්දද නිවැරදිභාවයද? වැරද්ද. ඇයි හරිදී ඇහෙනකොට වැරදිදී හටගන්නවා. එතකොට දුර වෙන සක්කායදිටි නෙවෙයිද? සක්කාදිට්ඨිය බුදුරණවහන්සේ ධර්මයේ කොච්චර සුන්දරද ප්‍රතිපදාවක් දෙන්නේ ප්‍රතිපදාවක් දෙන්නේ දැනුමක් නෙවෙයි දෙන්නේ විෂයක් නෙවෙයි කියලා දෙන්නේ තව කෙනෙකුට විෂය නිර්දේශ කරන්න නෙවෙයි දැන් අපට අවශ්‍ය අපට රූප උපාදානස්කන්ධේ වේදනා උපාදාන මේ විෂය නිර්දේශේ මාතුල නිවැරදි කර ගැනීම අවශ්‍යතාවය මාකට තියෙනවා අපි මොකට හිතන්නේ මාතුලේ විෂය නිර්දේශයෙන් අපි නිරාකරණය කරගන්නේ විද්‍යාවෙන්ද විද්‍යාවෙන්ද කියලා අවිද්‍යාවෙන් නිරවුල් කරගන්න විෂය නිර්දේශී වැරදිනේ. ප්‍රත්‍යක්ෂ වේයුත්තේ වැරදි බව. දුර්විය යුත්තේ සක්කාය දිට්ඨිය. අද අපට හම්බ වෙන්නේ නැත්තේ ප්‍රතිපදාවෙන් නිවන් මඟ. අපි එනම් ඒ කාරණාව පාදක කරගෙන බලමු බුදුරණවහන්සේගේ ධර්මය. ධර්මයේ තියෙනවා ලෝකයේ විග්‍රහ කරපුවත් තියෙනවා. ඊතර වෙන ප්‍රතිපදාව විග්‍රහ කරපුවත් තියෙනවා. අද තියෙන්නේ දේවදූත වර්ගය. ඉති පළවෙනි සූත්‍රයේ සරල සූත්‍රයක් තියෙන්නේ. සබ්‍රහ්මකාණ වික්කවේතානි කුලානි යේ සම්පුත්තානං මාතා පිතරෝ අජහාගාරේ පූජිතෝ වන්ති බුදුන් වහන්සේ පෙන්වා දෙනවා මහණෙනි මේ පවුල් වල ඉන්න කුල දරුවන් මව්පියන්ට තම නිවැරදිව පිදුම් ලබනවා නම් ඒ කියන්නේ මව්පියන්ට නිවැරදිව සැලකනවා නම් අන්නේ පවුලේ සිටින්නේ පවුල බ්‍රාහ්මණයන් සම් බ්‍රාහ්මණයන් සහිතවයි සිටින්නේ කියන්නේ. ඇයි පිළියුතු අයව පුදනවා. ඊළඟට බුදුරණවහන්සේ පෙන්නනවා ඒ වගේම ඒ කුල දරුවන් ඒ තම මව්පියන්ගෙන් ආචාර කියන්නේ දැනුමතු කර ගන්නවා නම් දෙමාපියන්ගෙන් දැනුමුතුකම් ගන්නවා නම් අන්න එයාලා පූර්ව ආචාර්යවරු සහිතවයි සිටින්නේ කියනවා. ඒ වගේම බුදුරණවහන්සේ වෙනවා දෙමාපියන්ට පුද සත්කාර දෙනවා නම් ආහාර පාන ආදී උපස්ථාන කරනවා නම් ඒ දෙමාපියන්ට ආහුණීය නැත්නම් ආහුණීය කියන ගුණයෙන් යුක්තවයි සිටින්නේ කියලා බුදුරණවහන්සේ වෙනවා. එතකොට බ්‍රහ්මවාසී කරනවා ඒ වගේම ප්‍රභාචාරිය වාසය කරනව දෙමාපියෝ සමග ආවනීය ගුණයෙන් යුක්තව වාසය කරනවා. මෙන්න මේ විදිහට ඉන්නකොට බුදුරණවහන්සේ අනේක නිසා පෙන්නනවා මාතා පිතෝනම් ඒතං අධිවචනං ආහුනේයාති වික්‍රේ මාතා පිතෝනම් ඒතං අධිවචනං ආහුනේය කියලා අම්ම තාත්තලාට කියනවා බ්‍රහ්මයෝ කියලා මුතාත්තලාට කියනවා ප්‍රොබ්බහචාරියෝ කියලා දෙමාපියන්ට කියනවා ඇයි එහෙම කියන්නේ? බවපකාරා භික්ඛවේ මාතා පිතරෝ පුත්තානම් මේ අම්මා තාත්තා පුත්‍රයන්ට බොහෝ උපකාරයි. ඒ නිසා බුදුරන් වහන්සේ මෙන්න මේ විදිහට ඒ කාරණාව විග්‍රහ කරනවා. ඊළඟට ඒක ගාථාවලිනුත් විග්‍රහ කරනවා. මේකට පුංචි කාරණාවක් අහන්න හිතෙනවා මට නම් ඒක ප්‍රත්‍යක්ෂ නැහැ. ඔබට බොහෝ වෙලාවට ඒ කාරණාව හම්බ වෙනවා. ඔබ සමාල්ලාවට. දෙමාපියෙක් ඒ වගේම අම්මා කෙනෙකුත් ඉන්න එක. දෙමාපියවරු ඉන්නවා ඒ වගේම දෙමාපියෝ. වැඩිපුරම බැඳීම තියෙන්නේ දෙමාපියෝ දරුවන් කෙරෙහි දරුවෝ දෙමාපියෝ කෙරෙහි. වැඩිපුරම බැඳීම තියෙන්නේ දෙමාපියෝ දරුවෝ කෙරෙහි දරුවෝ දෙමාපියෝ කෙරෙහි. දෙමාපියෝ දරුවෝ කෙරෙහි. වැඩිපුර බැඳීම තියෙන්නේ දෙමාපියෝ දරුවෝ කෙරෙහි. ඒක අපට අතීත කතාවලුත් හම්බ වෙනවනේ. අජාසත් තාත්තා කෙරෙහි ආදරය ඇති වුණේ ඇයි? දරුවෝ හම්බුණාමනේ. ඊළඟ බිම්බිසාර සුද්ධෝදන රජතුමාට රාහුල කුමාරයා ගැන පැහැදිලි කරද්දී කිව්ව නේද මේ බන්ධනේ හරි ප්‍රබලයි කියලා. දෙමාපිය අතහරින්න ලේසි. නමුත් දරුවෝ අතහරින්න අමාරුයි. සාමාන්‍ය ඒක ස්වභාවය ලෝකෙත් හම්බෙනවානේ. ඉතින් ගිහි ගියේ නික්මෙන දරුවෙකුට ගිහි ගිය අතහරින්න පුළුවන්. නමුත් දෙමාපිය අකමැති. දෙමාපියන්ට අමාරුද නැද්ද? දෙමාපියන්ට අමාරුයි. ඒ බන්ධනේ ප්‍රබලයි. ඊළඟට බුදුරණවහන්සේ පෙන්නනවා බ්‍රහ්මාදි මාතා පිතර උපචාරියාල උච්චරේ මහා මේ අම්මගාතා කියලා කියන්නේ పూర్ව ආචාර්යවරු යෝගීන් බ්‍රහ්මියෝ ආවනීය ගුණයෙන් යුක්ත දරුවන්ට අනුකම්පාව උපදවන අය. තස්මාවිතේ නමස්තේ සක්කාරේ පන පඬිතයෝ ඒ දෙමාපියන්ට සලකනවා, ගරු කරනවා, සත්කාර කරනවා. ඒ වගේම උපස්ථාන කරනවා කියලා බුදුරජාණන් වහන්සේ ගාථාවකිනුත් පැහැදිලි කරනවා නාවනවා කවනවා කවනවා මේ හැම දෙයක්ම කියනවා ඊළඟට පැහැදිලි කරනවා ඒ වගේ මෞපියන් කෙරෙහි මේ පණ්ඩිතාය මෙන්න මේ විදිහට උපස්ථාන කිරීමෙන් ප්‍රශංසා කිරීමෙන් ඒ දරුවෝ මරණින් පස්සේ සුගතියේ උපදිනවා ඒ දරුවෝ දෙමාපියන්ට උපස්ථාන කිරීම හේතු කරගෙන ඒක තමයි පළවෙනි සූත්‍රය දෙවෙනි සූත්‍රය ඔන්න ඒක ටිකක් අපට හිතන්න ඕන කාරණාව. අදකෝ ආයස්ම ආනන්දෝ යේන භගවා තේනපසංකමි. ඔන්න ආනන්ද ස්වාමීන් වහන්සේ භාග්‍යතුන් වහන්සේ ළඟට ඇවිදලා එනවා. දැන් අපි මේකේ පදනම අපි කලින් ඉගෙන ගත්තානේ මේ මේවා දැන් ඔබට මේක ඉගෙන ගන්න දෙන්නේ මේ එක එක සූත්‍ර. හැබැයි කරුණු තුනගේ බැගින් එකම වර්ගයකට ඇතුළත් කරලා දෙන මේකෙන් අපට ලේසි කරලා දෙනවා. මගෙන් එක්කෙනෙක් ඇහුවා මේ මේ ධර්ම ඉගෙන ගන්න ලේසි ක්‍රමයක් කියන්නේ කියලා. මම ඒ වෙලේ කිව්වා ආනන්ද ස්වාමීන් වහන්සේලා ලේ වික්‍රමය හදලා දීලා තියෙනවා. ආනන්ද ස්වාමීන් වහන්සේයි මහා කස්සප මහ රහතන් වහන්සේයි ඒ රහතන් වහන්සේලා ලේ වික්‍රමයක් හදලා දීලා අපට. නැද්ද? දැන් මේ ආනන්ද ස්වාමීන් වහන්සේ එක එක තැන්වල එක එක විදිහට දරාගෙන හිටපුවා නෙමෙයිද? සමහර ඒවා එක එක කියන්නේ මේ එක එක තැන්වල එක එක ඒවානේ. නමුත් අපට ලේසි කරන්නේ නැද්ද මේක අධ්‍යයනය කරන්න? කරුණු එක බැගින් තියෙනවා එකකට අරන්. හරිම ලේසි කළා. දෙක බැගින් තියෙනවා දෙකකට අරන්. තුන වගේ දෙනවා තුන ප්‍රකාරයි. ඊළඟට සංයුත නිකාය එක වගේ දේවල් එකට ගැටි කරලා තියෙනවා. මධ්‍යම ප්‍රමාණය වෙනම හදලා තියෙනවා. දීර්ඝමාන වෙනම. ඉතින් කොච්චර මේ ලේසි කරලා ගන්න එක. අය අපට ඕනද කොහෙන්ද අධ්‍යයනය කරන්න ලේසි කියලා ඉගෙන ගන්න අවශ්‍යද? කොහොමද මේ ධර්මයේ පහසුවෙන් ඉගෙන ගන්නේ? කොහොමද ලේසියෙන් ඉගෙන ගන්නේ? ඒක මේ රහතන් වහන්සේලා අනුකම්පාවෙන් කරලා ධර්ම භාණ්ඩාගාරික මේ අපට මේ ධර්මයේ ලැබෙන්න හේතු වෙච්ච ඒ ආනන්ද රහතන් වහන්සේ මුල් වෙලා මේ ශාසනයේ තුන්වෙනි තෘතිය ශ්‍රාවකයා වෙච්ච මහකාශ්‍යප මහරහතන් වහන්සේ ප්‍රදානත්වයේ ඒක අපට හදලා දෙක තියෙනවා. අපි ඒ පිළිවෙලට කරා නම් හරි. අය අපට පිළිවෙලක් හදාගන්න දෙයක් නැහැ. ඒ පිළිවෙල හදලා දෙලා තියෙනවා. කොච්චර දේශද? අපේ තියෙන්නේ කම්මැලිකම. නැද්ද? කම්මැලිකම තියෙන්නේ. මම ඔබ අර මම පර්ත් නෝර වැඩසටහන කරපුවා නම් මුචි කාරණාවක් මම එක සීකරලා දෙන්නම්. මොකද ඒක සීකරලා දෙන එක හොඳයි. අතීතයේ මේ ඔබ අහලා කියනවාද අතීතයේ මිනිස්සු මේ ධර්මය මතක තියාගෙන හිටියා කියලා. දැන් ඔය මේ කවුද? මිගාර මාතානේ. පාරායනවත් ගිහින් මට ඔය විතරනේ විනය ඉගෙන ගන්නකොට තේරෙනවා සමහර ගිහි අය දන්නවා බුදුරණවහන්සේ මේ ශික්ෂා බෙදුවා කියලා. අය භික්ෂුන්ට මුකුත් කරන්න දෙයක් නැහැ. ඒ කියන්නේ භික්ෂුව වැරද්දක් කරනකොට ගිහිය දන්නවා ශික්ෂා මොනවද තියෙන ඔබ වැරදි කියන්නේ. එතකොට මේ ඒ විදිහේ ඒ ඒ ඒ කාලේ ගිහියෝ ඒ කියන්නේ මගපලලාමි ගිහියෝ ඒ කාලේ ඒව දැනගත්තේ තාක්ෂණ විවිරල් ටෙලිෆෝන් කරලා කවවද කිව්වද බුදුරණවහන්සේ මෙහෙම ශික්ෂාවක් පැන බුදුරණවහන්සේම ධර්මයක් කිව්වා කියලා කිව්වද ටෙලිෆෝන් කරලා කාට හරි ඉන්ටර්නෙට් එකේ තිබ්බද නැත්තම් පොතක ලියලා කොහේ හරි අත්‍යවදේ ලියපුණට බෙදුවද පොත් ගහලා බෙදුවද දරුවල බෙදුවද ඒක දන්නවද නැද්ද ඒ නිසා මගපල් ලැබුවද නැද්ද මගපල් ලැබුවා ඇයි ඒක වැදගත් නිසා නෙමෙයි දැනගත්තේ කියන්නේ එවැනි තාක්ෂණය නැතුව තියෙන්නේ ඒක දැනගත්තද නැද්ද? එයාලා මගපල ලැබුවද නැද්ද? ඇයි හදගන්නේ නැද්ද? අද කම්පියුටරේ දිනවල නැද්ද මේ ධර්මයේ? ඉන්ටර්නෙට් එකේ පොත්වල දිනවද නැද්ද? ටෙලිෆෝන් කරලා කියන්න පුළුවන් දෙයක්ද? ගල්වල කොටලා දිනවද නැද්ද? ඔක්කොම දිනවනේ. දන්නවද නැද්ද? අවබෝධ කරගන්න පුළුවන් දෙයක්ද? නෑ. ඇයි? එච්චර තියෙද්දිත් දන්නේ එච්චර තියෙද්දිත් දන්නේ ඉතින් අවුල ගන්න පුළුවන්ද? බෑනේ. සාධාරණ නැද්ද? සාධාරණයි. ඉස්සරේ ඔය මොකක්වත් නැතුව තියෙද්දිත් දන්නවද නැද්ද? දන්නවා. ඒ නිසා නෙවෙයි අවබෝධ කරේ. ඒකයි අවබෝධ කරේ. අද ඔය ඔක්කොම තියෙද්දිත් දන්නේ ඉතින් දන්නේ නැත්නම් අවබෝධ කරන්නේ කොහොමද? එහෙනම් බලන්න අපේ එකති විවෘතේ මොකද්ද? කොරස් කොණ්ඩ හදාගන්නකද? ඈ නෑ එක දෙවියන්ට හරි දේ ඉගෙන ගන්න එකනේ හරි දේ ඉගෙන ගන්න ඕනේ අපිට. කොහොම හරි අර කොරස්කට අර දාන්න දඟලනවා වගේ කරගන්නයි ඕනේ. හරි දේ අවශ්‍ය නැහැ. ඒ කාලේ මිනිස්සුන්ට නම් පුදුම වැදගත්කම කොහෙද බුදුරණවහන්සේ මොකක් හරි කියන්නේ. ඒක ඉගෙන ගන්න ඕනේ. කොහෙද ශික්ෂාවක් පනවන්නේ? කාටද මේ නුවණති මිනිස්සුන්ට? ඇයි වැදගත්? සාස්ත්‍රඥ වහන්සේ එච්චර වැදගත්. සාස්ත්‍රඥ වහන්සේ කටින් වචනයක් පිට වෙනවද? ඒක එච්චරට වැදගත්. කිසිදු තාක්ෂණයක් නැතිව කිසිදු ලිඛිත සටහනක් නැතිව ඒ වැදගත් වෙච්ච නිසා මිනිස්සු මගඵල ලැබුවා. අද අපට එච්චර තාක්ෂණයේ තියෙද්දී ලිඛිත සටහන් තියෙද්දී ඒත් අපට මතක ඒක අපි මතක තියාගන්න එක අතහරිනකෝ බලන එක මතක තියාගන්න එක පැත්තකට දාන්නකෝ මොකද මතක තියාගන්න අමාරු වෙන කීයකනේ බලන එක ඒක නැත්තම් සාධාරණ නැද්ද දහම අවබෝධ කරගන්න බෑ කියන එක? සාධාරණයි නේ. ඒ ඉතින් අපි වැඩි කරන්නේ එහෙනම් පින්වතුනි අපි කොච්චර වැදගත්කමක් මේකට තිබිය යුතුයිද කියන එක අපි අපි ගැන හිතලා බැලිය යුතු නැද්ද? බැලිය යුතුනේ. කොච්චර බැලිය යුතුයි? විශාල වශයෙන් බැලිය යුතුයි. ඒ වගේම ආයෙ බලන්න ඕන කාරණාවක් තියෙනවා. ලෝකයෙන් ඈතර වෙන මඟ පෙන්වනකොට ඒක ගොඩක් වැදගත් දෙයක් වෙන්න ඕනේ. ඒක ලෝකේ අපි ඉගෙන ගන්න දෙයට වඩා අත්‍යවදගත්කමක් වීතද නැද්ද? ගොඩාක් වැදගත් වෙනව නේද? ලෝකේ අපි ඉගෙන ගන්න දෙයට වඩා ගොඩාක් වැදගත් වෙනවා. අපිට ලෝකේ ඉගෙන ගන්න දේ තරම් වැදගත්ු නැත්නම් විතර වෙන එක පුළුවන් නේද? ඊට වඩා ගොඩක් වැදගත් වෙන්න ඕනේ. මම සාමාන්‍ය සරල දෙයක් කියන්න අපිට වැදගත් නැහැ කියලා පෙන්නනවා. ඒ කියන්නේ ධර්මෙච්ච වැදගත් නැහැ කියලා පෙන්නන්නේ සරල උදාහරණයක් කියලා. නම් මේක නිතරම කිව්වා මේ කාරණාව. ඒ තමයි අපි සාමාන්‍යයෙන් මේ ලෝකේ යම් කිසි විද්‍යාවක් දිනු වෙන්නේ. විද්‍යාව දිනු. ඒසොරි විද්‍යාවෙන් අපිට ප්‍රයෝජනයක් ලැබෙනවා. දැන් ඔන්න හිතන්න ගුවන් යානයක් උඩ යනවා නෙමෙයි. ඒක ඇතුලේ ගුවන්යානේ බෑවට පස්සේ ඉංජිනේරුවෝ එක චෙක් කරලා බලන්නේ මොනවද දෝෂ තියෙන්නේ කියලා. ගොඩක් අවධානයෙන් චෙක් කරනවද නිකන් කොහේ බලනවද? හොඳට චෙක් කරනවනේ. මොකද ඊළඟට යනකොට කඩා වැටෙනව නැත්තම්. ඒතර අපි ගම ගුවන්යානේ තියෙනවා කියලා මේ කරන්ට් එක එහාට මෙහාට අර යන්න අවශ්‍ය වයර් එකක්. වයර් එකක් ඕනේ කරන්ට් එක අර යන්න හැබැයි එතන අධික තාපයක් උත්පාදින තනක්. කරන්ට් එකෙන් හාම යෑම සඳහා වයර් එකක් දැමිය යුතුයිද? තාපයට ඔරොත්තු දෙන කරන්ට් එකෙන් හාම යෑම වයර් එකක් දැමිය යුතුයිද? තාපයට ඔරොත්තු දෙන එක. ඒක කොච්චර ඒ ගැන හිතන්නේවද නේ? දැන් කම්පරේටර් නම් සාමාන්‍යයෙන් නිකන් වයර් එක දැම්මම හරි කරන්ට් එක යනවනේ. ගොඩනන්නේ එකද? උඩට නග ගන්න පුළුවන්. උඩට යනවා මොකද වෙන්නේ? තාපය වැඩි වෙනවා. කරන්ට් වයර් එක ගුණ වුණා. ෆයිට් එක කඩ ගන්නවා. ඒතර කොච්චර අවධානයක් දෙනවද මේ ලෝකී යම්කිසි පැවැත්මක් කරගෙන යන්නේ නේ? ඒ වගේ අවධානයකින් පුළුවන් බුදුන් වහන්සේගේ ධර්මයේ ලෝකෝත්තර මාර්ගය කියන්නේ. ඒ වගේ අවධානයකින්වත් බෑනේ. ඊට ගොඩාක් වෙලා නේද? නමුත් ඒ අවධානයක්වත් නැන්නේ. ඒ අවධානයක්වත් නෑ මේ ලෝකෝත්තර ධර්මය ඉගෙන ගන්න. තව සරල එකක් කියන්න. අපට ගානක් හදන්න. ගාන හදන්න කොච්චර ඒකට අවධානය බලිය යුතුද? විශාල අවධානයක් තියෙනවා. නැත්තම් හරියට බලන්න බෑ, ලියන්න බෑ, ගණන්වල විසඳන්න බෑනේ. ඒ අවධානය නැහැ මේක ඉගෙන ගන්නකොට. අපට මේක කතන්දරයන්නේ. නේ? සරලනේ කතාවක් කියන එක මොකද්ද කතන්දරයක්? වචන ටිකක් කියමු කතන්දරයක්. ඉතින් ඒක එච්චර වැදගත් නැහැ. එහෙම වුණොත් නිවන් දැකිය හැකිද? මේ මේ මේ මේ කියන්නේ මොකද්ද? ලෝකෙන් ඈතර වෙන මඟක්. වැදගත් විය යුතු නැද්ද මේ ධර්මයේ? <coughs> සාස්ෘන් වහන්සේගේ ධර්මයේ එච්චරට වැදගත් වෙනවා. එහෙම වැදගත්කම විතරයි තියෙන්නේ. නිවන. ආනන්ද ස්වාමීන් වහන්සේ බුදුරණන් වහන්සේ ළඟට ඇවිදilla වන්දනා කරලා මෙහෙම අහනවා. ඒක මම දන්න විසින්නෝකෝ ආයස්මානන්ද භගවන්ත ඉදදෝච සියානකෝ වන්තේ විගුණ සාරූපෝ සමාධිපටිලාභෝ යතා ඉමස්මින්ච සවිඥානකේ කායේ අහිංකාර මමංකාර මානානුසයාව තාස්සු නාස්තු බහිද්දාච සබ්බ නිමිත්තේස අහිංකාර මමංකාර මනාංසෝයා නාස්තු යස්ස යංච චේතමුත්‍ති පඤ්ඤාමුත්‍ති උපසම්පජ්ජ විරතෝ අහිංකාර මමංකාර මානාංසෝයා නවන්ති තංච චේතමුත්‍ති පඤ්ඤාමුත්‍ති උපසම්පජ්ජ විහෙරියාති ප්‍රශ්නයක් අහන්නේ ආනන්ද ස්වාමීන් වහන්සේ ස්වාමීනි මේ වගේ සමාධියක් තියෙනවාද ඒ තමයි අහංකාර මම කියන ගත්ත කියන්නේ මේ සවිඥානික කයේ සවිඥානික කයේ අහංකාර අමංකාර කියන්නේ මම වගේ කියන මානානුසය නොවන බහිද්ධා සබ්බ නිමිත්තේ සියලු බාහිර නිමිති වල අහංකාර මමංකාර මම මගේ කියන මේ මේ මේ නිමිත්ත නොයන චේතෝ විමුක්ති ප්‍රඥා විමුක්ති උපසම්පදාගෙන වාසය කරන්න ඕන මේ මේ අහංකාර මමංකාර මේ අනුසය නොයන එම සමාධියක් තියන ගහනවා දැන් අහන්නේ කාගෙන්ද බුදුරණවහන්සේගෙන් ආනන්ද ස්වාමීන් වහන්සේ අහනවා සියානන්ද තියනවනන්ද එහෙම සමාධියක් තියෙනවා කොයි සමාධියක්ද මේ සවිඥානික කායේ අහංකාරමන්තර මම්මගේ කියන මානානුසය නැති වෙන බහිත්තා හබ්බ නිමිත්තේසු දැන් සවිඥානික කාය විඥාන සහිත කායය කියන බලන්න මේක දෙනකොට නිකන් කායය කියන්නේ ඒ කියන කාරණාව ලෝක විවහාර කරනකොට ධර්මයේ යොමු වෙන විදිහට විග්‍රහය දෙන්නේ සවිඥානික කාය බහිත්තා සබ්බ නිමිත්තේසු දැන් ඔබ අහලාද බාලමණ්ඩි ස්තෝත්‍රයේ ඉති අයංචි කය බහිද්දාජ නාම රූපං දයන් දයන් පටිච්ච පස්සෝ තදේවායතනනි කියලා විග්‍රහ කරලා තියෙනවා. දැන් මේ කියපු කාරණා තුනදී ලෝකේ හම්බෙන දෙයක් විග්‍රහ කළත් ඒ ලෝකේ හම්බෙන දේ තුලින් විග්‍රහය දෙන්නේ එතන පළපදියම වෙන නෙමෙයි. එතනින් එතරම්ම ඉස්මතු වෙන්නේ. නිකං කයනේ සවිඥානිකේ කයයි කියනවා. විඥානස. එතකොට විඥානේ පහළ වෙන්නේ අපි මෙහින් ගත්ත මේ කය කියලා මම කියලා ඇතුළතින් ගත්ත කාරණා මේකත් එක්ක චක්කු සෝත ගාන ජීවා කාය මන මේ විඤ්ඤාණ පහ විඤ්ඤාණය. එතකොට මේ මේ දැකලා නෙමෙයි තාම. මේ විවහාරයේ ලෝකේ අපට යන්න. දැන් එතකොට දැන් අපි බලන්නකො මේක එහෙම කියෙන්නේ බහිද්ධාවට මේ නිමිත්තට විතරක් නම් ඔබ බලන්න ඇහැර රූප පේනකොට බහිද්ධා නිමිත්තද නැද්ද? මගේ රූපේ උනත් ඇහැට මගේ රූපේ පේනකොට බහිද්ධා නිමිත්තක් නේ. අපි හැම වෙලෙම බලන්නේ පින්වතුනි බහිද්දා නිමිත්තේ මේක දුරු කරගන්න විතරයි. අපට මේ හේතුඵල ක්‍රියාකාරීත්වය කියන එක අහුවෙන්නේ මම මගේ කියන කාරණාව අහුවෙන්නේ මේ මැනීම කියන කාරණාව අහුවෙන්නේ අපි හැම වෙලෙම බලන්නේ පැත්තක ඉඳලා තව පැත්තකට. අපට මේ දෙපැත්ත කියන එක හැම වෙලෙම එක පැත්තක් වැරදි කියලා තව පැත්තකට අහු වෙනවා. මෙතන මෙතන මෙතන වැරදි කියලා හම්බෙන්නේ හැබැයි මෙතන තවත් සියුම්ම මනසක් මනසින් කල්පනා කරලා දැන් අපි සරලව හිතුවොත් පුංචි සරල කාරණාවක් දැන් අපි හිතමු අපට හම්බ වෙනවා මේ ලෝකේ බාහිර තියෙන සියලු දේවල් අනිත්‍යයි දුකයි අනාත්මයි මෙතන තියෙන දේවල් අනිත්‍යයි දුකයි අනාත්මයි කියලා අපට අපේ සංකල්පයකින් නම් හම්බ වුණේ සංකල්පය කාගේද අපි කැමති නෑ ඒක මගේ සංකල්පය කියලා හිතන්නේ ඇයි එච්චරටම අපි කැමතිනේ අපේ සක්කාය දිට්ඨිය දිනවයි ගන්න. එච්චරටම අපි කැමතිනේ අපි මොනවයි කියලා හිතන්නේ. අපි හිතන්නේ මොකද්ද? නෑ නෑ ඒ මම නෙවෙයි. මම නෙවෙයි නම් මේ කන්නන් එක ඔබ දැනගත්තේ මගේ. මගේ සිවුරන ඔබ දැනගත්තේ. මේ අනිත්‍ය දුක නැත්මයි කියලා. මම දැනගත්තේ. මම දැනගත්තේ මං හරි නිසානේ. මං ඉන්න නිසානේ. මං පවතින නිසානේ. මං වැරදි කියලා නෙවෙයි හැම වෙලේම ප්‍රායෝගිකව. මං හරි කියලා. මට තේරෙනවා මට ගැළපෙනවා මට ෂෝක් එක වැදෙනවා හැබැයි ඒක අවිද්‍යාවෙන් කියලා හිතෙන්නේ හරි බුදුමයි නේ එච්චරට සසර යනවා අහු වෙනවා අහු වෙලා ගැලවෙන්න බැරි වෙන්නේ සූක්ෂමනේ ඒක අහු වුණොත් ගලවන්න අමාරුයි එතකොට හොද්දට මතක තියාගන්න එහෙනම් මේ බුදුරජාණන් වහන්සේ දුන්න ධර්මයේ මුලැමැදාග පිළිසිදු අර්ථ සහිත ව්‍යංජන සහිත දෙයක්ද නැද්ද ආර්ථ සහිත ව්‍යංජන සහිත මොළමඳාක පිළිසුදු හරියටම දෙනවා. මොකද දෙන්නේ? මේ විෂය ඉගෙන ගන්නද? නෑ නෑ මේක ඉගෙන ගන්නද මොකද හම්බෙන්න ඕන නැත්තේ. මම වැරදි කියලා. මට තේරෙනවා නෙමෙයි. ඉතින් මට තේරෙන්නේ මම ඉන්න නිසාද නැති නිසාද? භාෂාවෙන් ගත්තොත් මම මෙතන නිසානේ මට හම්බ වෙන්නේ මගේ වෙන්නේ මට අයිති වෙන්නේ මම ඇති නිසා නේද? මම කියන ප්‍රඥප්තිය වැරදිච්ච දැනදී මට මගේ කියලා හදාගන්න පුළුවන්. මට තේරෙන්නේ මට වැටහෙන්නේ මම ඉන්න නිසා නෙවෙයිද? නමුත් අපි නෑ නෑ එහෙම නෙවෙයි කියලා අපි හිතන්නේ. අපිට මේ ලෝක භාෂා විවහාරයවත් හම්බෙන්නේ ධර්මයේ පියා. අපි එච්චරට රවට්ට ගන්න කැමති කවද? අපිව රවට්ට ගන්න අපි හරි කැමති. අපි රවට්ට ගන්නව නෑ නෑ මේක තේරුනේ මට නෙවෙයි මේක තේරුනේ මගේ ප්‍රඥාවට. අපි අපට අවංකද නැද්ද? අපි අපට අවංක නෑ. කාටවත් නෙමෙයි. අපට අවංක වෙන්න අපි නිවන් දකින්න ඕන. අපි අපට අවංක නෑ. ඒ නිසා අපි අපිව රවට්ට ගන්නවා. වෙන කවුරුත් නෙමෙයි රවට්ටන්නේ. අපි අපිව රවට්ට ගන්නවා. මට තේරෙනවා මට ගැළපෙනවා. ඕක මම නෙමෙයි හිතුවේ. මම නෙමෙයි කල්පනා කරලා ඕක මගේ ප්‍රඥාවට හම්බුනේ. තවත් අපි මේ අර තව කෙනෙක් චෝදනා කරන්න බැරිගෙන තව ලකුණක් දා ගන්නවා. ඔක මගේ ප්‍රඥාවට හම්බ වුණේ. එයි තවත් කැමති මාව රවට්ටන්න කොහෙන් හරි. මේ මායාවේ ස්වභාවයද නැද්ද? මායාව නේද? බුදුම මායාවක් තියෙන්නේ. නමුත් අපි නම් බුදුම ගැනත්තක් තියෙන්නේ. මායාවට අහු වෙලා මායාවට බැහැගෙන ඉන්න. නැද්ද කැමති? කැමති. ඒකෙන් සසර යන්නේ නැද්ද? සසර යන්නේ ඒකයි. ඒතකොට මෙතන බුදුරණවහන්සේගේ ධර්මයේ කිම්මතුනේ දහමට ගිහින් බලන්න ඕනේ. දහම මට ගලපන්න එපා. මගේ කෝණේ මේකට උපන්න එපා. දහමට යනකොට මේ කෝණේ වැරදි කියලා හම්බුනොත් විතරයි දහම හම්බ වෙන්නේ. ඒක එකට මතක තියාගන්න. ඒක එකට මතක තියාගත්තේ නැත්නම් නිවන් දකින්න බෑ බෑ බෑමයි. ඇයි? සක්කාදිට්ඨිය දුරු කරලා තියෙන්නේ. වෙන මොකක්ද? සක්කාදිට්ඨිය නෙවෙයි දුරු කරලා තියෙන්නේ. සක්කාදිට්ඨිය සක්කාය දිට්ඨිය දුරු වී යුතු නැද්ද ධර්ම ඉගෙන ගනිද්දී? සද්ධර්ම ශ්‍රවණයේදී හම් වෙන්නේ මොකද්ද? තේරෙන එකද යොමුද මනසිකාරය. අපට හම් වෙනකද තේරෙන්නේ කනේ. අපට යොමුද මනසිකාරය හම් වෙන්න ඕනේ නැහැ. තේරෙනව නම් හරි. මගේ කොට්ට ගැලපෙනව නම් හරි. අපට ධර්මයේදී යොමුද මනසිකාරයක් ඕනේ. අපට ඕන තේරෙන්න ගැලපෙන ලස්සනට ප්‍රහේලිකාටි කියලා හෙන්න ඕනේ. දැන් ප්‍රහේලිකාලි හැටි දන්නවනේ. හරහට කියලා කියනකොට ඒකේ මැද අතුරත් එක පහළට ගලවෙනවා. පහළට ගලියනකොට ඒකේ තව අකුරක් එක හරහට ගලවෙනවා. එතකොට ඔක්කොම ටික පෙරලිකාව ලේ වෙනවා. බුදුන් වහන්සේ දාලා පෙරලිකාව හේන ගන්න නෙමෙයි. අපි පෙරලිකාව හැගන්න කැමති අපේ අපි අතුල කියන පෙරලිකාව අන්න ධාතු ටික ගලපුවා, ස්කන්ධ ටික ගලපුවා, පටිසම්පාද ටික ගලපුවා, ආයතන ටික ගලපුවා, බොජ්ජංග ටික වඩාගත්තා. මේ පෙරලිකාව ලස්සන කරගන්න පෙරලිකාව විඳගත්ත හරි ෂෝක් වෙනවට ධර්මයේ තේරුණා. පෙරලිකාව විඳුණා. ප්‍රායෝගිකව හම්බුන්නේ මම වැරදි කියලා. ප්‍රායෝගිකව හම්බුනේ මට පෙරලිකාව දෙන්නේ විතරයි. මේ නිකන් වචන දෙක ලස්සනට ගැලපෙලා ඉහිලා ගියා. නිවන් දකින්නද? නෑ. බුදුන් වහන්සේ දෙන අර්ථය බලන්න ඕනේ. බුදුන් වහන්සේ දුන්නේ පින්වතුනි ඇතුළත වැරදි බව හම්බ වෙන්න. ඒක වැරදි කියලා මම නෙමෙයි ලේබල් කරන්නේ. ඇහෙනකොට වැරදි නම් අපිට හම්බුනේ නේද මම දන්න ඔක්කොම වැරදි කියලා. ඉස්සලාම අපේ අම්මිට අපේක්ෂා බලවත් වෙනවා. දුක හිතෙන්නේ නෝන නැති කෙනාට ධර්මයේ තියෙන කෙනාට ප්‍රීති බොජ්ජංගයක් විදිහට නම් වෙනවා. ඇයි? බෝධමය සංවර්ධති ප්‍රීතිය. ධර්මය ඇහුවා දැන් ධර්මය අහනකොට ප්‍රායෝගිකත්වයක් කියනොද නැද්ද? අපිට ඕකත් පැහැදිලිලා කියනවා. ධර්මය අහනකොට අපි ප්‍රායෝගිකත්වයෙන් තොරව ඇහුවොත් එහෙම අපට ධර්මය ගන්න බෑ. සිහියෙන් අහනකොට අපි gedara ගැන හිත හිතා වෙන මොකක් හරි හිත හිතා. ඇහුවොත් අපිට ඒක අහන්න ඕන හරියට සරලව ගත්තොත් අපට අහනවන කනට විතරක් අවධානය යොමු කළ යුතුද නැද්ද? හිත ඕහිත සෝතෝ ධම්ම තුනවාද කියන්නේ ඒකනේ. එහෙම කියන්නේ බුදුරණවහන්සේ. දැන් මේ ෆෑන් එක තත්ත්වයට ආ හිත යොමු කරොත් එහෙම ධර්මයට ඇහෙනවද? ඕහිත සෝතෝ ධම්ම තුනවා. එතකොට කන ඔස්සේ සිය පිටලා නැද්ද? සිය පිටලා නේද? ඇයිද? කනට ඇහෙන්නේ මොකද්ද කියලා මොකද අවධානය අහගෙන ඉන්නේ? එතකොට අහන දී ඔස්සේ සතිය පිළිතියනේ නමුත් නුවණින් යුක්තවහන කියනවා. සතිය පිහිටියා. සතිය පිහිටවගෙන මොකද සතිය පිහිටවගත්තේ? යා සතිය පිහිටවගත්තේ Taman කොට ගලපන්න නෙමෙයි. නුවණින් යුක්තව අහනගෙන දැන් අපි හිතමු අපි කවුරුත් නෙමෙයි දැන් මෙන්න මේ කාරණාව සාරිපුත්තු සම්පතිස්ස පරිබ්බාය කියන. උපතිස්ස පරිබ්බායකට ඊයේ ධම්මා හිත ප්‍රබෝධ කියන දේ ඇහෙනකොට කර්ම ඔක්කොම සම්පූර්ණ වෙන්න ඕනනේ. බොජ්ජංග වෙන්න ඕනද නැද්ද? පරිසම්පද දකින්න ඕනද නැද්ද? පංචවිස්කන්ධය අවබෝධ වෙනවද නැද්ද? හදිපටණය වැඩිනවද නැද්ද? ඊ ධම්මා ඉතිපබවා කියන කාරණාව තුලින් සෝතපන්න වුණා කියනකොට වෙන දෙයක් ඇහුණද? අසලි ස්වාමීන් වහන්සේ ශ්‍රාවකයෙක් නිසා දන්නේ නැහැ කිව්වා. දන්න දෙක කිව්වා. වෙන දෙයක් ඇහුන්නේ නැහැ. ඒ ටික ඇහෙද්දි මොකද්ද හම්බුනේ? හදිපට්ඨානෙ හම්බුණා. පරිසම්පාදේ හම්බුණා. බොජ්ජංග ටික හම්බුණා. ඔක්කොම ටික හම්බුණානේ. ධර්මයේ අනුවේ කොහොමද? සුත, දත, වදසා පරිචිත මනසාන්තක දිට්ඨිය පරිදි උපදේශ උපදේශ පරිභාජ කියන. අපිට ඊයේ ධම්මා හේතුපපුවකින් තප්පරයක් නේද? ඔය කාලෙදී සුතා වුණාද නැද්ද? කොච්චර සුතාව ගතියක් හැදිලා තියෙනවද ඒකට අවදාන. ඉතින් ඕනික සෝතෝ ධම්මං සුණාති. වැදගත් කිසාද නැද්ද ඔය? කන් යමාගෙන ඇහුවා. සුතා. ඒක දරාගත්තද නැද්ද? දරාගත්තා. වදසා පරිචිත විතරකයක් නම් ඒක මොකද්ද කියන එක හම්බ වෙනවද? ඊළඟට ඒක කල්පනා කරනවද නැද්ද? කල්පනා කරනවා. ඒක මොකද්ද කිව්වේ කියන එක ඒ තුලින් හම්බ වෙනවද නැද්ද? මගේ කොණෙන් තොරව හම්බ වෙනවා. ඒ හම්බෙච්ච දේනේ දැක්කේ. මේ ඊයේ ධම්මා හේතු ප්‍රබෝධ ඔය ටිකන්නේ. ඔය ඔය ඇහිච්ච කාලෙද? ඔය ඔක්කොම ටික සිදු වෙනවා. ඇයි හරියට කියපු දේ ඇහුවා? දැන් මේ වචන ටික ඉගෙන ගන්නද ඇහුවේ නැත්නම් කියපු දේ මොකක්ද තේරුම් ගන්නද? කියපු දේ මොකද්ද කියලා තේරුම් සිහිය යොමු කරා. දැන් හරියට අහනකොට ඒ සිහිය බෝධාය සංවත්ත්‍ය විදියට එන්නේ. නිකන් සිහියක් නෙමෙයි. දුක්ඛ සමුදය නිරෝධ මග්ග පිරිසිදු වීම දුක්ඛ පිරිසිදු සමුදය ප්‍රහාණ නිරෝධ ශාන්තන මග්ග වැඩින්න 100 ධම්මවිචය කරනවද නැද්ද ධම්මවිචය වෙනවා විරිය ප්‍රීතියක් හත ගන්නවද නැද්ද හම්බුනේ හැබැයි මම වැඩදී කියලානේ බෝධාය සංවත්ති පිරිස සම්පෝඥන්නේ ප්‍රීතිය වැඩෙනවා. මෙන්න මේ කරුණු හම්බ වෙනවා. හැබැයි වෙනතුනි අපි අහනකොට බලන්න අපි ඉගෙනගෙන ඒ විෂය තේරුම් ගන්න අහනවා මිසක් අපට උන් ඔය කාරණා හම්බෙන්නේ නැහැ. ඒ නිසා ඉතින් නිවන් දකින්න බෑ. මොකද අපි බුදුරණවහන්සේ කිව්ව දේ අහන්නේ අපි අහන්නේ මොකද්ද? බුදුරණවහන්සේ කිව්ව දේ මට ගලප ගන්න අහන්නේ. මන් දන්න දේක හසඳන්න අහන්නේ. ප්‍රේරිකාව විදද ගන්න අහන්නේ. කියපු දේ එක නෙමෙයි අහන්නේ. කියපු දේ ඇහුවොත් සිදුවිච්ච එකම කාරණා මොකද්ද? යෝනිස මනසිකාරය ඉදදී සක්කාය දිට්ඨි දුරු වීමක් හම්බ වෙනවා. එහෙම හම්බුනේ නැත්නම් හරියට අහලා නැහැ. විමුක්ති මඟ වෙන්නේ නැතදී. ඉතින් මේ සමාධිය මොකද්ද කියලා අහනවා. අත කතම්පන පන්තිසියා බික්කුණෝම ස්වාමීනි මොකද්ද මේ සමාධිය ඒ සවිඥානික ඒකායේ සම්මේ විඥාන සහිත කයි මම වගේ කියන මානානුසය දුර වෙන බහිද්ධා නිමිත්තේසු බාහිර නිමිත්තේ මමංකාරය අහංකාරය දුර වෙන ඒ සමාධි ප්‍රතිලාභය මොකද්ද කියලා අහනවා ඊළඟ බුදුරණවහන්සේ පෙන්වා දෙනවා ඉදානන්ද වික්‍රමෝ ඒවම් හොත් ඒතං සන්තං ඒතං පණිද අදිදං සබ්බ සංකාර සමතෝ සබ්බූපදීමට නිස්සග්ගෝ තණ්හාක විරාග නිරෝධෝ නිබ්බානන්ති ඒවං කෝ ආනන්දසියා වික්‍රමෝ තථාරූප සමාධි පටිලාභෝ මෙන්න මේ සමාධි වඩලාභයෙන් කියනවා ඔන්නෝක දුරු වෙන්නේ. මොකද්ද? ඒතං සන්තං ඒතං පණීතං යජිදං සබ්බ සංකාර සමතෝ සබ්බපදීපටි නිස්සග්ගෝ තණ්හක් විරාගුණ දෝධ නිබ්බාන. මෙය කාන්තයි මේ ප්‍රණිමිතයි එනම් සිය සංස්කාරයන් සංස්තීදීම උපදී නිරෝධ පටි තණ්හාවශය කිරීම විරාගයේ නිරෝධය නිබ්බානයි. ඔන්න ඔය සාන්තය ප්‍රණිත. මොකද්ද සාන්තය කියන්නේ අපි අනික් වචන ටික ඔක්කොම අතහරියමු. තේරුම් දෙකක් තියෙනවනේ. මෙය මෙය කියන්නේ මොකද්ද එතකොට? දැන් ප්‍රත්‍යක්ෂයක්ද නැද්ද? දැන් ඔන්න මෙය. දැන් ඔබට හම්බෙනව නේද? ඔබ මොකක් හරි දැන් මම වතුර බලනකොට මට හම්බෙනව බොනවා කියන එක. එතකොට එහෙනම් මෙය සාන්තයි මේ ප්‍රණීතයි. එහෙනම් මෙය හම්බ වෙන්නේ නැද්ද? මෙය වෙන්න ඕනේ. වචනයක් මේක හිතන නෙවෙයි කියන්නේ. මේකේ අර්ථයක් දෙන්නේ. බුදුරණවහන්සේ මේ මේ මේ විශේෂ මොකද්ද මේ පොඩි ළමයෙකුට බබෙකුට කටපාඩම් කරගන්න එකක් දෙන්නේ නැහැ. පොඩි බබෙකුට කටපාඩම් කරගන්න පුළුවන්. මේ සාන්තයි මේ පුරින් ඉඳලා එනම් නිරෝධය ඒක කටපාඩම් කරගෙන ඉන්න පුළුවන්. ඒක හිත විලත් ඉන්න පුළුවන්. හිත ඒක වෙනවද නැද්ද? හිතත් එක වෙනවා. සාන්ත දෙකක් හම් වෙනවද නැද්ද? සාන්ත දෙකක් හම් වෙනවා. කල්පනා කරපු දේ එක පස්සෙල් බලනකොට මම මේ නිවන ගන්නේ කල්පනා කරේ. එහෙනම් නිවන මම යන්නේ. හම්බුනේ නේද කරපු දේවල්. නමුත් ඕම මේ බුදුරජාණන් දුන්නේ මේක අහන් මේක ඇහෙනකොට සිදුවිය යුත්තේ මොකද්ද? සුතා ඉස්සල්ලාමනේ දාතා වදසා පරිජිතා ඊට පස්සේ මනදාන පෙක්කිතා අපි ඔබ කරන්නේ නෑනේ. මනදාන පෙක්කිතා ditthya ditthya ඥානකන්තිය. ditthya සුපදි විද්දා. ඔබ දෙන්නව නේද? ඇහිච්ච දෙයක දෙහෙ වෙන්න ඕනේ. ඒව ආවට පස්සේ තමයි මේ කියපු කාරණාව තේරෙන්නේ. මේ බුදුන් වහන්සේ ඉගෙන ගන්න ක්‍රමය කියලා දීලා තියෙනවා. මේ අපි මේ ඉස්කෝලේ ඉගෙන ගන්න රෝඩි කරගෙන හරියන්නේ සුත්තා දත්තා උජසා පරිජිතා මනසා නුබ්ද දීක්ඛ්‍යාද පරිද ඒ මග බලනවල නෑ ඉගෙන ගන්න ක්‍රමය ඉගෙන ගන්න ක්‍රමය එහෙම ඉගෙන ගත්තොත් විතරයි සත්‍ය කරා යන්න පුළුවන් නැත්නම් සත්‍ය කරා යන්න බැහැ එහෙනම් අන්නේ නිවීම ප්‍රත්‍යක්ෂ වෙනවා. ඒතර මේක මේ අපට පුළුවන් කාර්යය කරන්න. මේක අපට ගන්න පුළුවන් එකක් වෙන්නේ කොහෙද? ඒක සත්‍යං කියන්නේ අපට දාන්න බොහම් වෙනවනේ. නේ? නිරෝධයේ සාර්ථක බව ඉස්සෙල්ලාම හම් වෙන්නේ කාටද? සාමාන්‍ය හරි ඉස්සෙල්ලාම හම් වෙන්නේ සීකයටනේ. නිවන. දැන් අපි හිතුවට අපි නිවන ගැන දන්නවා කියලා ඇත්තටම දන්නේ නැහැ. අපි හිතුවට වැරදි. අපි නිවන් දකින්නේ දැන් මේ මගේ මම සතර දුකෙන් නැති වෙන්නද නැද්ද? අපි නිවන් දකින්න හදන්නේ මම මේ සතර යන දුකින් නැති වෙනද නැද්ද? මේක මේක වැරදි නෑ. නෑ නැත්තම් එහෙම මේ හරි ප්‍රශ්නයක් වෙනවා. මොකද මේ කරන්න දෙයක් නෑ නේද? මේක හරි. අපි ධර්මයට එන්නේ මිලව. මම මේ කියන්නේ බුදුරණාහිසේගේ ධර්මයේ තුල තියෙන එක අපි මුලා වෙන්න තුර ගන්න ඕන නිසා. නැත්තම් අපිට ධර්මයට එන්න විදියක් නැහැ. අපි නිවන් දකින්නේ ජරා මරණ දුක නැති කරන්න තමයි. අපි ලෞකික සම්මාදිට්ඨියෙන් තමයි මාර්ගයට එන්නේ එන්නේ එන්නේ ඒකට තමයි. අපි වතන ඉඳලා නැවතෙනවා දැන් නිවන් දැක්ක කියන්නේ මොකද කරනවා කියලා. ඕකයි ප්‍රශ්නේ තියෙන්නේ. රැවටෙන්න තියෙන්නේ කියන්නේ. එතකොට දැන් මම නිවන් දකින්නේ මම මම ජරා මරණ දුක මට මේ ලැබෙන්නේ නැති වෙනද නැද්ද? අවංක වුණොත් තමයි මම නම් කැමති ඒකට. අවංක වුණොත් ඒකට නේද කැමති. නමුත් එතකොට අපි චෝදනාවක් කරලා ඉවරනේ ඉන්න මම නැති වෙනවා කියලා. අපි බුදුරණවහන්සේ චෝදනා කරලා ඉවරයි අර මාගන්ති චෝදනා කරා වගේ ඉන්න. මාගන්ති චෝදනා කරන බුදුරණවහන්සේට සත්‍ය විනාශ කරනවා කියලා. බින්න සත්‍යෝද මොකද්ද කියලා කියනවා. සත්‍ය විනාශ කරනවා කියලා. එතකොට මේ අපි කරලා ඉවරයි වේදනාවක්. මොකද්ද? මේ සත් මම සතරණ කිව්වද නැද්ද? සත්‍යයද නැද්ද? දැන් නිවන් දැක්කම මම නැති වෙනවද නැද්ද? චෝදනා අවිලාදනයි. එතකොට එහෙනම් මේ නිවන කියන එක ඒකන් සත්සං ඒකන් පණිතං කියන එක මට ප්‍රත්‍යක්ෂයක්ද නැද්ද? මට ප්‍රත්‍යක්ෂයක් නෑ. ඒක හම්බෙන්නේ කාටද? සීකයට අන්න මූලපරයය සූත්‍රය බුදුරණවහන්සේ ලස්සනට පැහැදිලි. අපි අපි අපිට මේ බුද්ධ දේශනාව ඕනේ නැහැ. අපිට මේ තියෙන පොඩි සිනිගොල් ටිකක් ඉතලා නැති. අපි කැමති ඒකට. බුදුරන් වහන්සේට මට නිකන් ඔහි කඩ තිබ්බට අවුරුදු 35ක් කියලා තියෙන ධර්මයේ. අපිට ඒක වැදගත් වෙලා නැහැ. අපි ඒක එච්චර හිතන්නේ අපිට පොඩි සිනිගොල් ටිකක් තිබ්බනම් ඇති හපහ පායන චුයින්ගම් ටිකක්. එච්චරයි. අපට මේ ධර්මයේ වැදගත් වුණොත් විතරයි බිම්මතුන් නිවන් දකින්න පුළුවන්. නැත්නම් නම් නිවන් දකින්න එහෙනම් මේ නිවන කියන දේ පිළිබඳව සීක නොවිච්ච කාටවත් තේරෙනවද? කාටවත් තියෙන. එහෙනම් මේක වඩන්න පුළුවන්ද අමු පුරුතඥයෙකුට? බෑ. මේක හැමදේම සීකයට වඩන්න තියෙන්නේ. එතකොට මේ නිවන් දැකීම ගැන කියන්නේ මේ අහන් සෝතපන ශ්‍රාවකයන් නේද? අනසාරණාදී අනසාරණාදී අහන් නිවන් දකින්න ක්‍රමය. එතකොට මේක අපි මේ නිකන් වචනයක් විතරක් දැනගෙන අපි කියවන්න හොඳ නැහැ. අපි ධර්මයට අබුත් චෝදනා කරනවද නැහැ. අපි කල යුත්තේ දන්නේ නැත්නම් මෝඩෙක් වෙන්නේ. කොහොමත් මෝඩෙක් තමයි. කොහොමත් අර මෝඩෙක්. දැන් අපි බුදුරජාණන්සේ දන්නවා කියලා මෙතෙන්ට හදන්නේ. අහන් නොජානාමි භගවජානාමි මම දන්නේ ඉතින් මං දන්නේ කියන්නේ නෝනක්කාරය කියන එකද දැන් මං කායෙන් හරි ආනෝ ගානක් හදන්න දන්නේ නැත්නම් මොඩයිද නෝනයිද දැන් ඒ සම්බන්ධයෙන් මොඩයි නේද මොන හරි විශේෂ සම්බන්ධ මං අහනවා දන්නේ නැත්නම් මොඩයිද නෝනයිද ඉතින් අපි දන්නේ නැහැ කියලා හම්බ වෙනවා මේක අපි මොඩයි කරනව නේද? මොඩයි. ඉතින් අපි මොඩකම අපට හම්බ වෙනකොට විතරයි සාරවත් තියෙන්නේ. භාග්‍යවතුන් වහන්සේ සාස්ත්‍රු වෙනවා, අපි ශ්‍රාවකී වෙනවා. අපි මොඩයි කියලා අපට ප්‍රත්‍යක්ෂ වෙනකොට මේ නිවන් මගේදී එහෙම නොවුනත් අපි නිවන් දකින්න පුළුවන්ද? නිවන් දකින්න බැහැ. ඒ කියන්නේ අපි ශ්‍රාවකයෝ නෙමෙයි, අපි නුවණක් ආවේ නැහැ. බුදුබණ ඕනේ අපට. දැන් ඔබට ගණන් ඉගෙන ගන්න මොනවද විෂයක් ඉගෙන ගන්න ඔබ දන්නවනම් ගුරුවරයෙක් ළඟට යනවද? නිකන් සරල උදාහරණයක් නෑනේ. ඉතින් නිවන් මාර්ග අපි දන්නවනම් අපි බුදුරණවහන්සේගෙන් බණහනනද? ඕන්නේ. අපි සරල උදාහරණයක් අපි හිතන්න ඕනේ. සරල ධර්මයේ ගැඹුරුයි. සංකීර්ණ සරල දෙයක් නෙමෙයි ධර්මය. සරල ගැඹුරු දෙයක්. සංකීර්ණ සරල දෙයක් නෙමෙයි සරල ගැඹුරු දෙයක්. අද ධර්මයේ සංකීර්ණ සරල දෙයක් කරලා. සරල ගැඹුරු වෙලා නෑ සංකීර්ණ සරල වෙලා. සංකීර්ණ කියන්නේ ගොඩාක් තියෙන අලුත් දේවල් විස්තර. හැබැයි ඒක හරි චූටි දෙයක්. ඒකයි සරල කියන්නේ. ඒකයි ඒ සංකීර්ණත්වය හොඳට බැලුවොත් එහෙම ඉතාම චූටි දෙයක්. මේ සරල දේ තුළ ගොඩාක් ගැඹුරක් තියෙනවා. මෙන්න මේ මොකද ඒක අපට තේරෙනවානේ තුල්ල පන්තේ ඔය වගේ කට්ටියන්ට මේ සරලත්වෙන්නේ දුන්නේ සරලත්වයෙන් දුන්න ගැඹුරු කරන්නේ. දැන් සංකීර්ණත් දැන් ඔය සරලත්වයේ දෙන්න පුළුවන් මේ කියන්නේ මේ සංකීර්ණත්වයේ තුන පොන්තක දෙන්න පුළුවන්ද? අපි ගන්න මේ සංකීර්ණත්වය සුනිල් සෝපාකලාට සංකීර්ණත්වය දෙන්න බෑ. ඒ සංකීර්ණත්වය සරලයි. සරලත්වය දෙන්න පුළුවන්. සරලත්වය ගැඹුරුයි. බුදුරණවහන්සේ ධර්මයේ සරලයි ගැඹුරුයි. ලෝකීතන ධර්මයේ සංකීර්ණයි සරලයි. අපර හිතන්නේ ගැඹුරුයි කියලා. ඇයි ගැඹුරු කියලා තියන්නේ? අර සංකීර්ණත්වය නිසා කියනවා කියන්නේ අපි අර පටිසමුපාදයේ 12 බෙදලා 24 බෙදලා තවත් බෙදලා මේ බෙදන්න පුළුවන් ඔපරම බෙදලා හරි සංකීර්ණ කරගෙන ඉන්නවා. ඇහෙත් සරල වෙලා නැහැ. ඊළඟට මේ තේමකට මම සරල නැද්ද ඒක තේරෙන්නේ නැහැ. ඔබ දන්න කෙනාට සරලද නැද්ද? ඩිවිෂන් මාස්ටර් කෙනෙකුට උගන්වන්න බැරිද ඔබ? ඔය ටික ඔක්කොම අදත් උගන්වනවානේ. උගන්වන්න පුළුවන් නේද? ඇයි සරල නිසාද නැද්ද? සරල නේද ටියුෂන් මාස්ටර් කෙනෙකුට උගන්වන්න පුළුවන්. බුදුරණවහන්සේ කියන්නේ ටියුෂන් මාස්ටර්ට උගන්වන එකක්ද? නැත්නම් ප්‍රඥාවන්තයෝ මේ නුවණ අවදි කරවන්න කියලා දෙන එකක්ද? ප්‍රඥාවන්තයෝ නුවණ අවදි කරලා කියලා දෙන එකක් නේද? ඔන්න ඕක අමතක වෙනවා. ඉතින් එන්න මේ ඊතන් සත්තන් ඊතන් පණිතන් කියන එක හම් වෙන්නේ සීකයට. බුදුරණවහන්සේ දේශනා කරන ඔන්න ඕක. ඉදච්ච පන මේතන් ආනන්ද සන්දාය බහන්තම් පාරායන පුඤ්ඤ පුඤ්ඤකමන්නේ ආනන්ද ඔන්න ඔය කාරණාව තමයි ඉස්මතු කරන්නේ මම මේ පාරායන වගේ පුන්නක ප්‍රශ්නේ ඔබ කිව්වේ. නේ ඉතින් ඒවත් දන්නවනේ දැන් මේ සංගායනා කරනද මේ එකතු කරලාද නෑනේ. ඒ කාලේ අය දන්නවා. ඔන්න ඔය කාරණාව අර්ථ ගැන්වෙන්නයි මම මේ පාරායන වගේ පුන්නක ප්‍රශ්නේදී ඒක වදාළේ. සංකාය ලෝකස්මින් පරෝ වරාණී යසිනිතන්නත්ති කුහින්ච ලෝකේ සන්තෝ විදුමෝ අනිගෝ නිරාසෝ අතහරිසෝ ජාති දරන්ති බබ්‍රෝහි ලස්සන විග්‍රහයක් කරනවා. සංඛා ඉක්මෙව්වා ලෝකස්මි පරවරණ මම අනුන් කියන මේ ලෝකේ පැනවිච්ච දීක්මෙව ඔයා සිංජිතම් ඉංජිතයක් නෑ සෙලවීමක් නෑ නැති කුහිංච ලෝකේ මේ ලෝකෙ කිසිම තැනක නෑ කියනවා ඒ සෙලවීමක්. සන්තෝ විදුමු අනිගෝ නිරා සාන්තයි විදුමයි අනිගෝ නිරාස වාසා සහිතයි ඇදිලා යන්නේ නෑ ඒ දූමේ පළවල හැල්ලා අතාරිසෝ ජාති ජරන් අන්‍යා ඊතර වුණා මොකෙන්ද මියත් ජාති ජරා කියන මේ දුකින් ඊතර වුණා ඔන්න ඔය විග්‍රහය මම කිව්වේ ඔකට කියනවා. දැන් මේ කරපු විග්‍රහයත ඔය අහංකාර අමංකාර වානාංශ සවිඥානික කාර්ය බහිද්දා සබ්බ නිමිත්තයතු දුරු කිරීම නම් හේතන් සත්තන් හේතන් පණිතන් කියන මේ නිවන පිළිබඳව තමයි මම මෙන්න මේ පුන්නක ප්‍රශ්නේ මේ ගාථාවේ අර්ථය කිව්වේ. දැන් අපිට පාරායන වර්ගයේ පුන්නක ප්‍රශ්නේ ගාථාවට අටුවාවක් මෙතන තියෙනවද නැද්ද? කාලයටවද? බුදුරණන් වහන්සේ දැන් ඉතින් අපි මොඩයි නම් මේක අමාරු නිසා මේකට යන්න සක්කාය දුරු කරන ප්‍රතිපදාවට දැන් ඉතින් මේ මේ අසුද්ධිකණේ මොනවද ඒක බුදුරණාහි විග්‍රහ කරලා තියෙනවා කොච්චර කොච්චර අපි කෙරේ අනුකම්පා කරලා තියෙනවද බුදුරණාහිනේ කොච්චර අනුකම්පා කරලා තියෙනවද ඒ සූත්‍රය ඉවරයි ඊළඟට ඊළඟ සූත්‍රේ අතකෝ ආයස්මා සාරිපුත්තෝ සාරිපුත්තු ස්වාමීන් වහන්සේ භාග්‍යතුන් වහන්සේ ළඟට ඇවිදලා වන්දනා කරලා මෙන්න මේ විදිහට කියනවා. අහංකෝ සාරිපුත්තු තේන භගවා තේන ප්‍රසන්නට අභිවාදයත්ව නිසිද්ධ. භාග්‍යතුන් වහන්සේ අරස් භාග්‍යතුන් වහන්සේ සාරිපුත්තු ළඟට එහෙම කියනවා. සංචිත්තේන පිකෝ අහං සාරිපුත්තු ධම්මං දේශී. සාරිපුත්තුම කෙටියෙන් ධර්ම දේශනා කරනවා. විත්තරේන පිකෝ අහං සාරිපුත්තු ධම්මං දේශීති. සාරිපුත්තුම විස්තරස්ම ධර්ම දේශනා කරනවා. සංචිත්තේන විත්තරේන හිපිකෝ අහං සාරිපුත්තු ධම්මං මම කෙටියෙන් විස්තරයෙන් දෙකෙන්ම ධර්ම දේශනා කරනවා. අනිතරව දුර්ලභාති සාරිපුත්ත අවබෝධ කරන කට්ටිය දුර්ලභයි කියනවා. කවුද මේ කියන්නේ? කොයි කාලෙද කියන්නේ? මෝඩ හිටපු කාලෙද නුවණැත් හිටපු කාලෙද? නුවණැත් හිටපු කාලෙ. 2563කට කලින් නුවණැත් හිටපු යුගයේ බුදුරණවහන්සේ කිව්වා. ඒක ඇත්තද බොරුද? ඇත්තනේ. අද නම් පතුරකට නරොත් ඉන්නවනේ. මගපරලාගේ. දුර්ලභාති ඒකත් ඊළඟ සාරිපුත් සංඝ කියන ඒකත් භගවා කාලෝ ස්වාමිනී මේ කාලයයි ඒකත් සුගතෝ කාලෝ සුගතයන් වහන්සේ මේ කාලයයි යම් භගවා සංකිට්ඨේන විධම්මං දේශයේ විත්තරේන විධම්මං දේශයේ සංකිට්ඨේන විධම්මං දේශයේ සංකිට්ඨ විත්තරේන විධම්මං දේශයේ භවිස්සන්ති ධම්මසඤ්ඤාතාරෝති ස්වාමිනී මේකට කාලයයි සුගතයන් වහන්සේ මේට කාලයයි කෙටියෙන් ධර්මයේ දේශනා කරන්න විස්තර වශයෙන් දේශනා කරන්න කෙටියෙන් විස්තර වශයෙන් දේශනා කරන්න ඉන්නවා කියනවා අවබෝධ කරගන්න අය ඒ ධර්මය හරිය අවබෝධ කරගන්නේ බලන්න මේ මේ මේ මෙතෙන් ගිහිල්ලා බලන්න දැන් බුදුරණවහන්සේගේ සාරිපුත්‍ර සාන්නාථගේ මේ මේ චරිතය මේ ස්වභාවය අපට මේ අපි මේ අර විශ්ව නිර්දේශක ඉගෙන ගන්න නැතුව මේ ප්‍රායෝගිකත් එක්ක බලන්න ඕනේ මේ සසඳලා මේ බුදුරණවහන්සේ මේ ප්‍රායෝගිකව කියපු දෙයක් කියන්නේ මේ විශ්වයක් ඉගෙන ගන්න යන්නේ නැතුව ඒක ලියන්නට ඕනේ දැන් මේ ධර්මසේනාධිපති සාරිපුත්‍රයන් වහන්සේ බුදුරණවහන්සේ කතා කරන්නේ එන බුදුරණවහන්සේ කියන සාරිපුත්‍ර සානහසට සස්රණාතේ සාරිපුත්තේ වසික දැබ්බන් සාරිපුත්ත මෙහෙම ඉක්මෙන්න කියනවා. ඊවත්මන්දි සවිඥානිකේ කාර්ය සමහරලට මේ එනකොට සාරිපුත්‍ර සානහස සෝතපන්න රහත් නොවින් ඉඳ තිබ්බා. රහත් වෙදී. අ දිගරණ සූත්‍රයේදීනේ. මොකද මෙතන මේ විදිහට හික්මෙන්ද කියලා කියනවනේ. සස්රණාතේ සාරිපුත්තේ වසික දැබ්බන් සාරිපුත්ත මෙහෙම ඉක්මෙන්නේ. ඉමත්මති සවිඥානික කායේ අහිංකාර මමංකාර මානානුසය නැත්නම් භවිස්ස භවිස්සන්ති බහිද්දාච සබ්බ නිමිත්තේසු අහංකාර මානාන මමංකාර මානානුසය න භවිස්සන්ති යාති චේත විමුක්තිං පඤ්ඤා විමුක්තිං උපසම්පජ්ජ විහෙරතු දැන් මෙතනදී අතනදී ආනන්ද ස්වාමීන් වහන්සේට කිව්වා ඒ සමාධි ප්‍රතිලාභය ගැන මෙතනදී හික්මෙන එකක් හැටියට සාරිපුත් ස්වාමීන් වහන්සේට කියනවා අතනදී සමාධි ප්‍රතිලාභයක් හැටියට ආනන්ද ස්වාමීන් වහන්සේට කිව්වා මෙතනදී හික්මෙන දෙයක් හැටියට කියනවා මොකද සාරිපුත් ස්වාමීන් හික්මෙන කියන්නේ මේ කියන්නේ අන්නේ විදිහට හික්මෙන්ට කියනවා. එතකොට සාරිපුත්ත මේ චේතෝ විමුක්ති පඤ්ඤා විමුක්තිය උපසම්පද උපදවාගෙන වාසය කරන්න පුළුවන්. දැන් මේ මොකද්ද කියවේ? කෙටියෙනුයි විස්තර වශයෙන්ුයි කෙටියෙන් විස්තර වශයෙන් ඔක්කොම කිව්වනේ. කෙට් දැන් මේ ඉල්ලේ ප්‍රශ්නේ මොකද්ද? කෙටියෙන් කියනවා විස්තර වශයෙන් කියනවා කෙටියෙන් එතකොට දැන් ඒ ඒ කෙනාට දක්ෂ විදියට නෙමෙයි ගන්න තියෙන්නේ. ඒ දැන් මේ ධර්මයේ ගන්න ඔක්කොම එක වගේ ගන්නවද? ගන්න කෙනාගේ හැකියාවක් තියෙනවද නැද්ද? ගන්න කෙනාට හැකියාවක් තිබී යුතුයි නේද? දැන් අපි සාමාන්‍යයෙන් සරලව ගත්තොත් අපට සරල දේශනාවක් අපට සාමාන්‍ය දේශනාවක් අහනත් දන්න දිගෙනකොට ඒක ලොකු එකක්ද නැද්ද? එතකොට මේ නුවණේ මට්ටමට නේද මේක හම්බෙන්නේ. ඔබ අහලා තියෙන මහානිදාන සූත්‍රය සරලයි කියලා පටිසමුප්පාද ආනන්ද ස්වාමීන් වහන්සේ අහලා තියෙනව නේද? නිකන් හිතලා බුදුරණන් වහන්සේ කියන හිතිච්ච නිකන් වචනයක් කියනවාද? නිකන් හිතට හිතිච්ච නිකන් කට වචනයක් නිකන් එහෙම එකක් කියනවාද බුදුරණන් වහන්සේ ආනන්ද ස්වාමීන් වහන්සේ? Tamanට හිතිච්ච ඇත්තනේ කියන්නේ. මේ වෙන කවුරුත් එක්ක නෙමෙයිනේ. Taman උපස්ථාන කරන Tamanගේ ශාස්ත්‍රෝරයට කියන්නේ. නිකන් ඔළුවේ උතන එක කියවන්නේ නේ. Tamanට සරලයි වටිසනුපාදී. නමුත් බුදුරණවහන්සේ කියන ඊළඟට ගැඹුරුයි සත්‍යය මේ යන්නේ ඕක නොදකපු නිසා ගැඹුරු මාහියවන් ආනන්ද අවදි ඔහොම කියන්නේ පානන්ද කියනවා. එතකොට පුජ්‍යල සාපේක්ෂත්වයක් නැද්ද ඒකද? පුජ්‍යල සාපේක්ෂත්වයක්. අපි අර විශේෂ ඉගෙන ගත්තොත් නම් විශේෂ නිर्देशයේ සංකීර්ණ විශේෂ ඔක්කොම සරලයි. සංකීර්ණ විෂය ඉගෙන ගත්තොත් මේ විෂය සරලයි. සරල දේ ගැඹුර කරා යන්න පුළුවන්. එතෝචකෝ සාරිපුත්ත දික්කුණෝ ීමස්මින්ච සවිඥානකේ කායේ අහිංකාර මානනුසය අහිංකාර අමංකාර මානනුසය නොහොಂತಿ. සාරිපුත්ත යම් කිසි කෙනෙක් මෙන්න මේ විදිහට සවිඥානක කායේ බහිද්දා සියලු නිමිතුලත් මම මගේ කියන මෙන්න මේ මානනුසය විශේෂම අන්නෝ මේ චේතන මුත්‍ය පඤ්ඤාය මුත්‍ය උපසම්පදා වෙන වාසය කරනවා කියලා බුදුරණවහන්සේ පෙන්වා දෙනවා. අයං මුත්‍යති වික්ඛවේ වික්ඛු අන්න එතකොටේ වික්ෂුව අච්චි තන්නම් තණ්හාවික මෙවුව වාවත්තේ සංයෝජන සංයෝජනතික මෙවුව සම්මා මාන මානය සම්පූර්ණයෙන් අයින් කරා දුක කෙලවර කරා. මෙන්න මේ විදිහට බුදුරණවහන්සේ ඉදං පන තේ සාරිපුත්ත සන්දහය භාවිතං පාරායන් සාරිපුත්තය මම දැන් බලන්න මේ පුන්නක ප්‍රශ්නේ කිව්වේ ওই ගාතාවට කිව්වාර්ථය. පුන්නක ප්‍රශ්නේ සංකාය ලෝකයෙන් පලවර අනි කියන කාරණාව ඒ කාරණාවට කිව්වා. දැන් මෙතන බුදුරජාණන් සාරිපුත්‍රයන් කියනවා ඉදං ඉදං තිබන මේ සාරිපුත්‍ර සංඝාය බාහිරත්ත පාරායන පඤ්ඤේ මේ පාරායන පඤ්ඤේ මේ තියෙන්නේ මෙන්න මේ වගේ එකක් උදේ පඤ්ඤේ පාරායන වගේ උදේ පඤ්ඤේ තියෙන්නේ ඔන්න ඕකට උත්තරයක් ප්‍රකිරම්ම දුන්නේ ඒක නම් ගොඩාක් කාරණාවක් තියෙනවා. ඒකෙදි කියනවා පහානං කාම සංඥානං දෝමනස්සාන චුබයං තීනස්සච්ච පනෝදනං කුකුච්චානං නිවාරණං උපේක්ඛා සති පාරිසුද්ධං ධම්ම තක්ක පුරේජවං අඤ්ඤා විමුක්ඛං ප්‍රබ්බුනි අවිජ්ජාය පබේදනಂತಿ අන්න විග්‍රහ කරනවා දැන් බලන්න අපිට මේ පාරායන වගේ අටුවා කොච්චර තියෙනවද නේ? අපට හිත මනාපේ අපි කලවර මර කියවන්නේ නැතුව බුදුරණවහන්සේ කියපු අර්ථ කොච්චර තියෙනවද? ලක්ෂණ විග්‍රහ කරනවා. තීන විද්‍ය කුක්කුච්චයත් නීවරණ කියන මෙන්න මේවා ඉක්මවලා. තීන විද්‍ය කුක්කුච්චය කියන මෙන්න මේ නීවරණ ඉක්මවලා පහාන කාම සංඥාන කාම සංඥාවත් දෝමනස්සාචෝබය. එතකොට කාමය, කාමරාගයේ පටිඝය කාමච්ඡන්ද ව්‍යාපාරය තීන මිද්දේ කුක්කුච්ච නිවන මේ ඔක්කොම ඉක්මවුවාම ඔන්න ඒ කාරණා සියලම ඉක්මවලා උපේක්ඛා සති පාරිශුද්ධින් සතිය මුල් කරගත්ත පිරිසුදු උපේක්ෂාවෙන් සතිය මුල් කරගත් සතියත් එක්ක ඇතිවෙච්ච උපේක්ඛා සති පාරිශුද්ධින් උපේක්ඛා උපේක්ඛා සති සංසුද්ධින් පිරිසු සතියේ පිරිසිදු සතිය උපේක්ෂාව උපේක්ෂාවක් තියෙනවා පිරිසු සතියෙන් යුක්තව දැන් බලන්න බොද්ධංග ධර්ම වල උපේක්ෂාව කතා කරන සතිය පටන් අරගෙන නෙමෙයි සති සම්බොජ්ජංගය පටන් ගන්නනේ උපේක්ඛ සම්බොජ්ජංගය. ඊළඟට ලස්සම වචනයක් ධම්ම සක්ක පුරේජවං ධර්ම විතක්කේ මූලික ජවය කරගෙන කොහොමද වැඩි? ධර්ම විතරකේ තමයි මූලික ජවය. මූලික ජවය ඒක. එන එක නෙවෙයි. ඇයිද? අනිත්‍ය ලෝකෙද නැද්ද? ධර්මයේ කාගේද? ධර්මයේ කාගේද? බුදුරජාණන් වහන්සේ. අනිත් ඒවා මට ලැබෙන අනිත් හැම එකක්ම ලෝකයේ මගේද නැද්ද? නිවන් දකින්න ඕන මුල් කර යුගත් මුල් කරගත යුතු බුදුරජාණන් වහන්සේ ධර්මයේද නැද්ද? අන්න ධම්ම තක්ක පුරේජවං බුදුරජාණන් වහන්සේගේ ධර්මය ඒ ධර්ම විතරක කරන එක මුල් කරගන්න ජවයක් ඒ කියන්නේ බුදුම වචනයක් හිතන දෙන්නේ. අන්න එහෙම කරන අඤ්ඤෝ අඤ්ඤා විමුක්ඛම් පබ්‍රෝහි අඤ්ඤා රහත් වෙනවා අවිජ්ජා අවිද්‍යාව බිඳලා වෙන කාටවත් පුළුවන්ද? බෑ. එයා ගැන මේ කිවි බුදුරන් වහන්සේ. බලන්න මේ ධර්මයේ සුන්දරනේ. හැබැයි ඉතින් ධර්මයට යන්න ඕනේ. නැත්නම් මොනවද වචන ටිකක් මොනවද මේ කියන එකක් නෙමෙයි. මේ ධර්මයේ සුන්දරත්වය අත්විඳින්න මට ගලපලා නම් බෑ. මොකද මට තේරෙන්නේ නෑනේ. මං ගලපපු දේ වැරදිනේ. ධර්මයේ සුන්දරත්වය අත්විඳින්න ධර්මයට යන්න ඕනේ. අන්න බුදුරන් වහන්සේ ලස්සනට ප්‍රඥාවෙන් අග්‍රේසර සාරිපුත්‍ර සාමණේර විග්‍රහ කරලා දුන්නා. ඊළඟට විග්‍රහ කරනවා ඊළඟ සූත්‍රය තීනමාන වික්‍රේ නිදානං කම්මානං සමුදය කතමානි තීන ලෝභ නිදානං කම්මාන සමුදය දෝෂ නිදානං කම්මාන සමුදය ලෝභ නිදානං මෝහ නිදානං කම්මාන සමුදය කර්මයන් සමුදය වෙන කරුණු කීයක් තියෙනවද තුනයි ලෝභ දෝෂ මෝහ දැන් අපි මේ විග්‍රහය මේකට ඇවිල්ලා බලන්න ඕනේ. මොකද සමහර දේශනා බුදුරණවහන්සේ විග්‍රහ කරන ලෝකේ ඉන්න ලෝකේ පවතින පවතින විග්‍රහය. සමහර විග්‍රහ කරනවා ලෝකෙන් ඊතරවන ඒ ප්‍රතිපදාවට. ඉතින් අපි මෙතන බලන්න ඕනේ මේ සූත්‍රත් එකනේ යම් කිසි දෙයක් බලනකොට මේක ලෝකයේ පැවැත්මද මේක කොහොමද කිව්වේ මොකක් පොදසාද කිව්වේ කියන බැලියට කොට අපිට තිබිය යුතුනේ. එහෙම නොවුනොත් අපිට අචාරුවක් වෙනවා. නැත්නම් අර ප්‍රහෙලිකා ටික ලිහින්නෙත් නැති වෙනවා. ප්‍රහෙලිකා ටිකත් පටලැවෙනවා. පැකිලි කරන්නේ කවුද විසඳෙන්නේ නැහැ ඊට පස්සේ. ඉතින් ඒ නිසා මේ හොඳට මේක දැනලා බලන්න ඕනේ. කර්මයේ හටගන්න කරුණු තුනක් තියෙනවා. ලෝභයයි, ද්වේෂයයි, මෝහයයි. යම් වික්කවේ ලෝභ ලෝභ බකතං ලෝ කම්මං ලෝභජං ලෝභ නිදානං ලෝභ සමුදයං යත්තස යත්තස්ස අත්ථ භාවෝ නිබ්බති නිබ්බත්ති තත්තතං කම්මං විපච්ඡති තත් යත්තතං කම්මං විපච්ඡති තත්ත තස්ස කම්මාස්ස විපාකං පටිසංවැදි දිත්තේව ධම්මේ උපපජ්ජේව අපරාපරේව බුදුනාස් පෙන්වා දෙනවා දැන් මේක අපි අහලා තියෙන කාරණාවක් නමුත් එතනින් එහාට ගියත් ලස්සනයි විස්තරේ මානෙන්නේ මේ ලෝභය මුල් කරගෙන ලෝභය ජාතක කරගෙන ලෝභය නිදාන කරගෙන ලෝභය සමුදය කරගෙන කර්මයක් කරනවා ඒ කියන්නේ චේතනාවක් කර්මයක්නේ මොකක් හරි කර්මයක් ඒ ලෝභ, දේශ, මෝහ මුල් කරගෙන කරනවා. දැන් අපි මේකට ගලව ගන්න එපා. දැන් බුදුරණවහන්සේ පුන් පින වෙන්නේ මොකෙන් කිව්වද? අලෝභ දේශ මොහෙන් කිව්වනේ. පව වෙන්නේ ලෝභ දේශ මොහ. දැන් මෙතන පින භෝග තවත් තියෙනවද? කර්මය කියන්නේ ඒක පටලවා ගන්න එපා. ලෝභය, ලෝභ, දෝෂ, මොහ වලින් එන්නේ පව කියලා බුදුරණවහන්සේ වෙනම විග්‍රහ කර වෙන සූත්‍රයක. අලෝභ දේශ මොහ වලින් පින කිව්වා. දැන් මෙතන පුඤ්ඤ පම් පාප කර්ම විග්‍රහයක් නැහැ. මෙතන කියන්නේ කර්මය. පුණ්‍ය පාප දෙකම කර්මයද නැද්ද? දෙකම කර්මය. එතකොට මෙතන බෙදලා නැහැ. අපි මේකට දැම්මොත් එහෙම මේක පාප කර්ම එහෙම එකක් දුන්නොත් බෙදලා නැහැ. මොකද මේ සූත්‍රයට යන්න අපි ඒ ඒ තියෙන විදිහටම ඉගෙන ගන්න වෙනවා. එතකොට සියලු කර්මයට නිදානේ මොකද්ද? ලෝභය කර්ම නිදානේ ඒ ලෝභයෙන් උපන් කර්මය කරනකොට ඒ කර්මයත් එක්ක අත්භාවයක් ගන්න මේ තමා කියලා පැවැත්මක් හටගත්තා කියනවා. එතනදී යථාසතං කර්ම විපාක අනේ එතන කර්ම විපාක වෙනවා කියනවා. ඒ කර්ම විපාකේ හම්බ වෙන ක්‍රම තුනක් කියනවා. කොහොමද? දෙට ධම්මත් උපපජ්ජත් අපරාපරිය. මේ ජීවිතයේ ඊළඟට නිවන් දකින සෝදාවටත් විපාක හම්බ. ඒ වගේම කියනවා ද්වේෂයෙන්, මෝහයෙන් තුනෙන්ම ওই විදිහටම කියනවා. උදාහරණ දෙනවා. සේතා වික්කවේ බීජානි අඛණ්ඩානි බීජ තියෙනවා මහණෙනි බීජ තියෙනවා. ඒ බීජ කුණු වෙලා නැහැ. කුණු නැවිච්ච හොඳ බීජ තියෙනවා. අන්නේ බීජය හොඳට පොළවේ වැටිලා අවු අවුව සුරන වතුර මේ හැම එකක්ම වැස්සත් එක්ක ආවට පස්සේ මොකද වෙන්නේ? ඒ වස්තතාන වික්කේ බීජානේ බුද්ධින් විරුල්ලම් වේපුල්ලම් අන්න බීජේ වැඩෙනවා කියනවා. එය මේකෝ වික්කවේ යම් ලෝභං පකතං කම්මං ලෝභජං ලෝභ නිදාන අන්නේ වගේ කියන මහණෙනි මේ ලෝභයෙන් උපන් කර්මේ අර විදිහට විපාක විදීම් විදිය සකස් මෙන්න මේකට අර බීජ සූත්‍රෙ චුට්ටක් ගලප ගන්න පුළුවන් බීජ ලැබෙන ආකාරය පැහැදිලි කරනවා. මෙතන හැබැයි විපාක කර්මයක් කතා කරනවා. ඊළඟට ඒක අපරාපරයේ වශයෙන්, ditta ධම්ම වශයෙන්, උපපජ්ජ වශයෙන් සිදු වෙනවා. ඒ විදිහට ඔන්න ද්වේෂය ගැනත් කියනවා, මෝහය ගැනත් එහෙමමයි කියලා ඒ විග්‍රහය කරනවා. තීනමාන වික්ක නිදාන සම්මාන සමුදයාන. ඔන්න ඊළඟට ආය විග්‍රහයක් කරනවා. හොඳට මතක තියාගන්න පළවෙනි එකේ පාප කර්මය කියලා කිව්වද? කර්මය විතරයි කිව්වේ. බුදුරණාහි වෙනම විග්‍රහ කරනවා පාප කර්ම සහ පුණ්‍ය කර්ම කියන එකට පාප කර්මවල ලෝභ දේශ මොහ කියනවා පුණ්‍ය කර්මයට අලෝභ දේශ අමෝහ කියනවා මෙතන හිම නම් කිරීමේ නෑ හොඳට මතක ගන්න එක නම් කරේ නෑ ඇයි මොකද කියන්නේ ඒ විග්‍රහයම තියෙන්නේ තේරෙනවා වික්ක නිදාන සම්මාන තවත් කර්ම නිදාන තුනක් තියෙනවා කලින් තුනක් විග්‍රහ කරේ මොකද්ද ලෝභ දේශ මොහ තුලින් කර්මය දැන් කර්ම නිදාන තුනක් තියෙන කතමාන තියෙන අලෝභ නිදාන කම්මාන සම්දයක් අදෝත නිදාන කම්මාන සම්දයක් අමෝහ නිදාන කම්මාන සම්දයක් සූත්‍ර දේශනාව ඉවර වෙනකම්ම අපි අපේ කෝණ දැම්මොත් ධම වර්ධීද නැද්ද? වර්ධිනවනේ. ඒ නිසා සූත්‍රයේ මුලින්ම බලන්න වෙනවා. ඉවර වෙන්න කලින් අපි දැම්මොත් කලින් කිව්වේ පුන් පාප කර්ම, දැන් කිව්වේ පුණ්‍ය කර්ම කිව්වොත් බුදුරණවහන්සේ නොකිය කෑරකට වැඩ කරලානේ. ඒ මොකද අරහත් එක ඊළඟට කියන්නේ ඒකයි වැඩි. යම් එක්කේ අලෝභ කකතං කම්මං මහණෙනි යම් අලෝභ කර්මය ඔන්න විග්‍රහය බලන්න. අන්න ඒකයි ලස්සනම. යම් අලෝභ කර්මයක් වෙනවද අලෝභය මුල් කරගෙන අලෝභජං අලෝභ නිදානං අලෝභ සමුදයං එතකොට මොකද වෙනවා කියන්නේ ලෝභයේ විගතේ දුර වෙන්නේ මොකද්ද ලෝභය දැන් අතන අතන එහෙම එකක් නෙමෙයිනේ මෙලව පරලෝ විපාක දෙන එකක් කිව්වා දැන් පිනත් එහෙම නේද වෙන්නේ මෙලව පරලෝ සහ ඊළඟ නිවන් දකින්න තුර විපාක දෙන එකනේ පිනත් අදාළ වෙන්නේ පවත් අදාළ වෙන්නේ දැන් මෙතන කියන්නේ මෙතන අරෝභ අරෝභ කර්මය මුල් කරගෙන මොකද්ද කියන්නේ? එහෙම මේ විපාක දෙනවා මෙලව පරලෝ කියලා කියනවද? නෑ මෙතන කියන්නේ ලෝභී විගති ලෝභය දුර වෙනවා. ඒවන්තං කම්මං පාණං හෝති. ඒ කර්මය ප්‍රහාණය වෙනවා. මොන කර්මයේද? ලෝභය මුල් කරන් කරන කර්මය. පහින හොඳ උචින්න මූලාතාල වත්තු කතා අනුභව කතා ආදී අනුපවද ධම්ම. මොකද වෙන්නේ? රහත් වෙනවලු. ඒ මොකක් කරනකොටද? අලෝභයෙන් යුක්ත කර්මය කරනකොට ලෝභයේ දුර වෙලා ඒ කර්මය තුළ රහත් වෙනවලු. කොහොමද විස්තරේ? දැන් අපි මේකට පින කියලා දාගත්තොත් වැරදිනවද නැද්ද? ඒ විග්‍රහය මෙතන නෑ. ඒක කලින් විග්‍රහ කරා. එහෙනම් මේක හිතන්න දෙන අපිට නේ. ඔබ අහලා තියෙන කර්ම තුනක් විග්‍රහ කරනවා. සුදු කර්ම, කළු කර්ම, කර්මක්ෂය කර්ම කියලා නේ. සුදු කර්ම කළු කර්ම ඒකත් මේකෙම තියෙන අවසානට හම්බෙයි. සුදු කර්මත් කළු කර්මත් කර්ම කර්ම කියලා විග්‍රහ වෙනවා. තුනක් තියෙනවා. සුදු කර්ම කියන්නේ පින, කළු කර්ම කියන්නේ පව, කර්මක්ෂය පිණිස තියෙන එක, නිවීම පිණිස තියෙන එකත් කර්මයක්. මොකද ඒකටත් මම මැදිහත් වෙලා චේතනාවේ යායුද නැද්ද? යනකොට මොකද වෙන්නේ? අලෝභයේ අලෝභයෙන් යන්නේ, ලෝභය දුරු වෙන්නේ, කර්මය ප්‍රහාණය වෙනවා. කර්මය ප්‍රහාණය වෙනවා කියනවා. කුඤ්ඤ පාපදා නැහැ. කාමේ ප්‍රහාණය වෙනවා. රාහත් වෙනවා. යම් පිටේ අදෝස නැකතම් කම්මං අදෝසජං අදෝස නිදානං අදෝස එතකොට එහෙනම් මේ කර්මයේ තිබිය යුත්තේ අලෝභයේ අදෝසින් දැන් අපි හිතමු පටිගය කියනකොට මේ මේ දවස්වල මතක් වෙච්ච එක පටිගය කියනකොට අපිට කියන්නේ කවුරු හරි කියවම් තරහ යන එකනේ ගොඩක් වෙලා වචනයක් කියනකොට ඒක අපට අකමැති නම් අප නුරුස්සන ගතියක් එන්නද හිතේ දරුවා හරි හිතවතා හරි කල්යාණ මිත්‍රයා හරි පොඩි ජයක් කියනවා නුරුස්සන ගතියක් ඉස්සරහ. ඒ පටිගයද නැද්ද? පටිගය. අපි කියන දේ කැමැත්තක් එනවනම් ඇලෙනව නේද? එතකොට මේ කාමරාගයනේ මේ කාමරාගයද කියන්නේ? නෑ, ලෝභයමයි. රූපරාගය රූපරාගය ලෝභද නැද්ද? ලෝභය. කාමරාගය ලෝභේ කොටසක්. අපිට මේ හැම එකම කාම හිතෙන මතක් වෙන එකයි ප්‍රශ්නේ තියෙන්නේ. අපට අනිත්‍යව මතක් වෙන්නේ නැහැ. ඇයි? ලෝකයේ පුතත්ජනයාට ලෝකේ ඉන්න කෙනාට හොයාගෙන යන්න පුළුවන් දෙන්නේ ලෝකෙ නිකන් හම්බෙන්නේ. ලෝකේ ඉන්න කෙනාට හොයාගෙන යන්න පුළුවන් දෙන්නේ නෙමෙයි ලෝකෙ නිකන් හම්බෙන්නේ. එච්චරයි. බුදුරුන් ඉගෙනගෙන යන එකෙන් ඉහළට හම්බෙන්නේ. දැන් අපි ලෝකයේද ලෝකෙන් එහාට ඉන්නේ. එහෙනම් අපට හම්බ වෙ යුතු ලෝකයේ දෙයක්ද එහාට යද්ද? ඒ කියන්නේ මේ ලෝකෙ නිවන් දකින්න කවුරු උත්සාහ කරත් ඔක්කොටම ලෝකෙ තියෙන දේ විතරයි හම්බුනේ. වෙන දෙයක් අලුත් දෙයක් හම්බුනේ අපට හම්බෙන්නේ ඒකයි. අපි වෙන විදියකින් ඉපදිච්ච කතිය නෙමෙයිනේ. අවරත් ඒකමයි. අවරත් ලෝකයේ දෙයක්මයි අපේන්නේ. අන්න බුදු කෙනෙකුගේ බණක් අහනකොට විතරයි ඒක විතරයි ලෝකයෙන් ඊතර වෙන දෙයක් හම්බෙන්නේ. එහෙනම් ඔක්කොටම සාධාරණයි. ඉස්සල්ලාම මේ සංහාව දුර වෙනවා කියනකොට මේ කාමය කියනවා කියන එක අහුවෙන ඔක්කොටම සාධාරණයි. මොකද අපිත් ලෝකේ ඉන්නේ. බුදුවරු විතරයි ඇත්ත කිව්වේ. අනිත් කවුරුත් කිව්වේ නැහැ. යම් එක්ක අමෝ බකතං කම්මං අමෝජං අමෝ නිදානං අමෝ සමුදයං මොහේ විගත ඒවන්දන් කම්මං පහානං පහිනං හොත උච්චින මූල තාරවත්කත අනුභවපදායිතින් අනුපල්ලම් අන්න මෙතන විග්‍රහ කරනවා අමෝහේ දැන් අදෝෂය මුල් කරන අලෝභය මුල් කරන අමෝ දැන් එතකොට එහෙනම් ඔන්න බලන්න මේ නිවන් මාර්ග යන මේ අරහත් වෙන විග්‍රහ කරන්නේ නිවන් මාර්ග යන තැනදී මොකද වෙන්නේ අර ඔක්කොම ප්‍රහාණින මාර්ගෙ මේ විග්‍රහ කරන්නේ දැන් ඒකට මේ පුජ්‍යලේ ක්‍රියාකාරීත්වය තියෙනවද නේද හැබැයි ලෝභ දේශ මොහ දුරුවීම ක්‍රියාකාරීත්වයකට යන්නේ ඒක අපට මේ වෙන වචනකින් දෙන්න බෑ. ඒ දුන්න දේ දුන්නා බුදුරජාණන් වහන්සේ. අපි මේක අලුත් විග්‍රහ ගන්නකොත් අපි මෙතන ඉඳලා තේරුම් ගන්න වෙනවා. හරියට මොන්ඩිසෝරි වෙන ළමයෙකුට මේ අම්මා කෙනෙක් ළමයා එක්කරන් ගියාට පස්සේ දොස්තර කෙනෙක් ළඟට දොස්තර කෙනෙක් වෙන්න උනා කිව්වහම ළමයාගේ කනට මලාවයි බේත් ටිකක් දෙනවා බේත් දීපන් කියලා. හරිද? අන්න ඒ වගේ වැඩක් අපි මේ අපි තේරුම් ගන්න නැතුව අපි තුල වැඩෙන්නේ නැතුව අපි මේක අපේ කොණෙන් දාගන්න යනවා. ඒක වැරදිනේ. අපිට වැඩෙන්න දෙන්න ඕනේ. අපි මේක තේරුම් ගන්න අලුතින් දෙයක් දීලා හරියන්නේ නැහැ. ඊළඟට ඔන්න ඒ විදිහට විග්‍රහ කරනවා. සේතාබික්ක හරියට මේ වගේ මහණෙනි. ඒ තමයි මේ බීජ තියෙනවා කුණු වෙච්ච. අනේ ඒ කුණු නොවිච්ච මේ බීජ තියෙනවා. හැබැයි මේ බීජයක් ඔන්න ලස්සන උදාහරණයක්. කුණු වෙච්ච නැති බීජ තියෙනවා. පුරුෂයෙක් ඇවිදilla මේ බීජ ටික පුච්චනවා. පුච්චලා ඊළඟට ඒ බීජ ටික අලු කරලා හුළඟේ පා කරලා අරිනවා. බලන්න ඒ උදාහරණය. පුච්චලා අලු කරලා හුළඟේ පා කරලා අරිනවා. බුදුරජාණන්සේ අහනවා එහෙම කරාට පස්සේ මහණෙනි ඒ විදිහට කරාම ඒක පැලවෙනවා දහන. බීජේ පුච්චලා අලු කරලා හුළඟේ පා කරලා යනවා. ඒ බීජ පැලවෙනවා. ආයතින් අනුපාදයක් නේද? අයි පැලෙන්නෙම නෑනේ කතා කරන්න දෙයක් නෑ ඒ වගේ කියන මේ බුදුරණන් වෙන්නන්නේ අනිත් වගේ මහණෙනි එතකොට කියන ඒ වස්තුකානි වික්කවේ බීජානි උච්චින්න මූලානි තාරවත්තු කන කතානි අනභාව කතානි ආයින් අනුපාද ධම්මානි ඒ බීජ හිම වෙන්නේ කියනවා ඒව මේක වික්කේ යම් අලෝභ අලෝභ පකතං කම්මං අලෝභජං අලෝභ නිදානං අලෝභ සමුදයං ලෝභේ විගතේ ලෝභේ විගතේ ඒවන්තං කම්මං පහිනං හොත උච්චින්න මූලං තාලවත්තු කතං අනභවකතං ආදී අනුපද්දම් අන්න අරහතේවත් වෙනවා අලෝභයෙන් අදෝසයෙන් අමෝහයෙන් කරන කර්මය පිනද එතකොට නෑ මේ අරහත්ත්වය කියන්නේ දීත ධම්ම උපවජ්ජ පරාපදී විපාකේ නෙමෙයි කතා කරන්නේ අතන අත්භාවයක් නිබ්බත්ති කතා කරා මෙතන අත්භාව නිබ්බත්තියක් නෑ අතන අත්භාව නිබ්බත්තිය. ඒතර අත්භාව නිබ්බත්තිය තියෙන්නේ පවට විතරද? මම කියලා හම්බෙන්නේ. ඉතින් එහෙනම් අපි මේ මිනිස්සේ කවදාවත් වෙන්නේ නැහැ නේ. මිනිස්සේ කියන්නේ පිනක් පිනක් එක්කනේ. එහෙනම් අතන ඒ අත්භාව නිබ්බත්තිය මම කියලා හම්බුවේ විග්‍රහ කරා. උපාගදේ හැටි විග්‍රහ කරා. ඔන්න ඊළඟට ගාථා ටිකක් කියනවා. ලෝභජං දෝසජං චේව මෝහජං වාපි චාපි විද්දසු යං තේන පපතං කම්මං අපං වා යදිවා බහු ඉදේවතං වේදනීයං වත්තු අඤ්ඤං නවිජ්ජති තස්මා ලෝභෝච දෝසෝච මෝහෝ චාපි විද්දසු විජ්ජං උපාදාය වික්ඛු සබ්බ දුගතිය ජහේති අන්න බුදුරණාහි විග්‍රහ කරනවා මෙන්න මේ අවිද්‍යාවෙන් යුක්තව ලෝභයෙන්, ද්වේෂයෙන්, මෝහයෙන් යම් කිසි දෙයක් බොහෝ වශයෙන් හරි සියුම් වශයෙන් හරි පොඩියට හරි යම් කර්මයක් කරනවාද බොහෝ හරි ස්වල්ප වශයෙන් ලෝභ දේශ මොහ තුලින් අවිද්‍යාව මුල් කරගෙන ඒ ඔක්කොම කියනවා අවිද්‍යාව මුල් කරගෙන ලෝභයෙන් දේශයෙන් යම් කිසි කර්මයක් කරනවාද අන්න ඒක ඉදේව සංවේදනීය එහෙම විදිනවා වෙන තැනක නෙමෙයි දැන් ඔතන බලනකොට අපි බලන්න ඕනේ මේ මොකද්ද මේ කියන්නේ කියලා. හිම විඳින වෙන තැනක නෙවෙයි. ඒ කියන්නේ දැන් මේ මේ චේතනාව අවසන් කරේ මොකකින්ද? නිවනින්ම අවසන් කරානේ. දැන් එතකොට මේක මේ යන්න තියෙන්නේ ලෝකෝත්තර පැත්තත් එක්ක නේද හම්බ කරගන්න තියෙන්නේ. එතකොට දැන් අපිට අපිට දැන් ලෝකයේ තුල ඉන්නේ නැද්ද නේද හම්බ වෙන්නේ අර ලෝකේ මේ ලෝකේ අනිත් මේ ඔක්කොම හම්බ වෙන්නේ ඒකත් එක්ක නේද දැන් මේ මේ නුවණින් එක දකිනකොට මේ මේ මේ නුවණට මේ කතා කරන්නේ. ඉදේ වේදනිය එහෙම විඳවන්න වෙනවා කියනවා. අයි පරලෝකෙ මේ ලෝකෙ ඒ විවහාරයේ අර කුජලයි කතා කරන්නේ. අබිනිබ්බත්ති අත්බව අබිනිබ්බත්ති කියන කුජලයි කතා කරා. දැන් මෙතන මේ නුවණත් එක්ක මේ කතා කරන ගාථාව විග්‍රහ කරන්නේ. අන්න ඒ කෙනාට වත්තු වඤ්ඤා වෙන කොහෙවත් නෙමෙයි කියන එක විඳවන්න තියෙනවා. එහෙම ඒ කියන්නේ ඒ කියන්නේ මේ පුජ්‍යලයා කියන කාරණාව වෙන ඒ කියන්නේ ඒක අර නිවනට යොමු වෙච්ච විග්‍රහය දුන්නා. නිවනට යොමු වෙච්ච විග්‍රහයකින් දුන්නා මේ ඒ නුවණ පාඩක කරගත කෙනෙකුට. තස්මාච ලෝභෝච දෝසෝච මෝහෝච චාපි විද්දසු විද්‍යාපාදාය බික්කු සබ්බ දුග්ගති ජාති. අන්න මෙන්න මේ විද්‍යාව උපදවා ගත්තේ භික්ෂුව ලෝභයෙන් දේශය, ලෝභයත් දේශයත් මෝහයත් යම් කර්මයක් තියනවාද කියන්නේ ලෝභ දේශ මොහය තියනවාද මෙන්න මේකත් දුරු කළා ඒ විතරකුත් නෙමේ දුගතියත් දුරු කරා. ඒ භික්ෂුව. ඔන්න ඔය ලෝභ දේශ මොහ දුරු කිරීමත් දුගතිය සියලු දුගතිය දුරු කරා. දැන් එතකොට අපි ඒකට ආය වෙන අර්ථ විවරණයක් දාගන්න කියලා හරියන්නේ නැහැ. මොකද බුදුරණන් ඉතින් මේ කියලා නේ. මොකද එතකොට අපට ඔක විවරණය කරගන්නකොට තව ප්‍රශ්නයක් එනවා. මොකද හේතුව අපි දැන් බලන්නේ අපේ තියෙන මේ මට්ටමේ දරන්නේ නැතිවද? මේ මට්ටමේ ඉඳලානේ බලන්නේ. මේ මට්ටමේ ඉඳලා බලපු කෝණේ අපට දැන් ඕන නැත්තේ සක්කාදිට්ඨිය දුර වෙන්නද ඒක තේරුම් ගන්නද? ඔන්න ඔය ප්‍රශ්නේ නෝ. එතකොට අපට හම්බ විය යුතුයි මේ මේක බලනකොට මේ මට්ටමේ ඉඳලත් සක්කාදිට්ඨිය දුර වෙන දෙයක් හම්බ වෙ යුතුයිනේ. ප්‍රහේලිකාවල හෙන්න ප්‍රහේලිකාවල හෙන්න වැඩක් නැහැ එහෙනම් මේ විග්‍රහය මොකද්ද තියෙන්නේ කියන කාරණාව වෙන විග්‍රහයක් බුදුරජාණන් වහන්සේ නොදොන්න නිසා අපි මොකද්ද කරන්න තියෙන්නේ? අපි කල්පනා කළේද නැද්ද? වෙන විග්‍රහයක් බුදුරණවහන්සේට එහා නොවන හිංයුක්ත කෙනෙක් කිව්වොත් ඈ වෙන විග්‍රහය බුදුරණවහන්සේට වඩා වැඩි නෝනකින් තියෙන කෙනෙක් කිව්වොත් එහෙම එකක් තියෙනවද? නැහැ. මොකද බුදුරණවහන්සේ දුන්නේ මේ විශේෂය කියලා දෙන්න නෙමෙයි. බුදුරණවහන්සේ දුන්නේ මොකක් කියලා දෙන්නද? නිවන් මාර්ග උපද්දවා දෙන්න. අපි එනම් පුංචි විවේකයක් ගමුනේ. විවේකයක් අරගෙන පොඩි විවේකයක් ගමු විනාඩි 5ක විතර මොකද එක තැනම හිටපු නිසා ඊළඟට මේ මම කැමති මුංචි බුද්ධානුස්සතියක් කරනවා මොකද හේතුව මේ මම ඉපවත් නවරත් කරේවා කියන්නේ නිකන් නෙමෙයි අපිට මේ බුදුරජාණන් වහන්සේ වැදගත් ඇයි කියලා පොඩ්ඩක් හොයාගන්න. එහෙනම් අපට වැදගත් බුදුරජාණන් වහන්සේ නෙමෙයි අන්නේ බුද්ධානුස්සතියක් කරනකොට බුදුරජාණන් වහන්සේ වැදගත් ඇයි කියලා හම්බ වෙනවා. එනිසා විනාඩි 15ක්යි බුද්ධානුස්සතිය කළා මේ වගේ ඉතුරු ටික අවසන් කරමු. තව සූත්‍ර හයක්ම තියෙනවා කරන්න. ඒ නිසා විනාඩි 5ක පුංචි විවේකයක් කියන්නේ එළි පහළට ගිහිල්ලා ගිලම්පස ගන්න නෙමෙයි විනාඩි 5ක විවේකයක් අරගෙන එන්න. හොඳයි තේරුවසන්න. එන තේරම බුද්ධ අනුස්සති. ඒ කියන්නේ බුදුරන් වහන්සේ සිහි කරනවා කියන එක නේද? බුද්ධෝ බුද්ධෝ බුද්ධෝ බුද්ධෝ කියන්නේ බුදුරන් වහන්සේ හම්බෙනවද? අරහං අරහං අරහං අරහං කියන්නේ බුදුරන් වහන්සේ හම්බෙනවද? දැන් අපි හිතමු මගේ ඔයාලගේ අම්මා ගැනම ගුණවති. ගුණවති ගුණවති ගුණවති ගුණවති කියද්දි අම්මා හම්බ වෙනවද? අම්මා හම්බ වෙන්නේ කොහොමද? අම්මගේ ගුණය සීකරද්දි නේ. ගුණවති කොට අම්මා හම්බෙන්නේ නෑනේ. අම්මගේ ගුණය සීකරනකොට අම්මා හම්බෙනවා. එහෙනම් බුදුරණවහන්සේව හම්බෙන්නේ බුද්ධ බුද්ධ වරහන් අරහන් කියලා සීකරද්දි බුදු ගුණය බුදුරයන් වහන්සේ සීකරද්දිද? බුදුරණන් වහන්සේ සිහි කරද්දී උන්නෝක අපට අමතක වෙනවා. මොකද අපිට දැන් අපි හිතමු ඔරලෝසෝ ඔරලෝසෝ ඔරලෝසෝ ඔරලෝසෝ කියනකොට හිත එකඟ වෙනවද නැද්ද? ඈ පැදුර පැදුර පැදුර පැදුර කියන හිත එකගෙනවද නැද්ද? බුද්ධ බුද්ධ බුද්ධ බුද්ධ හිත එකගෙනවද නැද්ද? අරන් අරන් අරන් අරන් කියන හිත එකගෙනවද නැද්ද? අපි තමයි බුද්ධානුස්සතිය කරේ කියලා. අපි හිතනවා බුද්ධානුස්සතියයි කරේ කියලා. ඇයි හිතත් එක වෙනවනේ? අපි පැදුර පැදුර කිව්වත් පොත පොත කිව්වත් හිත එකගෙන වෙනවා. ඒ එක වචනයෙන් කියවන්නේ හිතන්නේ. ඒ වගේ බුද්ධ බුද්ධ කිව්වත් අරහන් අරහන් කිව්වත් හිත එකගෙන වෙනවා. හැබැයි බුද්ධානුස්සතියද? නෑ. වචනයක් අනුස්මරණය කර වචනයක් විතරක් කර වචනයක් එක වචනයක් එක වචනයක් බුද්ධානුස්සති කියන්නේ බුදුරජාණන් වහන්සේව සිහි වෙන්න ඕනේ. එතකොට සිහි වෙනකොට අපිට මේ සිහිවීමෙන් හම්බ විය යුත්තේ අර්ථ කියන්නේ ඒ උත්තරමයාගේ ස්වභාවයනේ. නැතුව මේ හඬටද තාලෙටද ඒකටවත් නෙමෙයිනේ. අපිට තාලෙටත් සිත එකඟ වෙනවා හඬටත් සිත එකඟ වෙනවා මිහිරි වලත් සිත එකඟ වෙනවා අපේ ಗುಣ දැන් අපි අනුස්මරණය කියන්නේ කාලයට අනුවද යොමු වෙ යුත්තේ, හඬට අනුවද යොමු යුත්තේ, බුද්ධ ගුණය අනුවද. අපිට ඕක අමතක වෙනවා උඩක් කියලා. බුද්ධානුස්සතිය කියන්නේ අමතක වෙනවා. බුදුරණවහන්සේ සිහි කරනවා කියන්නේ අමතක වෙනවා. අපට මොකක් හරි ක්‍රමයකට බුද්ධ කියන වචනේ ගෑවුණා නම් අපි හිතනවා හරි දැන් බුද්ධානුස්සතිය කියන්නේ. හැබැයි යම් කිසි දෙයක් වෙනවා නමුත් අපට හරි බුදුරණවහන්සේ හම්බ වෙනවා. මේකෙන් හම්බ වෙන්නේ මොකද්ද? ඇයි අය බුද්ධානුස්සතිය සිහි කරන්නේ? අපි තවත් මේ වැදගත්කමනේ අපිට මේ හම්බ අපිට හරි බුදුරණවහන්සේ හරියට හම්බුනොත් නේද බුදුරණවහන්සේ කරා යන්නේ. අන්න ඒකට බුද්ධානුස්සතිය තවත් සිහි කරනකොට තවත් බුදුරණවහන්සේ වැදගත්කම හම්බ වෙනවා. වැදගත්කම හම්බ වෙන විදිහට බුද්ධානුස්සතිය හම්බ වෙනවා. ඒ වගේම අපේ හිත එකඟ වෙනවා. හැබැයි බුද්ධානුස්සතිය නිවන් දකින්න පුළුවන් නම් සෝතපන්න කෙනාට. ඒක මහා නාම සූත්‍රයේ තියෙනවා. ඒක මහා නාම සූත්‍රයේ පැහැදිලිව තියෙනවා. අනුස්සති භාවනාව වලින් නිවීම කරා යන්න පුළුවන් ආගත ඵලෝ ඵලයට පැමිණි එහෙම තියෙනවා. ඒක වැරදිද හරිද ඒකට? මහා නාම සූත්‍රයේ බුදුරණස් මහා නාම සාක්‍යයට කියන්නේ. ඉතින් එහෙනම් මේ අපට හිතමනාපේ දේවල් කරලා හරියන්නේ නැහැ. අපි මුලින් අපි බුද්ධානුස්සතිය කරන්නේ බුදුරණ වහන්සේ වැදගත්කම තේරුම් ගන්න. හොඳයි එහෙනම් අපි බුදුගුණ සිහි කරමු. තාලයට, හඬට, සද්දයට නෙමෙයි අර්ථයට අහුම්කම් දෙන්න. අපි සරණ ගිය බුදුරජාණන් වහන්සේ හරිම ශ්‍රේෂ්ඨ කෙනෙක්. මේ ලෝකේ බුදු කෙනෙක් පහළ වෙන්නේ කලාවරකින්. බුදු කෙනෙක් කියලා කියන්නේ අනිත් අයට සම කරන්න බැරි කෙනෙක්. බුදුරජාණන් වහන්සේ කියන්නේ අසම සමයි. සම කරන්න පුළුවන් බුදුරුවන්ට විතරයි. බුද්ධ ගුණයෙන් සමවිය හැක්කේ තව බුදු කෙනෙකුට පමණි. බුද්ධ ගුණය තව කෙනෙකුට සම වෙන්නේ බුදුරන් වහන්සේ මහා කාරුණික කෙනෙක්. මහා ප්‍රඥාවන්ත කෙනෙක්. ඒ කරුණාව ප්‍රඥාව කැටි වෙලා ලෝකෙන් එතර වන මඟ පෙන්වුවා. අන්නේ උත්තමයා අපගේ ශාස්ත්‍රඥ වහන්සේ. බුදුරජාණන් වහන්සේ ලෝකයේ තුල ලබන්න පුළුවන් උපරිම දෙයට ගියා. ලෝකයේ ඇති දේ හොයාගෙන හොයාගෙන ගියා. ඇති ලෝකයට කලකිරුණා. ලෝකයේ ඇති දෙයට තියෙන ගැටෙන එක නැත්තම් සමන්ත අකමැති දේ ලැබෙන එක දුරු කළා. ඒ කාරණාව අන් අයටත් කළ හැකියි. අලරකාරා උද්දකරා පුත්‍ර ආදී අයත් කළා. බුදුරණන්සේ ලෝකේ හැදුනේ ඇයි කියලා හෙව්වා. හැදිච්ච ලෝකයට ඇලීමකට ඉඳුරු කළා විතරක් නොවේ. ලෝකේ හැදුනේ ඇයි කියලා හෙව්වා. හැදුනේ ඇයි කියලා හොයපු තැනදී හැදුනේ මෝඩකම කියන පදනම අරුණම් හැදිච්ච ලෝකේ කතාව නිස්සල භාවලා යනවා. බුදුරන් වහන්සේ ඇස කන නාසය දිව කය මනස මේ ලෝකේ හැදෙන හැටි හේව. හැදිච්ච ලෝකේ දේ දුර වුණා. හැදෙන හැටි හොයනකොට හැදුන හැටි අහු වෙනකොට හැදිච්ච දේ දුර වුණාම හැදිච්ච දේ ගැන හිතන්න දෙයක් නැහැ. බුදුරයන් වහන්සේ රාග ද්වේෂ මොහ දුරු කළා. බුදුරයන් වහන්සේ අරහං. බුදුරයන් වහන්සේ අරහං. මේ ලෝකේ කාගෙන්වත් අහන්න නැතුව කිසි කෙනෙක්ගෙන් අහන්න නැතුව මේ දුක මොකද්ද කියලා හොයන්න පටන් ගත්තා. මුලින්ම දුක නැති කරන්න හේවුවා. දුක අභිභව යන්න හේවුවා. නමුත් බැරි බව වටහා ගත්තා. කිසි කෙනෙකුගේ උපදේශකින් තොරව දුක හොයන්න පටන් ගත්තා. ඇයි දුක හැදුනේ? දුක මොකද්ද? පිරිසිදු හෙව්වා. පිරිසිදු හොයනකොට හටගත්ත හැටි හම්බුණා. හටගත්තේ මෝඩකමින් බව හම්බුණා. හටගන්න හැටි හම්බෙනකොට මෝඩකමින් හම්බෙච්ච බව හම්බ වෙනකොට හට ගැනීමේ නුවණින් මෝඩකම දුරු වෙන බව සාක්ෂාත් වෙනවා. සමුදය ප්‍රහාණය වෙනවා. දුක පිරිසිදු වෙනවා. පිරිසිදු හේවුවා සමුදය ප්‍රහාණය කළා. නිරෝධය සාක්ෂාත් කළා. කරපු වැඩේ මග නිවන් මග වැඩුණා. නිවන් මගයි වැඩුණා. චතුරාර්ය සත්‍ය ධර්මයේ තමන් තනියම අවබෝධ කළා. බුදුරණන් වහන්සේ සම්මා සම්බුද්ධයි. කාගෙන්වත් අහන්නතුව අවබෝධ කළා. දුක පිළිසිඳ හේවුවා. සමුදය ප්‍රහාණය කරා. නිරෝධය සාක්ෂාත් කළා. මඟ වැඩුවා. සම්මා සම්බුද්ධයි. බුදුරණන් වහන්සේ ජීවත් වුණේ නුවණත් එක්ක. තමන් දැකපු සත්‍ය එකමයි හැසිරෙන්නේ. බුදුරණහන්සේ කටින් පිටුන්නේ වැරදි දෙයක්. කයින් ක්‍රියාත්මක වන්නේ වැරදි දෙයක්. සිතින් සිතපු මේ හැම එකක්ම අවබෝධයට අනුවමයි. ජීවිත පැවැත්ම අවබෝධයට අනුවමයි. වෙන විදිහක් නැහැ. ඒක අසහායයි. කිසිම විදියකින් චර්යාව වෙනසක් නැහැ. චර්යාව හැසිරීම අවබෝධයත් එක්කමයි. පිච්චවචරණ සම්පන්නයි බුදුරන් වහන්සේ. ඒ විද්‍යාචරණ ගුණයට අතීත පුරුදු කියලා එකක් එන්නේ නැහැ. එච්චරට විද්‍යාචරණ සම්පන්නයි. ඒ වගේම මේ ලෝකේ තියෙනවා සුන්දර මාර්ග. ලෝක සත්‍ය සැපයට කැමති. සමහර කාමයේ හොයන් යනවා. සැපසේ කාමයේ හොයනවා. සැපසේ කාමයේ භුක්ති විඳිනවා. සමහර අයට ඒක පිළිකුලක්, පීඩාවක්, දුකක් අයින් වෙනවා. කාමයෙන් වෙන් වෙනවා. සැපයක් වෙනවා. ඒ සැපය හොයන මාර්ගය යනවා. සැපයත් වෙනවා. ලෝකයේ තියෙන උතුම්ම දේවල් තියෙනවා. උතුම්ම සැප ලබන මඟවල් තියෙනවා. ඒවත් ශ්‍රේෂ්ඨයි. හැබැයි බුදුරණවහන්සේ කිව්වේ ලෝකයෙන් ඈතර වෙන සැප ලබන මගක් සුන්දර මගක් අර දේවලු සුන්දරයි හැබැයි මේ බුදුරණවහන්සේ කියවදී මේ සුන්දර දේ ලෝකයේ තුල සුන්දරත්වයක් නෙමෙයි ලෝකයෙන් ඈතර වෙන සුන්දර දේ නම් වුණා ඒ සුන්දරත්වයටපත් වුණා සුන්දරත්වය අත්විඳ සුගතයි බුදුරජාණන් වහන්සේ බුදුරණාහි සුගතයි. මේ ලෝකේ එක එක දේවල් තියෙනවා. මනුස්ස දිව්‍ය ලෝක, බ්‍රහ්ම ලෝක, තිරිසන් නිරය, പ്രേත අසුර මෙන්න මේ ලෝක එක එක විදිහට තියෙනවා. ඒවත් බුදුරණවහන්සේ දැක්කා. ඇති ලෝකයේ විග්‍රහය දැක්කා. ඇති ලෝකයේ යන හැටි දැක්කා. ලෝකේ ඇතිවන්නේ අසකන නාසය දිවකය මන කියන ලෝකයේ තුල බව පටිච්ච සමුප්පාදව දැක්කා. මනාව ලෝකේ සතු දැක්කා. ලෝකේ යනු කුමක්ද දැක්කා. ලෝකේ හැදෙන්නේ කොහොමද දැක්කා. ලෝකයේ තුල ලෝකයේ හැදෙටි දැක්කා. ලෝකයේ ඊතර වෙන හැටියට ලෝකයේ හැදුනින් අනුවණකමින් කියලා දැක්කා. හැම පැත්තෙම දක්ෂයි ලෝකයේ පිළිබඳ හැම දෙයකින්ම දස්සයි. බුදුරජාණන් වහන්සේ ලෝක විදු බුදුරජාණන් වහන්සේ ලෝක විදු බුදුරජාණන් වහන්සේ ශ්‍රේෂ්ඨයි দমনය කරන්නේ. පුරුෂයන් দমনය කරන ශ්‍රේෂ්ඨයි. ගොඩක් ශ්‍රේෂ්ඨයි. හැබැයි 이르දියෙන් නෙමෙයි. 이르දියෙන් দমনය කළා යම් මට්ටමකට නමුත් බුදුරණවහන්සේගේ ශ්‍රේෂ්ඨත්වය අනුශාසනාවයි අඟුලිමාල ගමණය වුණේ අනුශාසනාව ඉරදීයෙන් මූලික දේ විතරයි කරේ ඒ අනුශාසනාවෙන් ගමණය කරන්න හරිම ශ්‍රේෂ්ඨයි බුද්ධම විදියේ ශ්‍රේෂ්ඨත්වය තියෙන අදටත් අපි দমনය වෙන්නේ ඒකින්මයි අපි ලෝකේ මෝඩකමකින් ඉන්න බව අපට හම්බ වෙනවා ඒ ගුණයට ඒ උත්තරමගේ හැකියාවට ඒ උත්තරමයි ඇච්චරට ශිෂ්ටයි. බුරු ලෝකයේ තුල බුරුව හොයාගෙන බුරු ලෝකයේ තුල බුරුවක් තියෙන බව අපට පෙන්වන්න හරිම දක්ෂයි. අනුත්තරයි, ශේෂ්ඨයි. පුරුෂයන් দমনය කරන්න අනුත්තර පුරුෂ ධම්ම සාරති බුදුජානක අනුත්තර ගුණධම් සාරති මේ ලෝකේ එක එක දේවල් කියලා දෙන්න ශේෂ්ඨයි ඉන්නවා එක ලෝකෙට අයිති දෙයක් හැබැයි ලෝකයේදී කොච්චර කියලා දුන්නත් ඒ ලෝකේ විතරයි බුදුරජාණන් වහන්සේ දෙවියන්ටත් මිනිසුන්ටත් නිවන් මඟ කියලා දෙන්න පුළුවන් ලෝකෙන් ඈතර වෙන හැටි පෙන්නපු එකම එක ශාස්ත්‍රවරයා වෙන කවුරුත් නැහැ වෙන කාටද දෙන්න බෑ එකිනෙක ඉන්නේ දෙවියන්ගේ මිනිසුන්ගේ එකම ශාස්ත්‍රවරයා සත්තහා දේවනුසානම් මග පෙන්වන්න දෙවියන්ට මිනිසුන්ට නිවන් මාර්ග පෙන්වන්න ශාස්ත්‍රුන් වහන්සේ සත්තා දේවනුසානම් අවබෝධ කර ධර්මය දුක මොකද්ද? පිරිසිදු හොයන හැටි. හේතුව හම්බෙන හැටි. නිරෝධී සාක්ෂාත් වෙන හැටි. මඟ වැඩෙන හැටි. අවබෝධයට හේතු වන විදිහේ ප්‍රතිපදාව. තමන් ලැබපු පුජ්‍යලික අත්දැකීම. සම්බුද්ධත්වයට සම්මා සම්බුද්ධත්වයට තමන් තනියම පත්වෙච්ච විදිහ කියලා දුන්නා. කාටද පුළුවන්? බුද්ධ බුදුරජාණන් වහන්සේට පුළුවන් මේක. තමන් අත්දැක අත්දැකීම කියලා දෙන්න පුළුවන් බුදුරජාණන් වහන්සේට බුද්ධ ඒ ගුණය තියෙන බුදුරජාණන් වහන්සේට බුද්ධ බුදුරජාණන් වහන්සේ බුද්ධ වෙනසේක මෙච්චර හැකියාවක් තියෙන කෙනා කොච්චර සුන්දරද මේ විදිහේ ගුණයන් තියෙන කෙනා කොච්චර සුන්දරයි හරිම සුන්දර කෙනෙක් අද්විතීය කෙනෙක්. අසහාය කෙනෙක්. සම කරන්න බැරි කෙනෙක්. භාග්‍යවන්ත කෙනෙක්. මෙවැනි භාග්‍යවන්තකම කඩ තියෙන්නේ. මේ භාග්‍යවන්තකම කාටවත් නැහැ. බුදුරන් වහන්සේ හරියට භාග්‍යවන්තයි. සුන්දරයි. බුදුරන් වහන්සේ භගවන්. ඒ බුදුරන් වහන්සේ භගවන්. ඒ බුදුරන් වහන්සේගේ බුද්ධමුවින් පිටවන වචන සියලු වචන කටින් පිටවන සියලු වචන සත්‍ය බුද්ධමුවින් පිටවන සියලු වචන සත්‍ය ඒකට ධර්මයේ කියනවා සියලු වචන සත්‍ය එකක්වත් අසත්‍ය නෑ විචාචරණ ගුණයත් එක්ක සිදුවෙච්ච චරිතයේ ස්වභාවය කටින් ඒ බුද්ධ මුවින් නිකුත් වෙච්ච වචන සත්‍ය ධර්මය ඒ උතුම් ශ්‍රී සද්ධර්ම. ඒ ධර්මයම අනුව කටයුතු කළ ඒ ධර්මයම ඉස්මතු කරන ශ්‍රාවකයා. ශාස්ත්‍රෝගේ ශ්‍රාවකයා. ශ්‍රාවකයාගේ අදහසක් නෙවෙයි ශාස්ත්‍රෝගේ අදහස කියන ශ්‍රාවකයා. සංඝයා. මම මේ උත්තර බුදුරන් වහන්සේ සරණ යනවා. ඒ උත්තරමයාගේ ධර්මයේ සරණ යනවා. ඒ උත්තරමයාගේ ධහමම පෙන්නන ඒ උත්තරමයාගේ ශ්‍රාවකේ සරණ යනවා. ඒති සරණේ මම සරණ යනවා. බුද්ධං සරණං ගච්ඡාමි. ධම්මං සරණං ගච්ඡාමි. සංඝං සරණං ගච්ඡාමි. මේ උතුම් තිසරණේ මගේ ජීවිතයට එකම ආලෝකය තිරිසරණ වේවා සා සා හොඳයි පින්වත්නි අපි ඉතුරු ටික සාකච්ඡා කරමු ඊළඟ දේශනාව පස්වෙනි දේශනාව ඒකන් සමයම් භගවා භාග්‍යතුන් වහන්සේ ආලාවියන් විහෙරති භාග්‍යතුන් වහන්සේ මේ අලවනුවර වාසය කරනවා අසල ඇට්ටේරියා වනයේක භාග්‍යතුන් වහන්සේ තන ඇතිරිල්ලක් මත වැඩ සිටියා. භාග්‍යතුන් වහන්සේ එහෙම වැඩ සිටිනකොට හත්තාලෝක කුමරු අර එක්සයිස් කරන්න අපි අනේ විදිහට ඇවිදිමින් සිටියා. ඇවිදින් සිටිනවා දැකපු මේ හත්තාලවක කුමරු බුදුරණවහන්සේ ළඟට ඇවිදිලා අහනවා තන ඇතිරිල්ලක මේ පාන්දර රාත්‍රී කාලයේ ගෙවලා මේ බුදුරණවහන්සේ වැඩ සිටිනවා. දැකපු භාග්‍යතුන් වහන්සේ ළඟට ඇවිදිලා ආදරෙන් වන්දනා කරලා එකපත් එකත් පස්ස හිටගත්ත මේ කුමාරයා අහනවා භාග්‍යතුන් වහන්සේගෙන් කච්චි බන්තේ භගවා සුකමයිස සුකමයිසත්තාති ස්වාමීනි ඔබ වහන්සේ සැපසේ නිදාගත්තද? ඔබ සැපසේ නිදා නිදා ගන්නව සතුටුණාද කියලා අහනවාද මේ උදේනේ? දැන් ඇයි මහන්නේ අර තනකොළ වලින් මේ ගහක් යට මේ රෑ ගෙවිලා. ඒවං කුමාරෝ සුකමයිස සුකමයිසත්තා මම කුමරුවනි හොඳින් සැතපුණා. හොඳින් නිදාගත්තා. ඒපන ලෝකේ සුඛං සෙන්ති අහං තේසං යම් කිසි කෙනෙක් මේ ලෝකේ සැපසේ නිදිනවා නම් මමත් ඒ විදිහටමයි නිදාගත්තේ මේ ලෝකේ යමෙක් සැපසේ නිදිනවා නම් මමත් අන්නේ විදිහටමයි නිදාගත්තේ ඊළඟට කියනවා මේ කුමාරයා ස්වාමීනි මේ හිම වටෙන කාලේ සීතලයි දැන් බුදුරණවහන්සේ කොහෙද මේ ඉන්නේ ගහක් හැට මේ තන ඇතිරිල්ලක නේ. අපට සාධාරණ දෙය ප්‍රශ්නේ. අපට සාධාරණයි. දැන් ඔබ හිතන්න බුදුරන් වහන්සේ මේ සීත කාලේ හිම වැටෙන කාලේ ගහක් යට ඉන්නකොට මේ මේ බුදුරන් වහන්සේ කියන්නේ මේ අද්භූත මේ දෙයක් කියපු එකක් නෙමෙයි. සරල අපටත් සිදුවෙන දෙයක් මේ. අපි උනත් බුදුරන් වහන්සේ දැක්කොත් එහෙම එනකොට අපි ප්‍රශ්න අහන්නේ නැද්ද ගිහිල්ලා? එතකොට බුදුරන් වහන්සේගේ මේ චරිතයේ ස්වභාවය තමයි ඒක ඉස්මතු ඒ කියන්නේ කතා කරන දේ විඥාකරණ ගුණය. මෙන්න මේ විදිහට හැසිරුණා. එක ස්වභාවය. ඉතින් කියනවා ස්වාමීනි මේ හිම වැටෙන රාත්‍රී කල හරිම සීතලයි. මේ නිතරම හිම වැටෙනවා. ඒ වගේම මේ හරක් ගිහිල්ලා කුරදී ඒ කියන්නේ මේ පොළව ගැටිති වෙලා තියෙන්නේ. එතකොට කරකසයි පොළව. සීතලයි හිමත් වෙනවා පොළවත් කරකසයි. තන ඇතිරිල්ල හරිම තුනි පොළව කර්කසයි. ඒ තන ඇතිරිල්ල. අර කර්කස පොළවේ එලාගෙන හිම වැටෙන සීතලේ හමාගෙන සුලඟත් තෙද්දි භාග්‍යතුන් වහන්සේ කියනවා පවසනවා සත් සැපසින් ඉඳාගත්තද? ඒක ප්‍රශ්නයක් නෙමෙයිද? අපට අපට ප්‍රායෝගික බලලා කල්පනා කළා නේද? නිදිපිටි ගත්තත් අපරතින් දෙයක් නැහැ නේද? ඔය ස්වභාවය ගත්තාම ඒ කියන්නේ කුර ඒ කියන්නේ අය කියන්නේ සාමාන්‍ය වලවල් තියෙන පොළව නිකන් සියුම් තන කොළ ටිකක් දාලා හිම වැටෙනවා සීතල ගුල වෙන නින්දයිද පොඩ්ඩක් බලන්නකො සිරිපාද ගිහිල්ලා මේ කොච්චර ඕනේ අම්බලමක නිදා ගන්න පුළුවන්ද කියලා බෑ නේද සිතනයි ඉතින් මේ ප්‍රශ්නේ සාධාරණයි ඊළඟට බුදුරණවහන්සේ අහනවා ප්‍රශ්නයක් තේනේ කුමාර මම ඔබගෙන් පටිපුච්චන් නැවත ප්‍රශ්නයක් විසඳන්න ඉමසන්න ඔබ මෙන්න මේක අහන්න මේක කියන්න ඔබ මේකට විසඳන්න උත්තරයක් දෙන්න. කුමාරය මොකද්ද මේ කියන්නේ හිතන්නේ? ඔන්න හොඳ ගෘහපතියෙක් ඉන්නවා. කියන්නේ හොඳ සල්ලි දෙන හොඳ ගෘහපතියෙක් ඉන්නවා. එතකොට මෙන්න මේ ගෘහපතියට හොඳට ඇතුළත ආවරණය වෙච්ච කිසිම සිදුරක් නැහැ හුලං ඉන්න. ඇතුළත ආවරණය වෙච්ච හුලං ඉන්න බැරි වහපු හොඳ ගයක් තියෙනවා. කාමරයක් තියෙනවා. ඒ කාමරයේ મંદિરයේ බිම තියෙන්නේ අර හොඳ ඝනක හුලං ලොම් වලින් හදපු මේක තියෙන්නේ. ඒතකොට කකුලට සීතලෙන්නෙත් නැහැ. ඒ වගේම එළු ලොම් වලින් හදලා අතුරලා ඒ වගේම පොරව ගන්නක් තියෙනවා. ඊළඟට විල්ලුද කියන්නේ එච්චරට ආයේ සැප උපරිම දෙන්නේ. කිසි දෙයක සීතලක් එන්න බෑ. මෙන්න මේ විදිහට සුන්දරව ඉන්න ලලනාවොත් ඉන්න සුන්දර කාන්තාවොත් ඉන්න මෙන්න මේ විදිහට ඉන්න කෙනා ඔබ හිතන්නේ එයා සුවසේ නිදා ගන්නවාද ඔබට මොකක්ද ඒකේ තියෙන්නේ? බුදුරණස් කියනවා මෙයා කියනවා සුඛං සෝබන්තේ ස්වාමීනි ආනම් හොඳ සැපෙන් නිදා ගන්න. ඇයි? අර හුලඟ නැහැ. අර සීතල නැහැ. කිසි දෙයක් තියනවද? සාමාන්‍යයෙන් අපි ගත්තොත් අපට හොඳ නිින්ද යනව නේද? සීතල කාලේ නිින්ද යනවා. සීතල කාලේ හොඳට කාමරේ වැහිලා බිමටත් හොඳට කුෂන් තියලා හොඳට පොරව ගන්න තියෙද්දි හොඳට නිඳ යනවා. ස්වාමිනී, එයා ලෝකේ සැපසේ ඉන්න කෙනෙක්. එයා ලෝකේ සැපයෙන් යම් කෙනෙක් කෙනෙක් හොඳින් නිදා ගන්නවා. ඒ අතර කෙනෙක් කියලා බුදුරණන් වහන්සේට කවුද උත්තර දෙන්නේ මේ ආලවක ගෘහපති, හත් ආලවක ගෘහපතිය. අද හත් ආලවක කියන්නේ මගපල්ලාමිකනේ. මගපල්ලාමිකනේ ඉන්නේ. බලන්න මේ එතකොට කොහොම ගෞරවයක් බුදුරණන් වහන්සේට එනවද නේ? එනකට අහනවා තන්කින් මඤ්ඤසික මහමල්ලාට එනකොට ලබන්න තියෙන තුරු අපි දන්නේ නැහැ නිගමන. තන්කින් මඤ්ඤසික කුමාර කුමාර ඔබ මේ ගැන මොකද හිතන්නේ? ඒ ගෘහපතියට ඔහොම ඉන්නේදී. ඒ කියන්නේ ඒ පහසු එච්චර තියෙද්දි ඒ විදිහේ කිසිම විදිහ දුකක් එන්නද තියෙද්දි. ඔහුට අ රාගයෙන් පරිලාහං කායිකං වා චේතසිකං වා. ඔහු රාගයෙන් පිච්චෙනවා. සිතේනොත් කායික වශයෙන්. යේසෝ රාගජේහි පරිලාහි පරඩය මානෝ දුක්ඛං සේයාති. ඔහු එතකොට දුකෙන් නේද නිදාගන්නේ. අරහෙම ඉන්න කෙනා රාගෙන් පිච්චෙද්දි නිදාගන්නේ දුකෙන් නිදානවා. ඒවම් බන්ති. එහෙමයි ස්වාමීන් වහන්සේ. යානන් දුකෙන් නිදාගන්නේ. සමාලාට අබුදු අබුදු කරපු එකක් එන්න පුළුවන්. මොකද දැන් අහන්නේ සරල ප්‍රශ්නයන්නේ. දැන් අපට උනත් බුදුන් වහන්සේ දැන් කිව්වොත් අපිත් ওই ප්‍රශ්නේ අහනවානේ. නිදාගත්තද ඒ ගැන අහන්නේ. දැන් බුදුන් වහන්සේ එතකොට බලන්න දෙන උත්තරේ. එහෙමයි ස්වාමීන් යේකෝ යෝ සෝ කුමාරෝ ගහපතිවා ගුහ ගහපති පුත්‍රවා රාගගේ පරිලාභ පරිඩයමන දුක්ඛං සේයං සෝ රාහතර දස පහිනෝ ඔන්නෝනේ විදියට ගෘහපතියෙකුට හෝ ගෘහපති පුත්‍රයෙකුට හෝ ඒ රාගයෙන් යුක්ත ඔය පරිඩාහය ඇති වෙනවද අන්න ඒ කාරණාව සෝ රාගු තථාගතස්ස පහින උච්චින්න මූලෝ තාලවත්තු පතු අනබලපතු ආයතින් අනුපත් ඒක තථාගතයන් වහන්සේට දුරු කරන නැවත උපදේශ සභාවටපත් කළා. තස්මා තස්මාහං සුඛමයිසති මම දැන් සැපසෙන්නේ තියෙනවා. සංගීමඤ්ඤ සිකුමාර ඊළඟට ආය අහනවා මොකද මේ ගැන හිතන්නේ යම් කිසි ඔය ඔය පහසුවෙන් ඉන්න ගෘහපතියෙකුට ඒ විදිහ නිදා ගන්න පහසු තියෙන ද්වේෂයෙන් ඉන්නව තරහින් ඔහුට සැපෙන් දෙමින් යන දුකෙන් අහන දුකෙන් කියන අන්නේ දුකම අන්නේ දුක ඇති වෙන රාගය මට නැහැ ඉතින් මම සැපසේ නිදා ගන්න ඊළඟට ඒ විදිහට මෝහය ගැනත් අහනවා මෝහය ගැනත් අහලා කියනවා. ඒ මෝහය මට නෑ මම සැපසේ නිදාගත්තා කියලා බුදුරජාණන් වහන්සේ හත්තාලවකට කියනවා. සබ්බදාච්චේ සුඛං සේති බ්‍රාහ්මනෝ පරිනිබ්බුතෝ යෝන ලිප්පති කාමේසු සීති භූතෝ නිරූපදී සබ්බා ආසත්‍යෝ චිත්තා විනීයේ විනේය හදයේ දරං උපසන්තෝ සුඛං සේති සම්තිං පාපුය්‍ය චේතසෝති බුදුන්වහන්සේ ජපසී හිටපැටි කියනවා සබ්බදාච්චේ සුඛං සේති හැමදාම සැපෙන් ඉන්නේ කියනවා පිරිනිවෙනිච්චපත් වෙච්ච බ්‍රාහ්මණයා හැමදාම සැපේ දැන් අර විදිහට ඉද්දි දුකින් සැපෙන් දින්නේ බුදුරණවහන්සේ කටුක පහසක් දුකයි සැපයිද සබ්බදාචේ සුඛං සේති ඇයි ඒ යෝන ලිප්පති කාමේතු සීතු සීති බුහුතු මේ කාමයන් හා එකතු වෙන්නේ නැහනේ. දුක එන්නේ එතකොටනේ. සීති ඇතුළතම නිවිලා නිර්පති උපදික්මවලා. ඔච්චර සොන්දරයිද? සබ්බාසත්ත්‍යෝ චිත්තා විනේය හදේ දරන් අන්න සියලුම තණ්හාව දුරු කරලා ඇතුළතින් අනේකමගේ අපේ හැම වෙලේ ධර්මයකට අවංක වෙන්න ඕනේ කියලා. මේ පිටින් පුහුව එකක් නෙමෙයි. ඇතුළතින් වෙන්න ඕනේ. ඇතුළතින්ම මේක දුර වෙලා තියෙන්නේ. උපසන්තෝ සුඛංසේ චරින් උපසාන්තව. සාන්තව සිත තුළ සංසිඳවන සුවසේ වාසය කරන්නේ කියලා බුදුරණවහන්සේ කවියකිනුත් කියනවා. අන්නේ සුන්දර බව බුදුරුන් කියන්නේ පිරිණිවෙන්ටපත් වෙච්ච උත්මය අත්විඳිනවා. රහතන් වහන්සේගේ බුදුරන් වහන්සේ අවබෝධ වෙනසක් තියෙනවද? වෙනසක් නැහැ. අපි කැමති නෑ කිතන ඒවට. කැමති නෑනේ. රහතන් වහන්සේගේ බුදුරන් වහන්සේගේ අවබෝධ වෙනසක් තියෙනවද? කුංචි වෙනසක්? පොඩි වෙනසක්වත් නෑ. ඔක සම්බුද්ධ සූත්‍රය තියෙනවා. බුදුරන් වහන්සේ අහන රහතන් වහන්සේලාගෙන් ඔබේ මගේ වෙනස මොකක්ද අහනවා? අවබෝධ වෙනස මොකක්ද අහනවා? ඊට පස්සේ රහතන් වහන්සේලා කියනවා භාග්‍යවතුන් වහන්සේ තමයි නෙත ඇස ධර්මයේ ඇස මග විදු ඔබ අපට කියලා දෙන්න කියනවා. ඔබට වැටහෙවා කියනවා. භාග්‍යවතුන් වහන්සේ වැටහෙවා. බුදුරණවහන්සේ කියනවා අවබෝධය ඔබේ මගේ කිසි වෙනසක් නැහැ. දෙන්නම අවබෝධ කළ එක කිසි වෙනසක් නැහැ. එක වෙනසයි තියෙන්නේ. මොකද්ද? මමයි ධර්මයේ දුන්නේ. වෙනස එච්චරයි. සාතන් වහන්සේ ධර්මයේ දුන්නේ නෑ. එතකොට එහෙනම් හොඳට මතක තියාගන්න ධර්මයේ දෙන්න පුළුවන් සාතන් වහන්සේද? බෑ. සාරිපුත්‍ර සානහ දෙන්න පුළුවන් ධර්මයේ? බෑ. සාරිපුත්‍ර සානහ දෙන්නේ කාගේ ධර්මයේද? බුදුරණවහන්සේ මග්ගවිදු මග්ග ගෝවිදු මග්ගඤ්ඤු ඔක්කොම කවුද? එතකොට බුදු කෙනෙක්ගේ රහතන් වහන්සේගේ වෙනස මොකද තියෙන්නේ? අවබෝධයද? නෑ. අපට අවබෝධ කරගන්න ඕන නම් කාගේ ධර්මය දහන නැත්තේ? මග දුන්න කෙනාගේ ධර්මය අහන්න ඕනේ. කාද තියෙන්නේ? බුදුරජාණන් වහන්සේට. අපි ඔය වෙනස දකින්නේ. ඕකයි වෙනස. අවබෝධ කිසි වෙනසක් නෑ. මග්ගවිදු මග්ගකෝවිදු මග්ගඤ්ඤු බුදුරජාණන් වහන්සේ. රාතන් වහන්සේ රහත් උනේ ඒ බුදුරණාහිගේ ධර්මය. හැබැයි අවබෝධ වෙනසක් නෑ. අපි හිතන්නේ අවබෝධ වෙනසක් තියනවා කියලා. අපට වැදගත් දේ හම්බෙලා නැහැ. ඒකනේ අපිට දැන් කවුරු හරි රහත් වුණොත් එයා කියන දේ අහන්න ඕනද නැද්ද? ඕනද නැද්ද? අවංකවම අපිට ඕනද නැද්ද දැන් ඇත්තටම රහත් වෙච්ච කෙනෙක් යමක් විග්‍රහ කරගෙන යනකොට ඒක ඇත්තයි කියලා පිළිගගෙන අහන්නේ. ඇයි එහෙම අපි අහන්නේ? බුදුරණවහන්සේ හරියට කියන දේ නිසා නේද? බුදුරණවහන්සේ හරියට කියන්නේ දැස්ස නැති නිසානේ අපි එයාගෙන් අහන්නේ කියලා. කිව්වා නම් අපට අවශ්‍යද? අපි පිළිවෙලන් ඉවරයි බුදුරණවහන්සේට හරියට කියන්න බෑ. හරියට කියලා නෑ බුදුරණවහන්සේ. සවක්කාත නෑ. ඒ නිසානේ අපට දැන් රහත් වෙච්ච කෙනෙක් වඩක් ඕන තියන්නේ. ඇයි යකි වද්දකීම අපට ලබන්නේ? ඉතින් බුදුරණවහන්සේට විතරයි දෙන්න කියන්න පුළුවන්. අද්දකීම කියන්න පුළුවන් මාර්ගය දෙන්න පුළුවන් කාටද? වෙනස රහතන් වහන්සේගේ බුදුරණවහන්සේගේ වෙනස ඒක. නමුත් අප අපි අද ඒක හිතන්නේ කොහොමද අපිට හිම ධර්මයේ කරා යන්නේ නේ? ඒ සූත්‍රය ඉවරයි. ඊළඟට සූත්‍රය සතර බය ඇති කරන සූත්‍රය. දේවදූත සූත්‍රය. ඔබත් අහලා තියෙනවා කවුරුද දන්නවා පොඩි සරල කියන්නේ කෙටියෙන් තියෙන්නේ ඒක ඉක්මනින් කියාගෙන යන්නම් අපි හතර බය වල තියෙන්න ඕන තව නේද තව මේක තව බය ඇති වෙනුනේ බුදුරජාණන් ළඟ ඉන්නේ නේ භාග්‍යවතුන් වහන්සේ මෙන්න මේ විදිහට දේවදූතයෝ තුන් දෙනෙක් ගැන දේශනා කරනවා ඒ තමයි කවුද කියලා විග්‍රහ කරනවා මහණෙනි කයෙන් දුස්සරිච්ච කරන වචයෙන් දුස්සරිච්ච කරන මනසින් දුස්සරිච්ච කරන එහෙම හැසිරিলা මැරලා ගිහිල්ලා කය බිඳී වන්නට පස්සේ අපායේ උපදිනවා. කවුද? කය, වචනේ, මනසින් දුසරිතය කරපු කෙනා අපායේ ගිහිල්ලා උපදිනවා. ඉපදුනාට පස්සේ යමපල්ලු ඇවිදිලා අත්පාය වලින් අල්ලගෙන යම රජුරවන්ට ගිහිල්ලා එයාව නඩුව විසඳන්න බාර දෙනවා. දැන් එතකොට අපි මේව අහපු කතන්දරද? දැන් සාමාන්‍යව කතන්දරයක් වගේ නේද? මේ ඇත්ත. බුදුරණවහන්සේ කියපු ඇත්ත කතන්දරයක් නෙමෙයි. මේ ඇත්තටම සිදුවෙන එක. එතකොට යම රජුර ඇවිදින්න අල්ලගෙන දැන් සමහරවල් මේක අපිට පිළිගන්න අමාරුයිනේ. කියන්නේ අපි දැකලා නැති නිසා පිළිගන්න අමාරුයි. මේක අවසාන බුදුරණස් කියනවා. මේ මම දැකලා කියන්නේ කියලා. එතකොට අත්පාල්ලගෙන ගිහිල්ලා යම රජුගෙන් අහන එක්කන් යනවා. ඊළඟට යම රජුරන්ට කියනවා දේවයන් වහන්සේ මේ පුරුෂයා මවට නොසලකව තාත්තා අම්මට සලකලා නැහැ තාත්තට සලකලා නැහැ ශ්‍රමණයන්ට සලකලා නැහැ බ්‍රාහ්මණයන්ට සලකලා නැහැ වැඩිමහල්ලාට සලකලා නැහැ මෙන්න මෙයාට දඬුවම් දෙන්න කියලා රජතුමා යම රජුරවන්ට කියනවා කවුද? යමපල්ලෝ අරන් ගිහිල්ලා. යම රජුරෝ සාධාරණ කෙනෙක්. නිකන් දඬුවම් දෙන්නේ නැහැ කිව්වා කියලා. මොකද කරන්නේ? අහනවා ප්‍රශ්න කරනවා. විසඳන්න. නඩු විසඳන්න. ඒ කියන්නේ පාලකයෙක්නේ. අහුවට පස්සේ අහනවා යම රජුරෝ අහනවා ඒ වරද කරලා ආව කෙනා අපායට ආව කෙනා විනහනවා මෙන්න මේ ප්‍රශ්න. ඔබ පළවෙනි දේවදූතයා දැක්කද කියලා අහනවා. ඊළඟට කියනවා මේ කෙනා අපි පළවෙනි දේවදූතයා මම පළවෙනි දේවදූතයා දැක්කේ නෑ ස්වාමීනි කියලා. එතකොට අහනවා ඔබ යම රජු අහනවා ඔබ දැන් මේ යම රජු අහන්නේ කවුද මේ කියන්නේ භික්ෂුන්ට? බුදුරණවහන්සේ කියන්නේ. මහණෙනි කියලා අමතලා කියන්නේ. මහණෙනි යම රජු මෙහෙම අහනවා. ඒ මිනිසයාගේ. එම්බා පුරුෂය ඔබ මිනිස්සු අතර ඉන්න කාලේ දැක්කේ නැද්ද? අවුරුදු 80 90 100 ගියපු අය මේ දිරාගෙන ගිහිල්ලා ඇඟ රැලි වැටලා, දත් කැඩිලා, හැම වේලිලා, කෙස් වැටිලා, කෙස් පැහිලා, හිස මුඩු වෙලා මෙන්න මේ වගේ ස්ත්‍රී පුරුෂය දැක්කේ නැද්ද කියලා. දැක්කා කියනවා. හොඳට අවධානයෙන් බලන්න මේ අපි සමහරවිට අපලත් මේක ලොකු එකක් තව ගන්න පුළුවන්. දැක්ක නැද්ද? දැක්කා කියනවා. එතකොට උඹට හිතුන්නේ නැද්ද? උඹත් උහු වෙනවා කියලා. උඹට හිතුන්නේ නැද්ද ඔබත් මේ ওই විදිහට වෙනවා. ඉතින් ඒ නිසා බුදුරණාහි කියන කුසලයක් බුදුරණාහි නෙමෙයි යම රජුගේ බණ කියන්නේ. බුදුරණාහි නෙමෙයි. කාටද මේ යම මේ විඳවන්න ඉන්න කෙනාට. උඹට හිතුන්නේ නැද්ද එතකොට? අ කයින් වචනේ මනසින් කල්යන දේවල් හොඳ දේවල් ගන්න තුන නැද්ද? අනේ ස්වාමීනි ස්වාමීනි කියලා මතන්නේ. ඇයි ස්වාමීනි කියලා මතන්නේ? ඇයි ඉතින් යම රජුනේ. අනේ ස්වාමීනි මට එහෙම ඔයවල් ඒ දේවල් කරන්න හිතුන්නේ නැහැ. මම ප්‍රමාද වුණා ස්වාමීනි. ඊළඟට ඒත් හිටියේ නෑ නිකන් හිටියේ. යමරජුරු ආය අහනවා. මහණෙනි යමරජුරු ආය මොනසෙන් අහනවා ඔබ දැක්කේ නැද්ද දෙවන දේව දූතයා? ඔබ ඊළඟට ඒක අහන්න කලින් කියනවා එම්බා පුරුෂය ඔය ප්‍රමාද වෙලා ඔබ කයෙන් වචනයෙන් කල්යාණ දේවල් කරේ නැහැ. යහපත් දේවල් කරේ නැහැ. වැරදි දේවල් කරා. ඔය කරපු පාප කර්මය ඔබමයි විදවන්න වෙන්නේ වෙන කවුරුත් නෙමෙයි. ඔබේ අම්මා තාත්තා කරේ නෑ ඔබ. ඔබ ඥාති කරේ නෑ ඔබ. වෙන කිසිවෙක් ඔක් කරේ නෑ. ඔබමයි කරේ විඳවිය යුත්තේ. ඔබමයි ඔය පාප කර්ම අරන් යන්න තියෙන්නේ. ඔබටමයි කියනවා. ඊළඟට දෙවන දේව දූතය දැක්ක දහනවා. දැක්කේ නෑ කියනවා. ඔබ දැක්කේ නැද්ද? මේ ලෙඩ වෙලා ඉන්න, ගොඩාක් ලෙඩ වෙලා ඉන්න අය දැක්කද? දැක්කා. ඔබට හිතුන්නේ නැද්ද? ඔබත් ඒ වෙනවා කියලා. එහෙම හිතන ඔබට හිතුන්නේ නැද්ද? යහපත් දේවල් කරන්න ඕනේ කියලා හිතින් කයින් මැදින්. නෑ කියනවා. එහෙනම් ඔය කරපු දේ ඔබේ අම්මා තාත්තා කරේ නෑ. ඥාතියෙක් කරේ නෑ. ඔබමයි කරේ. ඔබටම විඳවන්න වෙනවා. ඊළඟට තුන්වෙනි දේවදූත දැක්කන දහන. පළවෙනි එක්කන කවුද? පායසලේ ගිය එක්කන, දෙවෙනි එක්කන, ලේද වෙච්ච එක්කන. මොන බලන්න අපට අපටත් එහෙනම් මේ චින්තනය එනවනේ නේ. වයසට ගිහින් දකිනකොට අපටත් ඔබ වෙනවා. එතකොට අපට නිවන් මාර්ගට යොමු වෙන්න ඕනේ. තුන්වෙනි දේවදූත පුරුෂය ඔබ දැක්කේ නැද්ද අහනවා මැරිච්ච කෙනෙක්. තුන්වෙනි දේවදූත දැක්කලා හවරොන්ස් නෑ කියනවා. ඔබ දැක්කේ නැද්ද මැරිච්ච කෙනෙක්? මැරිලා ඉදිමිලා ගිය කෙනෙක්, නිල් වෙලා ඉන්න කෙනෙක්. මලකුණක් දැක්කේ නැද්ද? දැක්කා. උඹට හිතුනේ නැද්ද ඔබ මැරෙනවා කියලා? උඹට හිතුනේ නැද්ද මැරෙන නිසා ඔබට යහපත් දේවල් සිතින් කයින් වචනින් කරන්න ඕනේ කියලා? අනේ මට ඒක හිතුන්නේ නෑව කරන්න ස්වාමීන් මම ප්‍රමාදයි. එහෙනම් ඔබ ඔබ කරේ අම්මා නෙමෙයි තාත්තා නෙමෙයි වෙන කවුරුවත් නෙමෙයි කරේ උඹ. උඹම ඕක විඳවන්න ඕනේ කියලා යම රජුරෝ ප්‍රශ්නේ විසඳුවා. එයාගේම විසඳුවා. ආයේ සාක්ෂි හේතු සාධක ඔක්කොමත් එක්ක විසඳුවා. දැන් ඉතින් කරන්න දෙයක් නෑනේ. තමන් කරගත දේ තමන්ට දෙනවා. අන්න ඒ විදිහට මහණෙනි මෙහෙම විසඳුවාට පස්සේ යමපල්ලෝ ඇවිදිලා මෙයාව අරගෙන යනවා. අරගෙන ගිහිල්ලා මොකද කරන්නේ? මෙන්න මේ වගේ දේවල් කරනවා. මොකද අපි කතන්දරනේ අහලා තියෙන්නේ. මොකද්ද කරන්නේ බත් බඳලා හත්ේ යකඩ අරගෙන හත් කරපු යකඩ උලක් අත අතකට අනිනවා ආය කකුලට අනින මේ හත් කිච්ච යකඩ උල්ලු අතට අනිනවා කකුලට අනිනවා ඇමෙහෙකට වෙන යන පපුවට අනිනවා ඒත් යන් මැරෙන්නේ හත් වෙච්ච යකඩකින් අතට ඇඟට කකුලට පපුවට මොකකට ඇන්න මැරෙන්නේ ඇයි ඒ කර්ම විඳවනකම් මැරෙන්නේ අන්න ඒ විදිහයි කර්ම විඳවන සත්විච්ච යකඩ උලකින් ඊළඟට ආයම රජුව අරන් ගිහිල්ලා දික් නිදි කරවලා කෙටේරියකින් රහිනවා ඇඟ. ඒත් එයා මැරෙන්නේ නැහැ. අයි මැරෙන්නේ නැත්තේ. කර්මයේ විදවලකම් මැරෙන්නේ. ඊළඟට යමපල්ල ඇවිදිලා ඔළුවෙන් හිටවලා. රහිනවා ඔළුවෙන් තොල් රහිනවා. ඒත් මැරෙන්නේ නැහැ. ඊළඟට යම යමපල්ල ඇවිදිලා සතයක ගැට ගහලා, ඒ කියන්නේ වාහනයක මොකක් හරි ගැට ගහලා, දිලිසෙන ගිනිදැල් තියෙන පත්වෙච්ච බිමක ඇදගෙන යනවා. ඒත් මැරෙන්නේ කර්ම ජීවනකම් මැරෙන්නේ ඒ වගේම යම්වල් ඇවිදilla ගිනි ඇවිදෙන දිලිසෙන විහිදෙන අගුරු තියෙන පර්වතයකට ඒ කියන්නේ ගිනි අගුරු තියෙන කන්දකට නගනවා බස්සවනවා ඒත් මැරෙන්නේ මේ ඇත්තද බොරුද ඈ ඇත්ත අපි පිළිගන්නේ කොහොමද ශ්‍රද්ධාව. එතනින් එහා පිළිගන්න ක්‍රමයක් තියෙනවද? බුදුරණවහන්සේ නිවන් මඟ කියපු දේ ඇත්තයි කියලා පිළිගත්ත කෙනාට බුදුරණවහන්සේ කියපු මේ දේ පිළිගත හැකිද බැයිද? හැකි. ඒ බුදුරණවහන්සේ වැරදි දෙයක් කියනවද? මිනිස්සු බය වෙනකොට බුදුරණවහන්සේ කියනවද නැද්ද? ඇත්තනේ කියන්නේ. ලෝකයේ ඇත්ත කියන්නේ. ඊළඟට කියනවා ආ ඊළඟට ඒත් මැරෙන්නේ නැහැ කියනවා. ඊළඟට ලෝධිය. ලෝධිය කියන්නේ මොකක්ද? යකඩ උණු වෙච්ච වතුර. කොහොමද? ඒකකට බස්සනවා ගන්නවා බස්සනවා ගන්නවා ඒත් මැරෙන්නේ ඒ මැරෙන්නේ නැති කර්මයේ ගෙවෙන එක ඊළඟ මහා නිරේ හතර වටේම යකඩ වලින් වට වෙලා උඩත් යකඩයක් හැම පැත්තෙම ගිනි ගන්නවා වට වෙලා තියෙන්නේ දැන් ඉන්න පුළුවන්ද බෑ ඈත පේනවා ඇරෙනවා දුවගෙන යනවා ඒ පැත්තෙන් ගිනි දැල් වෙනවා වහිනවා ආයෙ අනිත් පැත්ත ඇරෙනවා ඈත පේනවා යොදුන් ගණන් දුවන දුවගෙන යනවා යලන් වෙනකොට වැහෙනවා මෙන්න මේ විදිහේ කාලේ ගෙවෙනකම් එහෙමමයි. මේ පිටින් කයින් වචනින් වැරදි කරපු අය. මේ නිරි කියලා මෙතන නැහැ. මේ ඇත්ත බුදුරුන්ගේ ඇත්ත. ඊළඟ බුදුරණවහන්සේ කියනවා මහණෙනි යම රජුරවන්ට මෙහෙම හිතනවලු. කවුද මේ කියන්නේ? බුදුරණවහන්සේ යම රජුරවන්ට හිතන එක කියනවා. අනේ මට මේ පාප කර්මයේ මේ ගෙවන ආක මේ මිනිස්සු වැරදි කළා මේ පාප කර්මයේ විඳවන ආකාරය පේනකොට අනේ මටත් මිනිස් ලෝකේ මනුසත් බවක් ලබාගෙන අතාගතයන් වහන්සේ නමක් උපදින තැනක ගිහිල්ලා ඉපදිලා ඒ භාග්‍යතුන් වහන්සේ අසුරු කරලා ඒ භාග්‍යතුන් වහන්සේගේ ධර්මය අහලා මටත් මේ ධර්මය දැක ගන්න තියෙනවා නම් කොතරම් හොඳද කියලා හිතෙනවා. කාටද හිතෙන්නේ? කොච්චර සාධාරණ කෙනෙක්ද නේ? යම රජුරවන්ට ඒක හිතෙනවා කියනවා. එනකොට බුදුරණවහන්සේ පෙන්නනවා මහණෙනි මම ඔය කරුණ ටික කිව්වේ කිසිම ශ්‍රමණයෙකුගෙන් බ්‍රාහ්මණයෙකුගෙන් අහලා නෙවෙයි. මම මේ කාරණාව කියන්නේ දැනගෙනමයි, දැකගෙනමයි මේ කාරණාව කියන්නේ අවබෝධ කරගෙනමයි මම මේ පවසන්නේ කියලා කියනවා. එහෙනම් මේ ඇත්තද බොරුද? ඇත්ත. Taman දැනගෙන දැකගෙනයි පවසන්නේ. ඔන්න නිරේ ස්වභාවය. බුදුරණවහන්සේ පෙන්නනවා මෙන්න මේ විදිහට මිනිස්සු ප්‍රමාදයටපත් වෙලා මිනිස්සු ප්‍රමාදයටපත් වෙලා දේවදූතයන් ඉන්නද්දි දේවදූතයෝ පේන්න ඉන්නද්දි ඉන්නවද නැද්ද ලෝකෙ? ලෙඩ වෙච්චයි මර වයසට අනවරණයි. නෑ ආ ආ තම සූත්‍රයක් තියෙනවනේ. දේව සූත්‍රය. ඒක ලොකුවට තියෙනවා මේ මජ්ක්‍ධිම නිකාය. එතකොට බුදුරණවහන්සේ කියනවා මේ ප්‍රමාදයටපත් වෙන මේ දේවදූතය තුන්දෙනා දැකලා ඒ ප්‍රමාදයටපත් වෙනවා දැක දැක අඥාන කෙනා ප්‍රමාදයටපත් වෙලා නිවේ ඉපදලා දුක් විඳිනවා. නමුත් මේ සත්පුරුෂයා නොනති කෙනා මේ දේවදූතයෝ දැකලා එයා ආර්ය ධර්මයට යොමු වෙනවා. උපාදානී බයං දිස්වා ජාති මරණ සම්භවං අනුපාදාය මුච්ඡන්ති ජාති මරණ සංකේ අන්න ඒ ඒ ඒ විදිහට යමු වෙච්ච සත්පුරුෂ කෙනා උපාදානී බය දැකලා කියන්නේ ජරා මරණය හටගන්න උපාදානී බය දැකලා ජරා මරණය හටගන්න උපාදානී දැන් ලස්සන ගැදෙනවා මට සම්පාලේ ජරා මරණය හටගන්න උපාදානී බය දැකලා උපාදාන කරගන්න හදන්නරයක් නෑ එතකොට ජරා මරණේ බයද හටගන්න උපාදානී බය දැකලා අනුපාදායි මුච්ඡන්ති උපාදානයි අයිලා ජරා මරණ සංකේ ජරා මරණ ඉක්මියනවා තේ කෙප්පමත්තු යහු අප්‍රමාදීව සැපසේ දෙපළ හැමීම නිවීමටපත් වෙනවා. සබ්බ භය වේ සියලු භය වෛර සංසිඳිලා අන්න සියලු දුක ඉක්මවලා යනවා. එතකොට එහෙනම් අර බය වෛරය සංසිඳනවා. මේ බයක් නේද මේ පැහැදිලි කරේ. ඒක සංසිඳනවා. ඊළඟට බුදුරණවහන්සේ පැහැදිලි කරනවා ඊළඟ සූත්‍ර දේශනාවේදී ඒකෙදී මේ ටිකම දැන් පොඩි කතා ටිකක් තියෙන අපි ටික ඉවර කරමු. ඔබත් මේක අහලා තියෙනවා මම හිතන්නේ. හතරවරම් දෙවිවරු පිළිබඳ විග්‍රහය. හතරවරම් දෙවි රජවරුන්ගේ ඇමතිවරු කියන්නේ ඊට පල්ලෙන් නැයිනේ. ඒ ඇමතිවරු මේ අඩ ඒ කියන්නේ මාසයේ 8වකදා ලෝකයේ ඇවිදිනවා කියනවා. ඇවිදලා මවට සලකනවාද මිනිස්සු පියාට සලකනවාද බ්‍රාහ්මණයට සලකනවාද වැඩිමහල්වට සලකනවාද සිල් ගුණවත් පුරනවාද මේ ඊළඟට කුසල් ධර්මයන් කරනවාද ඊළඟට జాగරියාණියෝගේ මෙන්න මේවා සිදු වෙනවාද කියලා අටවක ඒ කියන්නේ අඩ මාසයේ අටවක දවසේ ඒක පොයක ඒ ඇමතිවරු එනවා කියනවා. ඇවිදිලා ඒක බලනවා කියනවා. ඒ වගේම අනිත් දවසේක ඒ තමයි ඒ අඩ මාසයේ තුදුස්සකදා අනිත් අටවකදා. එදත් එනවා. ඇවිදිලා එදා එන්නේ පුත්‍රයෝ. ඒ කියන්නේ හතරවරන් දෙවිවරුන්ගේ පුත්‍රයෝ. ඇවිදලා එයාලා බලලා යනවා කියන්නේ. මේ විදිහට සලකනවද දෙමව්පියන්ට? ඒ වගේම කුසල ධර්මයන් කරනවද කියලා බලනවා කියනවා. ඊළඟට පොරවග ලොක්සක පොදා වෙනවා කියනවා. සතර වරන් දීවරුම. හතර වරන් දීවරුම ඇවිදලා මේක මේ විදිහට බලනවා කියනවා. ඊළඟට මෙන්න මේ කාරණාව සතර වරන් දීවරු දෙමාපියන්ට සලකන ඒවා සිල් ගුණ සම්පූර්ණ මේවා අඩුයි කියලා සුධර්මා දිව්‍ය සභාවේදී පවසනවා සතරවරන් දිවි. එමෙන් පවසනකොට දිවවරුන් හිතෙනවා අයියෝ එහෙනම් දිව්‍ය ලෝකේ අඩු වෙනවා නේ කියලා. දිව්‍ය ලෝක දිවවරු අඩු වෙනවා නේ කියලා දුක් වෙනවා. අසුරේ වැඩි වෙනවා නේ කියලා දුක් වෙනවා. ඊළඟට හොඳට සලකන කට්ටිය දැකලා නැත්නම් ඒ හොඳට දීමෝපියන් සලකන ගුණදාන පුරුණ කට්ටිය දැකලා කියලා හතරවරන් දිවවරු සුධර්මා දිව්‍ය ලබා දිව්‍යවරු පස්සේ සතුට වෙනවා කියනවා. අනේ එහෙනම් දිව්‍ය ලෝකේ වැඩි වෙනවනේ අසුරය අඩු වෙනවනේ කියලා සතුටු වෙනවා කියනවා. ඒක තමයි ඒ සූත්‍රයේ තියෙන්නේ. ඊළඟ එකේ එකත් ඒ වගේම පුංචි කාරණාවක් අපි අහලා තියෙන පුංචි කරුණ ටිකක් තියෙන්නේ. සද්දේවෙන්දියා සද්දේවිදු තාවතින්සේ ආ තාවතින්ස දෙවියන් ව අමතලා මෙන්න මේ ගාතාව කියනවා. මොකද්ද කියන්නේ? යම් කිසි කෙනෙකුට මං වගේ වෙන්න ඕන. ඒ කියන්නේ සද්දේවිදු වගේ වෙන්න ඕන නම් ඔහු මෙන්න මේ පොය හතරට උපෝසතේ සමාදන් වෙන්න ඕනේ. කියලා කියනවා. සද්දේවද එක කියනවා. ඊළඟට බුදුරණවහන්සේ කියනවා මේ සද්දේවද කිව්වේ හරි දෙයක් දහනවා. නෑ. අයි හරි දෙයක් නොවෙන්නේ සද්දේවද වගේ ඉතින් බලන්න මේ බුදුරණවහන්සේ මේ නිවීමට යොමු කරන හැටි. ඔක කල්ලොත් අපි එක කහලා තියෙනවා. මේ කවුරු හරි ඇහුවොත් ඔබ මොන දිවි ලෝකේ බලාගෙන බඹතලා සිටින්නේ කිව්වොත් එහෙම පිළිකුල් වෙනව නේද කියලා අහලා දෙනවා. ලැජ්ජා වෙනව නේද කියලා. දැන් මෙතනදී කියනවා ඔය කියවන වැරදි කියනවා. ඒ කියන්නේ සද්දේඳු වෙන්න නම් හතර හතර පොවන සිල් ගන්න ඕන කියලා සංවේග කියන කියවන වැරදි කියන බුදුරණවහන්සේ. ඊළඟට ඇයි ඒක වැරද්ද කියලා අහනවා. ඒ වැරද්ද තමයි රාගය, ද්වේෂය, මෝහය ප්‍රහාණය කළා නැහැ. එවැනි කෙනෙක් වෙන්නනේ මේ හදන්නේ. ඊළඟට බුදුරණවහන්සේ කියනවා යම් කිසි රාග ද්වේෂ මෝහ ප්‍රහාණය කරපු රහතන් වහන්සේ නමක් ආශ්‍රය කරපු කෙනෙක් නිවීමටපත් වෙච්ච කෙනෙක් කියනවනම් යම් කිසි කෙනෙක් මං වගේ වෙන්න මෙන්න මේ හතර පොයට පිනව සමාදන් විය යුතුයි කියලා කියනවනම් ඒ කියමන හරියි. ඇයි ඒ කීමෙන් හරි ඒ රහතන් වහන්සේ රාගදේශ මොහ ප්‍රහාණය කරලා තියෙන්නේ. එතකොට රාගදේශ මොහ දුරු වීමට නෙමෙයි යොමු වෙන්නේ. බලන්න බුදුන් වහන්සේ යොමු කරපු පැතිනේ. ඊළඟට බුදුන් වහන්සේ පෙන්වා දෙනවා යම් කිසි ඒ විදිහට කියනවා ඊළඟට යම් කිසි මිනිසෙක් මං වගේ වෙන්න ඕන නම් පේව සමාදන් වෙන්න ඕනේ කියලා අර සද්ද විඳු කියපු කාරණාව ඒක නියම කියමුණක් නෙවෙයි කියලා බුදුරන් වහන්සේ භික්ෂූන්ට පැවසුවා. ඊළඟ සද්දේවන්දයා තවදිසාව සතුටු කරමින් ඒ වගේම ආයත් ගාතාවක් කියනවා. ඒ කියන්නෙම යම් කිසි කෙනෙක් ඒ ඒ වගේම ගාතාවක් තමයි තියෙන්නේ. ඒ විදිහටම වෙන්න ඕන කියනවා දෙවි මං වගේ වෙන්න නම් ඔහු පොයට සිල් සමාදන් විය යුතුයි කියනවා. බුදුරණවහන්සේ වෙලෙච් කියනවා ඒක වැරදි. මොකද හේතුව ඔහු රාගදේශම ප්‍රහාණය වෙලා නැහැ කියලා. බුදුරණවහන්සේ පැහැදිලි කරනවා යම් භික්ෂුවක් කියනවා රහතන් වහන්සේ කෙනෙක් ආශ්‍රය කරපු අරහතර පැමිණිච්ච රහතන් වහන්සේ නමක් කියනවා යම් කිසි කෙනෙක් මේ සතර පොයට සිල් සමාදන් වෙලා ඉන්නවනම් අන්නේ කෙනා මං වගේ වෙන්න ඕනේ කියලා සිල් සමාදන් වෙන්න කියලා කියනවා. ඒක හරි කියනවා. ඒකට හේතුව මොකද කියනවා? ඉපදීම ෂය කරලා ජරා මරණේ ශෝක වෙලපින් දුක් දුම්නස් සුසුම් මෙලින් ඉක්මෝල. මුලින් කියපු කරුණ ටිකේ තිබ්බ රාග දේශමව ප්‍රහාණය නොකරපු බව සහ රහතන් වහන්සේ කරපු බව. මේකේ තියෙන්නේ ජාති ජරා මරණ ඉක්මවපු බව සහ රහතන් වහන්සේ ඉක්මවුවා කියන එකත් දෙවියා ඉක්මවපු නැති බව කියන එකයි එතන කියවුනේ. එතකොට එකම කාරණාවට විග්‍රහය බුදුරණාහි දෙවිධයකට පැහැදිලි කරා. ඊළඟ එකත් අපි හොඳට අහලා තියෙන එකක්. ඒ තමයි බුදුරජාන් වහන්සේ මෙන්න මේ විදිය විග්‍රහයක් කරනවා. මහණෙනි භික්ෂුන්ටනේ කියන්නේ. මම ඉච්ඡන හරිම සියු සුකුමාලෝ අහං භික්ඛවේ මම හරිම සියුමැලි කෙනෙක්. ඊටාම සියුමැලි. හැම පැත්තෙම සියුමැලි. අපි අහලා දෙනවා හැදිච්ච හැටිනේ බෝධිසත්වය. මගේ තාත්තා මගේ පියාණන් මට පොකුණු කරවලා තිබ්බා. ඒ පොකුණු වල නිල්මානෙල් තියෙනවා. ඒ වගේම හතු නෙළුම් තියෙනවා. ඒවා ලස්සනට පිපිලා තියෙනවා. මේ හැම දෙයක්ම මම වෙනුවෙන්මයි කරේ. ඒ වගේම සුදු හඳුන් හැම සුදු හඳුන් පාවිච්චි කරලා තියෙන්නේ සියුම් විදිහට. එච්චර සැප ලැබෙන විදිහට. මගේ හිස් වලුම් ඉතා සියුම් කකුලට දාන ඒවා හරිම සියුමැලි හැම එකක්ම සියුමැලි දිවා රාත්‍රී කාල දෙකේ මම සුදු සුදු පාට කුඩයක් දරාගෙන යම හිටි දුරු ජල බිඳුවක් මගේ කොට කොහොම ඉඳලා තියනවද කොහොම සැපක් සිද්ධාර්ථ සුද්ධෝදන හරිදම සිද්ධාර්ථ කුමාරයා බැඳලා තියනවද දැන් අපි දන්නවනේ දුක දෙන්නම එපා කියවනේ ඒ කියන්නේ එච්චර නෝනක් නෙමෙයි බෝසත් කියන්නේ දුක ලැබුණොත් අතහරිනවා. දුක නෙමෙයි මේ කියලා තියෙන හැටි මෙහෙම කවුද කවුරුත් ඉන්නවද මේ ලෝකෙ මෙහෙම සබක් වෙන්නේ? මේ විදිහට සබක් වෙන කවුරුත් නැහැ ලෝකේ. කියන කිසිදු විදිහකින් දුකක් නොවන විදිහට කටයුතු කරලා තියෙනවා. දිවා රාත්‍රී දෙකේම හිතට උඩින් සුදු කුඩු දරාගෙන සීත උණුසුමෙන් දූවිල්ලෙන් මේ කිසි දෙයකින් පෙළන්න දෙන්නේ නැහැලු. සීතල වෙනකොට සීතලෙන් ඉන්න දෙන්නේ නැහැ. උණුසුම වෙනකොට උණුසුම ඒක එන්න දෙන්නේ නැහැ. ඒක දැන එතකොට දැනෙන්නේ නැහැ දුක. සීතල එන්න දෙන්නේ නැහැ. දැන් අපට නම් කොහොම දුක් දැනෙනවද? අපට හිතෙනවා තනියමවත්. මේ බෝධිසත්වයකට බලන්නනේ. ඒක දුන්නත් ඇයි? කිසිදු විදියකින් දුකක් නැති වෙන්නේ. දුකක් හිතෙන්නේ නැති වෙන්නේ. කොහොම හැකියාවක්ද නේ? කියන්නේ බුදු කෙනෙක් බවට පත් වෙන කෙනෙකුගේ ස්වභාවය. මහණෙනි, ඒ වගේම මගේ තාත්තා මට තිබ්බා මාලිගා තුනක් හදලා. ශීත ඍතුවට එකක්, ග්‍රීෂ්ම ඍතුවට තව එකක්, වසන්ත ඍතුවට තව එකක්. එතකොට මාලිගා තුනේ සීත කාලෙට සීත නොදැනෙන්න මාලිගා හදලා. ප්‍රශ්න කාලේ ප්‍රශ්න නොදැනෙන්න මාලිගා හදලා. හේමන්ත කාලේ දෙවි දෙරින්න මාලිගා. එතකොට කවදාවත් අවුරුදු සැප දුකක් තියනවද? දුකක් නැහැ. බොහොම සැපක් විඳලා තියෙනවා. ඇයි ඒ? එහෙම සැපක් දුන්නේ. ගිහි ගියා තහන්න නැත්තම්. දුකක් හම්බුනා නම් ගිහි ගියා තහන්න යනවා. එච්චර නෙවෙයි. අසාමාන්‍ය නෙවෙයි. ඊළඟට කියනවා මේ වහින කාලේ 4 මාසේ මාස 4ක් වහිනවා. වහින කාලේ එක පුරුෂයෙක් නෑ මගේ මාලිගාවේ. කොහොම සැපයක් විඳලා තියෙනවා. එක පුරුෂයෙක් නෑ මගේ මාලිගාවේ වහින මාස 4. ස්ත්‍රීන් විතරයි ඉන්නේ. මහලෙන් පහළට පනින්නේ නෑ මම. එච්චර සතුටක් මම විඳලා. ඒ විතරක් නෙමෙයි මගේ මාලිගාවල ඉන්න කම්කරුවන්ට කාදිරෝති බතුයි නෑ ඒ කම්කරුවන්ට තියෙන දිව්‍ය කියන්නේ රස භෝජනමයි රාජ භෝජනමයි ඇයි ඒකත් හිතනව නැත්තම් යකත් කණේ වෙලක් නේ මගේ මාලිකාවේ ඉන්න කම්කරුවන්ට තියෙන රාජ භෝජන එච්චර විදිහට මට ඒක දෙන්න ලැබෙන්න කියන හලසලා තියෙනවා බුදු බෝධිසත්වයන් කොහොමද ලවල දීලා තියෙනවද සුද්ධෝ හේසම කොහොම රැකගන්න හදලා දීලා තියෙනවද හදලා තියෙනවද බලන්නේ නුවණේ මහිමයි පොඩි දුකක් තිබ්බද නැති මහණෙනි එවැනි ඉර්ධියකින් යුක්තවයි ඒ තරම් සිව්මැලියෙන් ඒ ඒ ඒ විදිහටයි මට අදහසක් ඇති වුණේ. එහෙම ඉර්ධිය එහෙම තිබිච්ච එහෙම සිව්මැලිය හිතපු මටයි අදහස ඇති වුණේ. ඒ විදිහට සැපයක් තිබුච්ච සිව්මැලිය හිටිය මටයි මේ අදහස ඇති වුණේ. මේ අසුතවත් පුතඥන පුතඥයා කියන්නේ මේ ලෝකේ මිනිසයා අසලයි ප්‍රත්‍යඥය මේ තමාව ජරාවට පත්වන ස්වභාවය ඉඳගෙන ජරාව ඉක්මව නොඉක්මවාම ස්වභාවයේ ඉන්නවා. ජරාවට පත්වන ස්වභාවයමයි අසුත පුත්‍ජනේ ඉන්නේ තමා ඒ තුල. ඒ තුලමයි ඉන්නේ ජරා ධම්මානම් වික්කවේ සත්තාන මේ සත්‍යය ජරාව උරුම කරගෙනම අසතවා පුතුජනෝ ජරා ධම්මාන සමානෝ ජරා අනතීතෝ ජරා ඉක්මවන්නේ නැතුව ඉන්නේ ජරාවෙම ඉන්නේ. නමුත් එයාලා ඒක පිළිකුල් කරන්නේ නැහැ. එයාගේ විරාමයේ තුලම ඉන්නේ. ඒක ඉක්මවන්නේ නැහැ. මරණය තුලම ඉන්නේ. ඒක ඉක්මවන්නේ නැහැ. ඒ නිසා මොකද වෙන්නේ? ඒ අයට හිතෙන්නේ නැහැ කියනවා. එයාට මේ ආරෝග්‍ය මදය, යෞවන මදය මෙන්න මේවා එයාට දුර වෙන්නේ යොබ්බන මදි යවවන මදි ආ ජීවිත මදි මෙන්න මේවා දුර වෙන්නේ මට හිතුනේ කොහොමද අර විදිහට ඉන්නේ නැද්දී එහෙම ඉතන කියනවා එහෙම යුද්ධ විදිහට ජීවිතය. ඒ කියන්නේ ඉර්ධියක් වගේ නේද? දැන් එහෙම දෙයක් කරන්න බෑනේ මේ ලෝකේ කවුද? අද ඉන්නවද එහෙම කවුරුත් නේද? ඒ විදිහට යුද්ධමත් විදිහට ජීවත් වෙච්ච මට හිතුණා කියනවා. කොහොම හැකියාවක්ද? අර ඒකයි හතර වෙනිම දැක්ක ගමන් මහල් හිතේ මල වෙන අසාමාන්‍ය හැකියාවක්නේ. ඒ අපට නම් අපේ ඇඟ කෑලි කෑලි වලට කැපුවොත් අපට උඩින් දෙන්නේ නේ. මේ බුදුරණවහන්සේ කියලානේ බුදුරණවහන්සේ කියලත් අපට ඒක එන්නේ නැහැ. ඊළඟට බුදුරණවහන්සේ පැහැදිලි කරනවා මෙන්න මේ මදය දුරු කරන්න කියනවා. ඔය මදයත් එක්ක යම් කිසි කෙනෙක් හිටියොත් එයාට නිරේ ඉඳවන්න වෙනවා කයෙන්, වචනයෙන්, මනසින් වැරදි කරලා. ඒ කියන්නේ මේ මදයෙන් ඉන්න කෙනා මොකද කරන්නේ? යවවන මදය, ජීවිත මදය, ආරෝග්‍ය මදය. ওই මදයේ තියෙන කෙනා කල්පනා කරන්නේ මොකද්ද? ඒ කෙනා වැරදිමයි කරන්නේ. එයා වැරදි කරලා පරලව දුගතියටපත් වෙනවා. බුදුරණවහන්සේ කියන මේ මත්වීම නිසා පුතඥයා දුසිරිතින් කයින් වචනේ මෙන්න එහෙම කරලා නිරය යනවා. ඒ වගේම තව එකක් කියනවා. යොබ්බන මදයෙන්, යවන මදයෙන්, මම ඊළඟට මේ මදේ නිසා ආරෝග්‍ය මදයෙන්, ජීවිත මදේ නිසා භික්කවේ භික්කු සික්කම් පච්චේකා හීනාය වත්සන්ති. මොකද වෙන්නේ? භික්ෂුවක් කියන්නේ හීනය පහත් වෙනවා කියලානේ කියන්නේ. භික්ෂුව ශික්ෂාව අයින් කරලා හීනත්වයට යනවා කියනවා. ඒ මොකන්නේ දාද? යරවන මදය, ආරෝග්‍ය මදය, ජීවිත මදය. ඇයි? යාරණ දැන් ඒ දැන් යවවන මදය ජීවත් වෙන මදය නිසානේ. මේ යවවනකමේ මදය නිසා. නිරෝගී මදය නිසා. මේ නිසා මොකද වෙන්නේ? අන්න ඒ කෙනා ශික්ෂාව අයින් කරලා හීනත්වයටපත් වෙනවා. ගිහි බවටපත් වෙනවා කියන්නේ. ඊළඟ බුදුරණවහන්සේ ගාථාව ගාථා ටිකක් කියනවා. ව්‍යාධි ධම්මා මරණ ධම්මා අතෝ මරණ ධම්මිනෝ තථා ධම්මා සතා යන්තු විගුච්ඡanti පුතුජ්ජන. පුතජ්ජනියා මේ ජරාවට පත්වීම නැත්නම් රෝගයට පත්වීම මරණයට පත්වීම මෙන්න මේවා ඉක්මවන්න යමු වෙන්නේ නැහැ. අහං චේවන් විගුච්ඡේය. ඒවන් ධම්මේසු පානීසු. නැතං තං පතිරූපස් මම ඒවන් විහාරනෝ මේ සියලු දේවල් මේ ස්වභාවය මම පිළිකුල් කරා. ඒ පිළිකුල් කරපු ස්වභාවය, ඒ කියන්නේ මේක නොගැලපෙන දෙයක් හැටියට මම මේ මේක ලෝක සත්‍යයට ඒ කියන්නේ අපි ඒහා යන දෙයක් සුදුසු නැහැ කියන එක. ඒක සම්භාවනේ සුදුසු නැහැ කියලා මම පිළිකුල් කරා කියනවා. සෝනං ඒවා විහරිනෝ විහරන්තෝ ඥාත්වා ධම්මං නිරූපදී ආරෝග්‍යං යොබ්බනස්මි ච ජීවන ජීවිතස්මින් ච යේ මදා අන්න ඒ විදිහට මම වාසය කරනකොට මේ නිරුපදී නැත්නම් උපදී නැතිව ඒ කියන්නේ යවවන මාදී ආරෝග්‍ය මාදී මේ ඔක්කොම ඉක්මවලා එහෙම වාසය කරනකොට නිරුපදී උපදිච්චය කළා. සබ්බේ මදේ මේ සියලු මදයන් මම ඉක්මවුවා. තස්ස මේ අහොම් උස්සබෝ නිබ්බාන අභිපස්සන්තෝ මෙන්න මේ කෙලෙසුන්ගෙන් නික්මිලා තිබෙන ආසාව දැක කෙලස් කෙලස් අතහැරීම තියෙන ආසාව දැකලා සියලුමත් වීම අතහැරලා මඩගෙන මම සත්‍යය අවබෝධ කරා නාහං බබ්බෝ ඒතරයි කාමානි පතිසේවිතු මේ කාමයේ කියන දේ ඒ කියන්නේ කාමයේ කියන එක සැපය සේවනය ඒ කියන්නේ ඒ සේවනය කිරීම හරි නැහැ ඒ කියන්නේ වැරදි කියන එක කියන්නේ පතිසේවිතු අනිවත්තන්ති භවිෂ්‍යම් බ්‍රහ්මචාරියේ පාරායනන්ති අන්න දැන් කාම සැපය සෙවීම මා සිදු මාතුලින් සිදු වෙන දෙයක් නොවේ. බමසරේ මනාව පිළිතර කාමයේ ඉක්මවලයි නොපෙළී වාසය කරන්න කියලා බුදුරජාන් වහන්සේ පැහැදිලි කරන අවසාන සූත්‍රයේ වගේ තියෙන ඊට පස්සේ ඉවරයි. භාග්‍යවතුන් වහන්සේ පැහැදිලි කරන මේකත් බහලා තියෙන එක. තීනමාන වික්‍රේ ආදිපතානි අද මන් තියෙන්නේ අත්ථාධිපතිය, ලෝකාධිපතිය, ධම්මාධිපතිය. අධිපතිකම් තුනක්. කියන්නේ අධිපති වෙලා ඒ දේ අධිපති කරගෙන දුරු කරගෙන ක්‍රම විග්‍රහ කරනවා. අත්ථාධිපතිය තමා අධිපති කරගෙන ඊළඟට ලෝකාධිපති ලෝකයේ අධිපති කරගෙන ඊළඟට ධම්මාධිපති ධර්මයේ අධිපති කරගෙන මෙන්න මේ මේ දේ කරන්න කියනවා. කතමංජ වික්කේ අත්තාධිපතින්. ඉද වික්කේ වික්ක අරඤ්‍යගතව රුක්කමුලගතව ශුන්‍යාකාරකව ඉති පටිසංචික්කති. අත්‍ය අත්තාධිපතය කියලා කියන්නේ මොකද්ද? වික්ෂුව ආරණ්‍යයකට රුක් මුලකට ගිහිල්ලා මෙන්න එහෙම කල්පනා කරනවා. නකෝ මනහං චීවර හේතු අකාරස්මාන කාර්යම් පබ්බදිතු. මම පැවිදි වුණේ සිවුරු ලබා ගන්න නෙවෙයි. බලන්න මේ හිතන ක්‍රමේ මම පැවිදි වුණේ සිවුරු ලබා ගන්න නෙමෙයි. න පින්ඩපාත හේතු මම පැවිදි වුණේ පින්ඩපාත ලබා ගන්න නෙවෙයි. එන සිවුරු ලබා ගන්න තියෙන අඳින්න දෙයක් ගැනීම අපහසු නිසා නෙමෙයි පැවිදි වුණේ. ඒවා විඳපාත ලබා ගන්න නෙමෙයි, සේනාසන ලබා ගන්න නෙමෙයි, ගිලම්පස ලබා ගන්න නෙවෙයි මම පැවිදුනේ. අපිට කොම්මි ඕකින්නු ජාති ආජරා මරණී ශෝක පරිදේ දුක්ඛී දෝමනසී උපායාසී දුක් උපායාසේහි දුක්ඛෝ චින්නෝ දුක්ඛ පරේතෝ අප්පේව නාම ඉමස්ස කෙලස් දුක්ඛක් හන්දස්ස අන්තකී අනන්ත කිරියා පඤ්ඤායසතාති ආංචීව කෝපන පන සාදිස් සාදිසකේව හාමි ඕහාය අගාරස්ම අනගාරියම් පබ්බදිතෝ මම පැවිදි වුණේ ওই සිවුරු පින්ඩපාත කිලන් මේවා ලබා ගන්න නෙවෙයි ජාති ජරා මරණින් පීඩ වෙලා මෙන්න මේ දුකෙන් ඉක්මවීම පිණිසයි මම ගිහි ගියේ නික්මෙලා පැවිදි වුණේ ජාති ජරා මරණ දුකින් පීඩිත වෙලා මෙන්න මේ ඉක්මවීම පිණිසයි මම පැවිදි වුණේ ඒ නිසා මම යම් කිසි විදිහකින් ඒ දේ කරන්නේ නැතුව මේ ගිහිගේ නික්මලා පැවිදි වෙලා ලාමකෝ කාමයන් හොයන්නේ නම් ඒක මම කරන දෙයක කිසිසේත් සැලපෙන්නේ නැහැ. ලාමක කාමයන් දැන් සිව්පස්සේ ගැන කතා කරනවා ඊළඟට මේ කාමයන් මේ ලාමක කාමයන් හොයනවා නම් ඒක ගැලපෙන්නේ නැහැ. සෝවිති පටිසංචේකති ආරද්ධංකෝ පන මේ විරියන් භවිෂ්‍යත් යන්න වීරියට පටන් ගන්නවා ඊළඟට. ඇයි දැන් පැවිදි වුනේ මොකටද? ජාති ජරාව අනික්මවන්න. හොයන්නේ මොකද්ද? මෙන්න මේක ගැන හිතනකොට සංවේගයක් එනවද නැද්ද? සංවේගයක් ඇවිදිලා අන්න ඒක ඉක්මවන්න කටයුතු කරනවා මට සිව් සිව්පසයක් නෙවෙයි. මොකද බුදුරන් වහන්සේ ඇත්තටම වික්ෂුවක් උපසම්පදා කළා ඉවර වෙලා උපාද්‍යයන්ට කියනවා නිස නිස කියන්නේ උපාද්‍යය පෙන්වලා දෙනවා කරුණු හතරක්. නිස්සාය එකතු වී වාසය කර යුතු කරුණු හතරක් වෙනවා දෙන උපසම්පදා ඉවර වුණාට පස්සේ. ඒක අනිවාර්යෙන් කළ යුතු උපාද්‍යයන් වහන්සේ. ඒ තමයි. උඹට ආйти සිරුරු අණු විසිකරන රෙදි කෑලි එකතු කරලා මහ ගන්න එක. වෙන එකක් උඹට ආйти නෑ. දුන්නොත් ගනි. ඔහොමයි කියන්නේ. දුන්නොත් පාවිච්චි කරන්න ආйти අණු විසිකරන රෙදි කෑලි එකතු කරලා මහ ගන්න සිවුර. උඹට ආйти අණු හිඟා කාලා ජීවත් වෙන හම් වෙන කෑම ටික දුන්නොත් ගන්න. ආйти හිඟා කාලා ගන්න කෑම ටික. උඹට ආйти පූර්ති මුත්තේ බෙහෙත් හැටියට අනුන් බෙහෙත් දුන්නොත් ගන්න. ඔබට ආයිති වාසස්ථානේ ගස්සයට. කුටියක් හදලා දුන්නොත් වාසය කරන්න. ඔක උපසම්පදා වෙලා එළියට එන හැම භික්ෂුවටම උපාධ්‍යයන් වහන්සේ කිය යුතුයි. ඔක පැහැදිලි කරලා දිය යුතුයි. ඔක පැහැදිලි කරලා දෙනවා. සීමා මාලකයේදී උපසම්පදා වුණාට පස්සේ භික්ෂුත්වයට ආවට පස්සේ ඔක පැහැදිලි කරලා දීලා තමයි එළියට එවන්නේ. එතකොට එහෙනම් ආයිති මොකද්ද? ඇයි බහනෝනේ මොකදද? සිවුරු ලබන්නද හොඳට? කුටි ලබන්නද හොඳට? ඊළඟට ගිලන්පස ලබන්නද හොඳට? ඛණ්ඩද හොඳට? නෑ. මොකටද මහණුනේ? ජාති ජරා මරණ ඉක්මවන්නේ. ඒ ඉතින් ඒක නැට මේක හිතෙන්න ඕනේ නේද නේද? මේක හිතෙන්න ඕනේ නේද? බුදුරණවහන්සේ කියපුද? අන්න බුදුරණවහන්සේ පැහැදිලි කරනවා. ඒක නා වීර්ය ආරම්භ කරන සමාවිත චිත්තං සිත එකඟ වෙනවා. සෝ අත්තානං අන්න තමාව අධිපති කරන් කල්පනා කෙලිය. දැන් තමාමයි හිතන්නේ. තම ආවේ මොකටද කරන්නේ මොකද්ද කියලා කල්පනා කරමින් අන්න නිවන් මඟ හම්බ වෙනවා. අනවජ්ජම් භාවයේ සුද්ධාන්න වැරදි දේ දුරු කරනවා හරි දේ කරනවා හරි විදියට පිරිසිදු භාවිතා කරනවා මෙන්න මේක කියනවා අත්ථාධිපතිය මොකද්ද ලෝකාධිපතිය මේ ලෝකේ ඉන්නවා අන්න භික්ෂුව කල්පනා කරනවා ගිහිල්ලා ඒ භික්ෂුව මුලින්ම කල්පනා කරන මේ සිවුරු පින්ඩපාත සේනාසන නිසා නෙමෙයි පැවිදුනේ නමුත් ඔහුගේ හිත මේ කාමයන් ඔස්සේ යොමු වෙනවා අන්න ඒ වෙලේ ඔහුට සමාධිපති කරගන්න අමාරුයි ලෝකාධිපති කරගන්න මේ ලෝකේ ඉන්නවා එක එක ශ්‍රමණ බ්‍රාහ්මණවරු අනුන් ඉර්ධියෙන් අනුන්ගේ හිතන දේ බලන්න හිතන දේ ළඟට එන්න බලන්න පුළුවන් අපට පේන්නේ නැති වෙන්න. එතකොට ලැජ්ජයිද නැද්ද? ලැජ්ජයිනේ. දෙවිවරු ඉන්නවා හිත බලන්න. ළඟට එන්න බලනවා ලැජ්ජයිද නැද්ද? අපි හිතන්නේ දේ කාම විතර කාම සංකල්ප ලැජ්ජයිනේ. ඒ ලැජ්ජාව නිසා ඒකට කැමති වෙනවද? කැමති වෙන්නේ නැහැ හිතන්නේ. දැන් එයාට හිතෙනවා මේ ලෝකයේ මෙවැනි අය ඉන්නවා. ඉන්ද්‍රි බලලාභී බ්‍රාහ්මණයෝ ඉන්නවා. ඇවිදින්න අපේ හිතන හැටි බලනවා. ළඟට වෙලත් බලන අපට පේන්න තියෙන දෙවිවරු ඉන්නවා බලනවා. ඒක හිතන කෙනා ලෝකයේ ස්වභාවයේ කල්පනා කරන කෙනාට මොකද හිතෙන්නේ? ලැජ්ජාවක්නේ. අන්න ඒකත් එක්ක මොකද්ද කරන්නේ? වීර්යං ආරබතිත්සෝ इति පටිසංචික්කති. අන්න ඕ මෙහෙම කල්පනා කරලා වීර්ය ආරම්භ කරලා කම්මැලිකමින් තොරව සිත එකඟ කරගෙන භාවනා කරලා සමාධිය ඇති කරගන්නවා. මෙන්න මේක ඒ කල්පනා කිරීම මොකද්ද? ලෝකාධිපතියි. ඊළඟට ධම්මාධිපතේ බුදුරන් වහන්සේ විග්‍රහ කරනවා ඒ විදිහට භික්ෂුවක් කල්පනා කරන මේ අරණයට ගිහිල්ලා රුක්මුලට ගිහිල්ලා මෙහිම වාසය කරන භික්ෂුවට මේ පැවිදි වුණේ සිවුරු පින්ඩපාත ගිලම්පස බෙහෙත් ලබා ගන්න නෙවෙයි. නමුත් දැන් කරන්නේ ඒවත් ඉක්මවලද කාමයෙන් හොයන්නේ. එහෙම කල්පනා කරන කෙනා හිතන්න කියනවා මොකද්ද? මම පැවිදි වෙන්න ආවේ මේ ජාති ජරා මරණ වලින් පීඩිත පීඩ තත්ත්වයටපත් වෙලා අපේව නාම විමස්ස කේවලන දුක්ඛකන සන්තකරිය පඤ්ඤායසත ආදී ඊළඟට හිතන්න කියන මොකද්ද ශාකාතු භගවතා ධම්මෝ සම්දිත්තික අකාලික වේපස්සික උපනායික උපච්ඡත්ත වේිතබ්බ විඤ්ඤෝහි වචන ටික හිතන්න තියෙන්නේ ධර්මයේ පාකාලය සම්දිත්තික අකාලිකයි ඒක හිතන්න තියෙන්නේ සාක්කාත කියන්නේ අර්ථයක් නේද සාක්කාත බව සම්දිත්තික බව අන්න ධර්මයේ අධිපති කරගත්තා මුලින් අධිපති කරා තමා අත්තාධිපති ඊළඟට ලෝකාධිපති ඉතින් මෙතන ධර්මයේ කියන්නේ සාක්කා සම්ප්‍රදායකාලිකයි ඊපස්සේ වචන ටික මූලන එක එහෙම නෙමෙයි. අපි නුමුලනවා. නමුත් ධර්මයේ හම්බෙලා නැහැ. සාක්කාද බව, සම්දිත්තික බව, අකාලික බව, ඊපස්සික බව, උපනායක පච්චත්ත වේත විඤ්ඤහි බවන්න සම්තිකෝ පනමේ සබ්‍රම් සමන බ්‍රහ්මචාරී ඥානං පස් දැන් ඥානං පස්සම් විහෙරති. දැන් ඉතින් ආයි කරන්න දැන් ඔක්කොම හරිනේ. ඇයි? ස්වාකාද බව හම්බෙන්නේ සම්දිත්තික වකාලික වෛපස්තික ඕපනායක පත්‍යත්ත වේද මොකද්ද මේ ලකින්නේ අර කොහේ හරි තියෙන බුද්ධ ආගම විශේෂද මේ පොතේ තියෙන විශේෂද මොකද්ද හම්බෙන්නේ ප්‍රවක්කවද හම්බෙනකොට මේ තමාගේ වැරද්දත් එක්ක නේද සක්කද්දිටි ප්‍රමාණය මගත් එක්ක නේද හම්බෙන්නේ ස්වාකාද සම්දිත්තික බව ධර්මයෙන් දැන් බාහිදාන කීරිය නෙමෙයි දුක්ඛසාරය දැක්කල බුදුරණන් වහන්සේ අර කුඹල් හලේදී යනකොටම කොහොමද බුදුරණන් වහන්සේ දැක්කේ ධර්මයේදීනේ ධර්මයේ දක්නකොට බුදුන් හම්බුණා ඒකෙන් සමාතුලින් එතකොට නම් මේ ධර්මයේ හම්බෙන්නේ කොහොමද? මෙන්න මේ ධර්මයේ ස්වාක්ඛාත සම්දිත්තික අකාලික ඊපස්සේ ගොබුණායක පච්චත්ත වේත විඤ්ඤුමි බව ධර්මයේ හම්බෙනකොට අන්න ඔහු ඥානං පස්සං විහරಂತಿ. අතරනම් කතා කරා වුණේ මොකද්ද? ලෝකාධිපති අත්ථාධිපතිවේදී කල්පනා කරලා සමාධි උපදවා ගන්න ඒ ක්‍රමයක් කල්පනා කරලා කෙලෙසි අයින් කරගන්න හැටි. දැන් මෙතන ඥානං පස්සං විහරಂತಿ. අහංචේවකෝ පන ඒවං ස්වාක්ඛාතු ධම්ම විනේ වබ්බජිතෝ සමානෝපසීතෝ විහෙරයන්. දැන් එයා මේ සවාක්ඛ ධර්ම විනය කුසීත සඳුව වාසය කරනවා. දැන් එයා සවාක්ඛ ධර්ම විනය කුසීත වෙන්තරව වාසය කරනවා. විහරන්තෝ පමත් විහෙරයන් පමත්තෝ නමේ තං තස් අන්න ප්‍රමාදී වාසයක් නැහැ. ප්‍රමාදයෙන් යුක්තව වාසය කරන සෝවිති පටිසංචිකති ආරද්ධං කෝ පනමේ වීරියං ආරබන්න ඊළඟට පටන් ගත වීරිය 100 ඒක ඇති වෙනවා සිත එකඟ වෙනවා. ඔන්න ඔය විදිහට අර ධර්මයේ මුල් කරගෙන වාසය කරලා අකුසලයේ ප්‍රහාණය වන අකුසලයේ භාවිතා වන වැරදි දුරු කරලා නිවැරදි කරලා පිරිසිදු වුණා. පිරිසිදු වූ ජීවිතයක් පරිහරණය කරනවා. මෙන්න මේකට කියනවා ධම්මාදිපතය. මොන ධම්මාදිපතය? ඒ පළවෙනි එක මොකද්ද? අත්තාදිපතය ඊළඟ එක ලෝකාදිපතය මෙතන ධම්මත් දැන් ප්‍රතිඵලයේ තුනම එකක් වුණා නමුත් තුන්වෙනි එකේදී නිවනම හම්බුණා ඇයි ධම්මාති පොතේ? ඒතර අරතර වලට ගන්න පුළුවන් කෙනෙකුට. හැබැයි කොයින් ගියත් අහම ධර්මයට එන්න ඒක හම්බෙන්න ඕනේ. අත්තාදිවතියත් ලෝකාධිපතියත් ගිහිල්ලා ආයෙත් අපිට ඒ කියන්නේ අකුසල දුරු කරගන්න මේ කියන්නේ වැරද්ද අයින් කරලා පිරිසුදු ජීවිතයක් ගත කරන එක. මොකද කතා කරන්නේ මට වැරද්ද පිළිබඳවනේ. එහෙනම් ඒක දුරු කරන්න බැයිද නිකන්? පුළුවන් නේ. නිවන් මාගෙන් තොරව බැරි වැරද්ද දුරු කරන්න. නිවන් මාගෙන් තොරව අපට පිරිසුදු ජීවිතයක් ගත කරන්න බැයිද? පුළුවන්. නිවන් මාගෙන් කරලා පුළුවන්. හැබැයි එතකොට බලන්න අද්දකීම් ඔක්කොම එකක් නේද හම්බෙන්නේ. අද්දකීම් එකක් වුණාට මග දෙකක් නේ. අද්දකීම් එකක් වුණා මග දෙකක්. ඒකයි පින්වතුනි ලෝකයා මුලා වෙන්නේ. ස්වාක්කාද වචනේ සීකරනවා. නමුත් වචන සීකරට වෙන ක්‍රමයකට වෙන්නේ. ස්වාක්කාද ධර්මයේ සී වෙන්න ඕනේ. ඊළඟට ගාතාවකින් කියනවා නත්ති ලෝකේ රහෝ නාම පාප කම්මං පකොබ්බතු අත්තාතේ පුරිසෝ ජානාති සච්ඡං යාව විමුසා. පව කරන කෙනා හට මේ ලෝකයේ රහසක් නෑ. ඒ කියන්නේ එයා දන්නවා මේ රහසින් කරන්න බෑ කියලා. ඒ ඒ කාරණා තේරුම් ගන්නවා. අන්න යා සිත තමන් සිත මේ මේ ලෝකයට විවුර්ත වෙලා තියෙන්නේ. කියන්නේ විවුර්ත වෙලා ලෝකෙට සිත තියෙන අපිට හංගිලා කරන්න බෑ ඒක. ඒ ලෝකෙට පේන දෙයක් අන් ඒක ඇත්තක් කියලා බොරුවක්ද කියලා දැනගන්න කියලා කියන. ඒක ඒ ස්වභාවය. කල්යාණං වාපන බෝසක්ඛි අත්තානං වා අතිමඤ්ඤසි සෝ සංසං අත්තනි පාපං අත්තානම් පරි අන්න ඒකේන යම් කිසි කෙනෙක් මේ පාපය තමාට පාපය තමාට සංගවන්නේද හිතන්නේද ඒකේන ඒ ස්වභාවයේ ඉක්මවා යන්නේ හදන්නේද අන්න ඒකේන කල්යාණෝදයක් කරනවා කියලා හිතන් ඒ කියන්නේ පාපේ ඉක්මවා යනවනම් කල්යාණ දෙයක් එහෙම නැත්නම් එයා කල්යාණ දෙයක් නෙමෙයි. කල්යාණ පාපේ ඉක්ම වුණා නම් අන්න ඒක නම් කල්යාණෝදයක් සාන්තෝදයකට ඔහු යොමු වෙනවා. ලෝකයේ විසම ලෙස හැසිරෙන බාලයාව මේ විසම වශයෙන් ලෝක හැසිරෙන බාලකෙනා දෙවියෝ අතාගතයන් වහන්සේලා දකිනවා. ඒ වගේම සැනට සුදුසු නොවන තියෙන දහන වඩන භික්ෂුවක් පස්සන්තෝ දේව සතහගතව ලෝකස්මින් බාලං විසමං චරಂತಿ පස්මාහි අත්තාදි අත්තාදිපකෝ සතෝ චරේ ලෝකාදිපතෝ නිපකෝච නිහියති ධම්මාදිපතෝ අනුධම්මචාරී නිහියති සත්‍ය පරක්කමෝ මුනි අන්න මේ ලෝකයේ කෙනෙකුට මේ අර අර ගාථා මේ කියපුඩි කියන්නේ අත්තාදිපතී බවත් ධම්මාදිපතී බවත් ඒක ඒක දකින්නවා කියලා එයා තේරුම් ගන්නවා ඒ වගේම ඒ විදිහට දකින්න කෙනා මේ ධර්මයේ අධිපති කරගෙන ධම්මාදිප ධම්මාදිපෝච අනුධම්මචාරී එයා ධර්මය අනුවම අන්න වාසය කරනවා. අන්නේ වාසය කරන සත්‍ය පරක්කමෝ අන්න යාට හම්බ වෙනවා මොකද්ද? යාට සත්‍ය ඒ අනුධර්ම චාරිත්‍රයේ සත්‍යයට හම්බ වෙනවා. සත්‍ය සත්‍යයත් එක්ක යා කවදාවත් පිරිහෙන්නේ නැහැ කියලා බුදුරණවහන්සේ පෙන්නනවා දෙනවා. පස්සයි මාරං අවිභෝහිය අන්න මේ රහතන් වහන්සේ ගැන කියන්නේ සුමේද කෙනා. ඒ සුමේද නුවණැති ඒ රහත් භික්ෂුව නුවණැති අරහත් භික්ෂුව මායාව අයින් කරා. කියන්නේ මේ මාරං අභිවෘ මායා අතික්‍රමණය කරා. ඒ වගේම පුස්ති ජාතික්‍රයන් පදා. ඒ කියන්නේ ජාතික් සේවීම ස්පර්ශ කරා. ඒ කියන්නේ නිවන ස්පර්ශ කරා. තාදීසෝ සාස් ඒ කියන්නේ තාදී නිවන ඒ ස්වභාවයටපත් වුණා. ලෝකවිදු ලෝකී අවබෝධ කරපේ පඬිත කෙනා සබ්බේ ධම්මේසු සියලු ධර්මයන් කරෝ අතම්මයෝ සියලු ධර්මයන් කෙරෙහි අතම්මයෝ ඒ ඒ මුනිවරයා අතම්මය වෙලා අතම්මය කියන වචනේ කලින් පැහැදිලි කරලා තියෙනවා අතම්මයයි කියලා කියන්නේ අතම්මය කියන එක. අතම් අය අලුත් වචනයක් කියන්නේ අපට යම් කිසි විදිහක අර්ථ විග්‍රහයක් ගන්න පුළුවන් ඒක හැදෙන හැටි ඒකට භාෂාවල වැච්චම තියෙන්නේ. ඒ භාෂාවෙන් ගන්න පුළුවන් ඉතින් අතම්මය කියන එක සරලව තාදී කියන්නේ ඒ ස්වභාවය මය කියන්නේ එයින් හටගත්. අපි ගත්තොත් අපට වටිනවා අපට සාමාන්‍යයෙන් හතරක් වටින්නේ මායයක් වුණොත් නේද? ඉස්ලාම් හම්බෙන්නේ. පත්තරන් අර බිස්කට් එකක් ඉච්චර ඒක ගන්න කෙනාට ඇදගත්තම තියෙන මාළුණුත් ඇදගත්තා. එතකොට පත්තරන් වලින් හටගත්තේ තමයි ඉතින් වටින්නේ නේ. తాදීමය తాදීමය වුණාම ඒ ස්වභාවයෙන් හටගත්තා. తాදීමය කියන එක සංදි වෙලා හැදෙනකොට කද්මය කම්මය වෙනවා. කම්මය කියන එක ඉස්සර එන්නව දැම්මම නතම්මය වෙනවා. ඒ ස්වභාවයෙන් හටගත්තේ නෑ කියන එක. කම්මය කියන්නේ හටගත්තා. නතම්මය කියන්නේ හටගත්තේ නෑ. න කම්මය අයන්නෙක් වෙනවා න ලොක් වෙලා අතම්මය. අකම්මේ කියන්නේ ඒ ස්වභාවයෙන් හටගත්තේ නැහැ. අන්න සියලු ධර්මයන්ගේ තා අකම්මයෝ. ඒ කියන්නේ ඒ ධර්මයන්ගේ ස්වභාවයෙන් හටගත්තේ නැහැ නිවුණ. ඒක ගැඹුරුයි අර්ථ යෝගී විග්‍රහය තියෙනවා සලායතන විභංග සූත්‍රයේ. ඉතින් ඒ නිසා අදට අපි අවසන් කරමු. 12 ඉඳලා 1 වෙනකන් ප්‍රශ්න සාකච්ඡාව තියෙනවා. ඒ නිසා ප්‍රශ්න අහන්න පුළුවන්. හොඳයි සියලු දෙනාට දරුවන් සරණයි. දැන් විවේක කාලය. දරුවන් සරණයි. අපි ප්‍රශ්න තියෙන ඒවා සාකච්ඡා කරමු. ප්‍රශ්න සාකච්ඡා කරන කලකට පුංචි කාරණාවක් මතක් ගන්න තියෙනවා. ඒ තමයි දැන් අපි මම හිතන්නේ බුද්ධ බුද්ධ දේශනාව ක්‍රමානුකූලව අපි ටිකක් ඉගෙනගෙන යනවා. බුද්ධ දේශනාව ඉගෙන ගන්න තුව නිවන් දකින්න බෑ කියන එක ඔබ පිළිගන්නවද? අනුමදස්සී හාමුදුරන්ගේ මතයකින් තොර බුද්ධ දේශනාව ඉගෙන ගැනීම විතරයි අවශ්‍ය කියන එකත් පිළිගන්නවා. එහෙනම් අපට අවශ්‍ය ඉච්චරයිනේ. ඒකෙන් විතරයි මේ නිවන් මඟ අපට හුරු කරගන්න පුළුවන්. ඉතින් ඒ නිසා අපි ධම්මපාරමී ආරණ්‍ය සාධක කරගෙන බුදු දේශනාව ඉගෙන ගන්න අයට තවත් ඉදිරියට දැන් අපි හැමෝම කැමතින භාවනා කරන්න මොකක් හරි කරන්න. ඒ සඳහා උපකාරයක් වෙනස මාසයකට දෙකක් දින හතරේ වැඩසටහන් 10 දිනක් පමණක් කරගෙන කරනවා. මාසයකට දෙකක්. ඒ කියන්නේ දින හතරේව දෙකක් මාසයකට. තම පාරමී ආරණ්‍ය හදලා ඉවරුනහම බොහෝ වෙලාවට ඔක්තෝබර් පටන් ගන්නවා. ඒ වැඩසටහන කියන්නේ ඔක්තෝබර් වෙනකොට හදලා ඉවර කරන්න දහස තියෙන්නේ. සැප්තැම්බර් මාසේ අග විවෘත කරන්න දාලා තියෙන්නේ. ඒක ඉවරුනහම ඔබටත් ඒ ඇප්ලිකේෂන් ලබා ගන්න පුළුවන් මේ දින 4 ඒවා මාසෙට දෙකක් 10 දෙනයි ගන්නෙ. ඊට වඩා ගන්නෙ නෑ. ධර්ම දේශනා නෑ. ධර්ම සාකච්ඡායි තමන්ගේ පුජ්‍යලික හෝ පොදු ධර්ම සාකච්ඡායි තමන්ට පාඩුවේ භාවනා කරගන්න. හැබැයි සුදුසුකම් තියනාට විතරයි. සුදුසුකම් තමයි මේක ඇප්ලිකේෂන් එකේ දාලා තිනවා. මොකද 200ක් විතරනේ. දේශනා 150 200ක් විතර අහලා තියෙන්න ඕනේ. ඒක සම්පූර්ණ කරන්න ඕනේ. මේ ඇප්ලිකේෂන් එක සත්‍යමත් පිළිහිටලා සම්පූර්ණ කරන්න ඕනේ. ඒ ඒ සම්පූර්ණ කරපු අයට පමණයි. ඒ කියන්නේ මේ දේශනා ටික ශ්‍රවණය කරලා අර බෞද්ධ භාවනා පොත කියවලා තියන අයට පමණක් ඒකද අපිට. අත පුළුවන් නිවන් දකින්න? බෑනේ. එහෙනම් අපි කළ යුත්තේ ඒකනේ. අන්නේ අයට පමණක් සම්පූර්ණ කළ හැකි ඇප්ලිකේෂන් එකක් දෙනවා. ඒක සම්පූර්ණ කරන්න පුළුවන් මේ ඒ වැඩසටහනට ඉදිරිපත් වෙන්න. ඉතින් ඒ සඳහා ඔබට ඒ අවස්ථාව තියෙනවා. මොකද නැත්තම් අපරාධේ නිකන් ඔහේ මධ්‍යස්ථානයකට ගිහිල්ලා අපි කරන දේක් කරයිනේ. බුදුරණවහන්සේ මධ්‍යස්ථානික භාවනා කරේවද? නෑනේ. බුදුරන් වහන්සේ කළේ කරන අයට උපකාර කිරීමන්නේ. අන්න ඒ වගේ පුංචි දූවිල්ලක වගේ දෙයක් තමයි මමත් මේ උත්සාහ කරන්නේ. ඒ කියන්නේ දැන් දන්න අයනේ. ඒක අර ඇප්ලිකේෂන් එක හොලන්න දන්න අයට කරගෙන යනකොට මතුවෙන සාකච්ඡා වෙන මොකක්වත් නෙමෙයි. මම භාවනා ගුරුවරෙන් නෙමෙයි. දන්න අයට කරගෙන යනකොට ධර්මයට අනුව අවශ්‍ය ප්‍රකාරයක් ධර්ම සාකච්ඡාවෙන් ඉදිරිපත් කරගන්න. ධර්ම සාකච්ඡාවෙන් ඒ යුත්තේ මොකද්ද? තමන්ගේ වැරද්ද නිරවුල් වෙන්නට ඕනේ නේ. ඒ කියන්නේ ධර්මයේ ඉදිරියට යෑමට. ඉතින් ඒ සඳහා උපකාරයක් වෙන නිසා තමයි ඒ දෙක කරන්නේ. ඒ නිසා ඒ සුදුසුකම් ලත් ආයත. ඒ සුදුසුකම ලත් ආයත ඇප්ලිකේෂන් එකේ පුරවලා තමන්ට පහසු දින හතරක් වෙන් කරගන්න පුළුවන්. ඒ සිවු දින මේ වැඩසටහන 10 දිනයකට පමණයි. ඒකත් විශේෂයි. ඒ කියන්නේ 10 දිනයි ගන්නෙ. භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා කියන හතරෙම 10 දිනයි ගන්නෙ. ඒ නිසා මේ බයර් සුදුසුකම් ටික තියෙනවා. ඒ අවස්ථාව දෙනවා. ඔව් ඒක අනේවාසිකයි හැබැයි අපි පිරිමයට නම් වෙන අදහසක් තියෙනවා. බවලත් අයට අනේවාසිකයි ඒ ළඟ තැනක් හොයාගන්න ඕනේ. අපි බවලත් අයට ඉදිරියේ කොහරි හදාගන්න බැරියනේ. එතකන් බවලත් අයට ළඟ තැනක් හොයාගන්න වෙනවා. ප්‍රශ්නයක් අහලා තියෙනවා. ඔබට ප්‍රශ්න තියෙනවා නම් ඉදිරිපත් කරන්න. තව විනාඩි පැය භාගයක් විතර කතා කරන්න පුළුවන්. පටිච්චසමුප්පාද විග්‍රහයේදී ಜಾති පච්චයා ජරා මරණ විස්තර වන තැනදී ඒ ඒ සත්වනිකායේ සත්වයන් මිනිස් ಜಾති නැතිනම් ජරා මරණ පැනවිය හැකිද යන තැනදී අදහස් කරන්නේ ලෝකයේ තුල කෙනෙකුට බාහිරින් ඇති බවට Taman හමුවගෙන නොවේ නේද? නමුත් කෙනෙකුට තම සිත තුල උපදවාගත් නැත්නම් සකස් වූ වක් බවක් එසේ උපදවාගත් තැනම ජරා මරණය පැනෙන බව නේද අදහස් වන්නේ කරුණාවෙන් පහදා දෙන්න. පළවෙනි පිළිතුර හරි දෙවෙනි පිළිතුර වැරදි. පළවෙනි පිළිතුර හරි. මොකද්ද හරි? පළවෙනි පිළිතුර තමයි යාම අහනවා බාහිරින් පනවන එක නෙවෙයි නේද කියලා. ඒක හරි. දෙවැනියට අහනවා තම සිත තුළ උපදවාගත් සකස් වීමක් බවත් එය එසේ උපදවාගත් තනම ජරා මරණයක් පැනවෙන බවත් අදහස් වන්නේ. ඒක වැරදි. එහෙනම් අපි ඒක තේරුම් ගන්න වෙනවා. පළවෙනි එක වැරදි කියලා කියන්නේ මොකද? එතන විග්‍රහ කරලා පෙන්නනවානේ ජාතියට පත්‍ය ජරා මරණයට පත්‍ය ජාතිය කියන්නේ උලුප්පන්නේ. මේ මහානිදාන සූත්‍ර විග්‍රහයක පැහැදිලි කරලා පෙන්නන්නේ ආනන්ද මේමයි හේතු මේමයි පත්‍ය මේමයි හේතු කාරණේ ජරා මරණයට යදිදං ජාති මොකද්ද විග්‍රහ කරලා පෙන්නන්නේ එතන විග්‍රහ කරලා පෙන්නන්නේ මොකද්ද පටිච්ච සමුප්පාදේ ජරා මරණයට පත්‍ය ජාතිය එහෙනම් ආර නියනද ඉස්මතු කරන්නේ මේ ඇතිකල්ලි මේ වේ කියන නියන ඉස්මතු කරන්නේ එහෙනම් මේ ලෝකේ ලෝකයට හම්බෙන දෙයක් නෙමෙයි ආර්ය ආර්ය නෝනට හම්බෙන එකක් එහෙනම් පළවෙනි ප්‍රශ්නෙට එයාම උත්තර දෙලා දෙනවා හරි කියලා. ඒක හරි වුණාට තේරුම් ගන්න තියෙන එක වැරදි. තේරුම් ගන්න තියෙන්නේ මොකද්ද? තම සිත තුළ උපදවා ගන්නා තම සිත තුළ උපදවාගත් જાතිය ඊළඟට නැතිනම් රකස් වීම නොවන බව. ඔන්න හොඳට බලන්න ඕනේ බුදුරණවහන්සේ මම ඒක හැම වෙලෙම කියන්නේ අපි පඬිත වුණොත් ධහම දැක්ක හැකිද? අපි මෝඩ වුණොත් ධහම දකින්න පුළුවන් බැරිද? පුළුවන්. අහන්න ඥානයි භගවා ඥානයි. ඔය මතර යනවා. එහෙනම් අපි අහන්න ඥානම වෙනවා කියන්නේ බුදුරණවහන්සේ කියපු දෙයට පොඩි විස්තරයක්වත් අපට අතුල් කරන්න බෑනේ. පටිච්ච සමුප්පාද විග්‍රහයේදී තම සිත තුළට උපදවාගත් ජාතිය කියනකොට පටිච්ච සමුප්පාදේ කතාව එහෙම් පිටේ මත හැරෙනවනේ. ඇතින් දැන් මගේ හිතේනේ මේ ජාතිය ඇති වුනේ. මගේ හිතේ ඇති ජාති නැති වෙනවා. ඉතින් එතන කොහෙද අනාත්මය හම්බෙන්නේ? මගේ හිතේ උපදිච්ච දැන් මට හම්බෙච්ච දෙයක් නෙමෙයි ඒක. පටිච්චසමුපාද විග්‍රහ කරද්දී බුදුරණවහන්සේ එහෙම කියනවද? අර මොළේපගන සූත්‍ර ලස්සනට පැහැදිලි කරන්නේ. කවුද මේ ආහාර අනුභව කරන්නේ? ඔය ප්‍රශ්න ගොඩක් ආවා. ඔක යෙදෙන්නේ ඔක වැරදි කියනවා. තම හිත දැන් අපි හැම වෙලෙම අපට පටිච්චසමුප්පාදේ තේරුම් ගන්න ඕනේ. සක්කාදී තේරුම් ගන්න ඕනේ. ඔන්නෝම තියෙනවා අපට. මම මුලින්ම කිව්වේ ඒකයි. අපට අවශ්‍යයි පටිච්චසමුප්පාද තේරුම් ගන්න. නමුත් අවශ්‍ය නැහැ සක්කාය දිට්ඨිය දුරු කරගන්න. අපට අවශ්‍ය නැහැ ප්‍රත්‍යুৎপন্ন වශයෙන් සක්කාය දිට්ඨිය දුරු වෙන්න. අපට හැබැයි අවශ්‍යයි මොකද්ද? පටිච්චසමුප්පාද තේරුම් ගන්න. පටිච්චසමුප්පාද තේරෙනවද? හැබැයි සක්කාය දිට්ඨිය එහෙමයි. දැන් මට එකයි එකයි දැන් මේ විග්‍රහය බුදුරණවහන්සේ වෙන්නව විග්‍රහය ඉස්පිල්ලක් වෙනස් කරලා අපි විග්‍රහය ඉවරද කරලා කිව්වොත් ඒක හරිද වැරදිද? ඇයි ඒක කිව්වේ අපි? මට තේරිච්ච නිසානේ. මට ගැළපෙච්ච නිසා දැන් සම සිත තුළ හටගත්ත දෙයක් බුදුහාම විග්‍රහ කරනවද? අපට ආධිපත්‍යයෙන් ජරා වලට විග්‍රහ කරන්න පුළුවන් ඒ කියපු දෙයට ඇලපිල්ලක් වෙනස් කරගෙන පුළුවන්ද? අපි ධර්මයේ හරියටම තේරුම් ගත්තා නම් ජාතිපත්‍යයෙන් ජරා මරණ කියන එක අපි හරියට තේරුම් ගත්තා නම් ඒ විග්‍රහයේ අපිට ඇලපිල්ලක් හිමි කරලා ඒ විග්‍රහය කියලා දෙන්න පුළුවන්ද? බෑ. ඇයි බීලා දෙන්න බැරි? ඒක එහෙමම කියලා තියෙන්නේ බුදුරණන් වහන්සේ. බුදුරණන් වහන්සේ පරිසම්පාද කිව්වේ අපට පරිසම්පාද කියලා දෙන්න සක්කාය දිටු කරන්නද? අපි සක්කාය දිටු දුරු වෙනද පරිසම්පාද තේරුම් ගන්න යනවා. අපි විෂය විෂය නිර්දේශය ඉගෙන ගන්න ලැහැත් වෙනවා. මට ගැළපෙන විදිහට විෂය නිර්දේශ ඉගෙන ගන්න ලැහැත් වෙනවා. හැබැයි සක්කාය දිටු දුරු වෙන්නේ නැහැ. එතන ජාති ප්‍රත්‍ය ඒ දෙක විතරයි. ඔය දෙක විතරයි. ඇත්ත එච්චරයි. ඇත්ත විස්තර කරා. ජාතිය ඇති දෙන ජරාමන ඇත කියන ඇත්ත විස්තර කරා. එච්චරයි. ආය අලුත් දෙයක් අවශ්‍ය නැහැ. අඩු විද කිව්ව ටිකේ ඒ බුදුරණාහි කිව්ව ටිකේ අඩුවක් තියනවද? වැඩිපුර ටිකක් තියනවද? මදි ටිකක් තියනවද? නැහැ නේ. ඔක්කොම ටික කිව්වා. ඉතින් අපිට විග්‍රහ කරන්න පුළුවන් ඒක නෙවෙයිද? ඔබ අහලා තියෙනවනේ චබ්බිරෝධන සූත්‍රය. අරහන්ති ප්‍රකාශ කරන හැටි ප්‍රකාශ කරනවා. ඒ දූත්‍ය බලන්ද බුද්ධ වචනයේ එක දෙයක් දැන් අත්දැකීම කියන්නේ. තමන්ගේ අත්දැකීම කියන්නේ. තමන්ගේ අත්දැකීම කියන්නේ මොකද ඔය වචන දෙක විතරයි. පංචීපස්කන්ධ විග්‍රහය එච්චරයි. පරිසම්පද විස්තරේ එච්චරයි. අලුත් දැන් තමන් ලැබුව අත්දැකීම ආ මං ලැබුව අවිජ්ජා ජාතිපත්යෙන් ජරාමරණ කියන එක මේ මගේ හිතට හටගත්ත ඒ වෙලේ පංචීපාදනස්කන්ධය දැම්මේ නැති ඒ ඒ බොරු. ඒ අවබෝධ වෙලා නෙමෙයි ඒ බොරු. ඒ කියන්නේ අපේ කෝණයට හම්බෙච්ච එක. මොකද තමන් අවබෝධ කරගන්න දන්නේ. ජාතිපත්යෙන් ජරාමරණ එච්චරයි. වෙන මොකුත් නැහැ. මොකද්ද පංචමාස්කන්ධය? ඔන්න අපි විග්‍රහ කරන මේ මෙතන මේක මේක ඊය බොරු. ඒ එයාට තේරිච්ච ගන්නේ. දැන් මේ ධර්මයේ කිව්වේ කවුද? බුදුරජාණන් වහන්සේගේ රහතන් වහන්සේගේ වෙනස මොකද්ද? ධර්මයේ දෙන එක විතරයි වෙනස. අවබෝධ වෙනසක් නැහැ. ඒතකොට ධර්මයේ කාගේද? එහෙනම් අපි කියව යුත්තේ අවබෝධයේදී මොකද්ද කිව යුත්තේ? ඒක විතරයිනේ. ඒක විතරයි. අපට ඉපිල්ලක් වෙනස් කරලා අපි අහත ඉවරණය දුන්නොත් අවබෝධ කරලද තීරුම් අරන්ද නෑ ශ්‍රාවකයෙක්ද නෑ තාම ශ්‍රාවකත් වෙන්න බැරි වුණා. ඇයි? ශ්‍රාවකයෙක් නම් සාස්ත්‍රුන් වහන්සේ අභිභව යනවද? ශ්‍රාවකයා සාස්ත්‍රුන් වහන්සේ අභිභව යනවද? ඇයි යන්නේ නැත්තේ? ශාස්ත්‍රෝරය එච්චර ශ්‍රේෂ්ඨයි. ප්‍රතිපදාවෙන් ශ්‍රද්ධාවට එනකොට අපට අලුත් විග්‍රහ අපට තේරෙන්නේ ඇත්ත. අපට බුදුරණවහන්සේ ධර්මයේ කිව්වේ තේරුම් කරලා දෙන්නද? මොකටද කිව්වේ? සක්කාය දිට්ඨි දුරු කරන්නනේ. හසත් නිවන් මාර්ගය දෙන්න කිව්වේ. ඕක තේරුම් කරලා දෙන්න නෙමෙයි. දැන් අද තියෙන්නේ සංකීර්ණ සරල දෙයක් නේ. අපිට ඕක පුළුවන් කරගන්න. සංකීර්ණ විග්‍රහයක් ගන්න පුළුවන්. බෙදලා බෙදලා ඔක්කොම කළා. සරලයි හැබැයි. බුදුරණවහන්සේ ධර්මයේ සරලයි ගැඹුරුයි. සරල දෙයක් තියෙන්නේ. හැබැයි තේ ගැඹුරු ඇතුළට එන්න ඕනේ නැති. සමාසුලට. අද අරක මොකද මේ මේක මේ මේ පොතේ ලිව්වේ මේ පොතේ අර කොළ කැල් දෙක බලන්න නෙමෙයිනේ. ඒ පොතේ ලියපු වචන ටික මොකක් බලන්න තියෙන්නේ? තමා තුල නේද හම්බ වෙන තියෙන්නේ. පොතේ තියෙන වචන ටික. අපිට අර වචන ටික විග්‍රහය ඔක්කොම හම්බ වෙනවා. හැබැයි මෙහි නෑ. ඇතුළ ඇතුළ නෑ. ඇතුළ වෙලා නෑ. අපි කිව්වම ජීවි වල ගන්න. ජරාමන්න කිව්වම සජීවි එකත් එක තමයි. ජාති ජරා මරණ කියන දෙක අපිට සංස්කාරයේ ධර්මතාවයක් කියලා අපහැදිලි නිසා නේද? ඔව් ඒ කියන්නේ ඒක ඇත්තනම හැම වෙලෙම ඒ සජීවී කියනකොට අපිට සත්‍ය ඒක නිත්‍යයි කියලා අරගෙනනේ. ඒ කියන්නේ අපට ජාතිය කියන එකයි ජරා මරණ කියන එකන් අපි වචනෙන් නොකියුවට නිත්‍යයි කියලා අපි හිතෙන් හිතුවට නිත්‍යයි කියලා අපි ප්‍රායෝගිකත්වයෙන් අපට හම්බෙලා දෙන්නේ නිත්‍යයි කියලා. අවිද්‍යාවෙන් මොහ හම්බෙන්නේ. දැන් අපට ජරා අපට ජරාවට නර්ථය නැදෙන්න පුළුවන් නේ. අපට අපට දැන් බුදුරණවහන්සේ මේකේ පටන් ගන්න මොකද්ද වෙන්නේ? අවිද්‍යාවනේ. අපට නමුත් අවිද්‍යාවෙන් තොර අපට අර්ථය නැදෙන්න බැයිද මේ විග්‍රහවලට? දැන් අවිද්‍යාවෙන් පටන් ගත්ත දේ අර්ථය වෙනනේ හම්බෙනකොට මෝඩකමින් හම්බෙච්ච එකන්නේ. අපට ඒ බව එන්නේ නැහැ නේ. අපට වටිනා බවක් ඇවිල්ලා තියෙන අර්ථ විවරණය තුළ. මට වටිනාකමක් එකේ හම්බෙලා. මගේ මෝඩකමක් නෙමෙයි හම්බුනේ. මට වටිනාකමක් හම්බෙලා. එහෙනම් ඒ අර්ථ ඉවරනේ මම ලකුණක් දාගත්තා හරි දැන් ඔන්න මං හරි ලකුණ දාගත්තා මං හරි දැන් මට තේරුණා දැන් මම හරි වුණේ මට තේරුණේ ඇයි සක්කාදිට තිබිලද නැද්ද හොඳට මතක තියාගන්න බුදුරන් වහන්සේ පටිසමුප්පාදයක් ඉගැන්වුවේ නැහැ මොකද වෙන්නේ පටිසමුප්පාදේ සක්කාදිට දුරීමටයි කියන්නේ පටිච්චසමුප්පාදේ විශේෂ නිර්දේශය ගන්නලා පෙන්වන්න නෙමෙයි කරේ. සක්කාදිට්ඨිය දුරු වීම පිණිස පටිච්චසමුප්පාදේ පෙන්වුවේ. පංචවිහස්කන්ධය වෙන්නේ සක්කාදිට්ඨිය දුරු වීම පිණිස. මම ඒක ලස්සන කාරණා මේ දවස්වල කියන කිව්වා. ඒ තමයි පොඩ්ඩක් සරලව හිතලා බැලුවොත් මේ සිදු නොවන එකක් මම මේ තේරුම් කරලා ඕන නිසා කියන්නේ. පසේ බුදු කෙනෙක් මේ යුගික ඉන්නවා කියලා හිතන්නකො. වෙන්නේ නැහැ. කවදාවත් වෙන්නේ නැහැ. මොකද හේතුව බුදුරජාණන් ධර්මයේ තියෙනවානේ. නිසා වෙන්නේ නැහැ. නමුත් මේක අර මේ දැන් අපි සාමාන්‍ය දැන් මේ මගේ මේ මෝඩකම මම මේ කියන්නේ ඔබට තේරුම් ගන්න ඕන නිසා. මොකද අපි මෝඩ නිසා අපි අපේ මෝඩකමෙන් හරි මොකක් හරි තේරුම් ගන්න. දැන් අපි මොන හරි ගානක් හදනකොට උපකල්පන මත පිළිහිලා හදන්නේ නැද්ද? හදනවානේ. ඉතින් ඒක හරියන අවස්ථා තියෙනවනේ. උපකල්පන මත පිළිහිලා අපි හදනවා තියෙනවනේ. හම්බෙන්නේ නැති ඒවා. ඒක මමත් මේ උපකල්පනය කරන්නේ වැරදි මේක හැබැයි වෙන්නේ නමුත් අපි මෝඩකමින් මේක පොඩ්ඩක් තේරුම් ගන්න ඕනේ තමයි උපකල්පනය කරන්නේ. පසේ බුදු කෙනෙක් ඉන්නවා කියන්නේ මේ යුගයේ. පසේ බුදුන් වහන්සේ ගිහිල්ලා අහනවා අපි දන්න පරිසම්පාදේ. පසේ බුදුන් වහන්සේක දන්නවද නැද්ද? ඔය අපි හිතන ඕන අපි අහනවා අවිජ්ජාපච්චය සංකාර සංකාරපච්චය මේ විග්‍රහය පසේ බුදුන් වහන්සේන් අපි අහනවා කිසිල්ල. ඔක දන්නවද නැද්ද? නැහැ. ඕක දන්නවනම් පසේ බුදුන් වහන්සේ නොකියන්න පුළුවන්ද? ඇයි පසේ බුදුරණන්සේ ගොළුයිද? ගොළු නෑනේ. දැන් විතරක කරන එක අපි විතරකේට හම්බෙන එකක් කියන්න බැරි ගොළු නිසා නේද? විතරකයෙන් හම්බෙන දේ කියන්න බැරි ගොළු නිසානේ. පසේ බුදුරන් වහන්සේට අවිජ්ජාපත්‍ය සංකාරපත්‍ය විඥාන මේක පසේ බුදුරන් වහන්සේට හම්බ වෙනවා නම් විතරකයට ගොළු නෑනේ කියනවනේ. හැබැයි ඒ පටිසමුප්පාදි දැක්කද නැද්ද? දැක්කා. වචන ඔය ඔය අපි දන්න වචන ටික කියන්නේ ඔය ටික දන්නවද නැද්ද? දන්නේ නෑ. අපි ওই ටික දන්නවා. අපිට ওই ටික නිර්වවුල්. හැබැයි මොකද්ද අපට උන්නේ නැත්තේ? දැකිනේ. අපට ඒ ටික ගාන නිර්වවුල්. ගානට දන්නවා. දැකිනේ. පස්සේ බුදුරණවහන්සේ දැක්කා. හැබැයි මොකක්වත් දන්නේ විතර කියලා හම්බෙන්නේ ඔන්න බලන්න අපි ගන්න අපට ඕනෙත් ඇත්තටම විෂයක්. තව පොඩ්ඩක් හිතන්න. තව කාරණාවක් ඒකම තාලිය. දැන් පසේ බුදුරයන් වහන්සේ කියනකොට පුබ්බේ නිවාස ගොඩක් තියෙනවනේ. සාමාන්‍යකට වඩා මේ පුබ්බේ වශයෙන් කලින් අතීත ජීවිතේ බලන්න පුළුවන්. කල්ප ගණන් බලන්න පුළුවන්. ඒ බලනකොට අතීත ජීවිතේ මෙහිම මෙහිම මෙයා වෙලා හිටියා මෙහිම කතා කරේ මේවා ඔව් බලන්න පුළුවන්. ඉතින් පසේ බුදුරණ හරි තිබ්බනේ අතීතේ බුදු කෙනෙක් කියපු වචන ටික කියන්නේ. පුබ්බේ වශයෙන් බලලා. අතීතේ බුදු කෙනෙක් කියපු වචන ටික කියන්න බැයිද? වචන ටික කියන්නේ බණ විඥා පත්‍ය සංකාර සංකාර පත්‍ය විඥා මේක මේ වචන ටිකක් එක දඟලන දඟලිලා හැබැයි වචන ටික නැතුව පුළුවන් අපිට නිවන් දකින්න. ඕක නැතුව බෑ. එහෙනම් ඔය වචන ටික ඔය විදිහට විතරමයි නේද අපට හම්බෙන්න ඕන නැත්තේ. අපට ඔය වචන තුල අර්ථය හම්බෙන්නත් ඕනේ. හැබැයි අපට හම්බ යුත්තේ ඔය වචන ටික නිර්වල්භාවයේ නෙවෙයි අවධානය හම්බ යුත්තේ මොකද්ද? සක්කාය දිට්ඨිය දුරවීමක්. ඕක හම්බුනේ නැත්තම් අපට බුදු කෙනෙක් පහළලා පෙන්නපු දහම ඇහිලා නැහැ. බුදු කෙනෙක් පහළලා පෙන්නපු දහම ඇහෙන්න නම් අපි දහමට ගිහින් බැලිය යුතුයි මිසක් දහම අපට ලං කරනවල් හරියන්නේ නැහැ. අපි බලන්නේ මගේ කොහොමද දහම ලං කරගන්නවා. ඒ කියන්නේ මගේ කොහොමේක මේක තේරුම් ගන්න යනවා. අපි ඒක කරගෙන යන්නේ. දහමට ලං වෙනකොට සරලව කියන්නම්. අපි හැමෝම ඉන්නේ විද්‍යාවෙන් අවිද්‍යාවෙන්. මම මුලින්ම කිව්ව අවිද්‍යාව. අවිද්‍යාව මත පදනම් වෙච්ච දේ හරිද වැරදිද? වැරදි. දහම ඇහෙද්දි මට තේරෙන මම නිහම් වෙන්නේ මම හම්බෙද්දි මට තේරෙන විද්‍යාවෙන්ද අවිද්‍යාවෙන්ද? අවිද්‍යාවෙන් තේරෙන මට හම්බෙච්ච දේ හරිද වැරදිද? වැරදි. බුදුරණවහන්සේ දහමට ළඟදී මොකද හම්බෙන්නේ? ඒක මම වැරදි කියලා හම්බෙන්නේ. දුර වෙන්නේ මොකද්ද? සක්කාය දිට්ඨිය. ප්‍රත්‍යක්ෂ මං වැරදි කියලා හම්බෙන්නේ. හිත හිතා තලුමර මර ඉන්න එක නෙමෙයි. ప్రత్యක්ෂ මංගලදී අන්න ඒකට කියනවා සක්කාදින් දුරු අන්න ඒක වුණා නම් ඔය ඕක අපට ගලපන්න දෙයක් නැහැ. ඒක වුණා නම් ගලපන්න දෙයක් නැහැ. මොකද ඔය විග්‍රහය හොඳට ඒක මතක තියාගන්න. විශේෂයෙන් පටිසම්පාද පිළිබඳ වෙන ඉස්පිල්ලක් වෙනස් කරලා අපට අලුත් දෙයක් ඇඩ් කරලා කියන්නම බෑ. කිව්වොත් අපේ කෝණය. හැබැයි අපේ ගොංගමට අපට දැන් මමත් ඒ ගොංගඩේ කරනවා. දැන් මහා සාගරයේ ධර්මය නම් විරල සාගරයේ වට කරගෙන තියෙනවා. විරලට යන්න අපේ ගොංකමට මොනවා හරි දෙයක් කියලා තල්ලු කරලා දෙන්න පුළුවන්. හැබැයි විරලට යන්න. විරලට යෑම පිණිස නම් අපි ඔක්කොම එකම බෝට්ටු එකක් කියන්නේ. හසරේ යන අයනේ නේ. ඒකට බුදුන් වහන්සේ ධර්මය කරා යන්න තල්ලු කරන්න විරල ඉඳලා විරලට තල්ලු කරන්න. ඒකට අපිට මොන මොන හරි කියලා දෙන්න පුළුවන් අපේ උදාහරණයක් අරගෙන අපේ විග්‍රහය. හැබැයි පටිච්චසමුප්පාදේ බෑ. හරි ඒ අර අර විග්‍රහය ඒක බෑ. දැන් බලන්න පසේ බුදුරජාණන් වහන්සේගෙන් බණ අහනවද නැද්ද කට්ටිය? බණ අහලා පසේ බුදුන් වෙනවනේ. බණ කියන්නේ මොනවද කියන්නේ? අම්මා තාත්තා හලගෙන එකද කියන්නේ? නෑ. පසේ බුදු වෙන්නේ නෑ නේද? සිල් රැකගෙන හැටි කාමයන්ගේ ආදීන එක්කම මේ ආනිසංස සමා ඕක කියන්නේ සමාධිය වඩන හැටි. දැන් එතකොට මොකක් කරද මේ තල්ලු කරේ? නෛෂ්ක්‍රමයකට تعلق කරා. හැබැයි පසේ බුදුම වෙන්නේ. ඇයි? පටිච්චසමුප්පාද කියන්නේ ඒක බෑ කාටවත් කියන්න. අපටත් බෑ ඒක කියන්න. පසේ බුදුරණවහන්සේට බෑ කියන්නේ අපටත් බෑ. පසේ බුදුරණවහන්සේට පුළුවන් කියන්න අර تعلق කරන්නනේ. පසේ බුදු වීම සඳහා تعلق කරද අපට දහම කරා تعلق කරලා දෙන්න පුළුවන්. එච්චරයි. අපට පුළුවන් කරන්න දහම කරා تعلق කරලා දෙන්න. පසේ බුදුරුන්ට පුළුවන් පසේ බුදු වීම සඳහා තල්ලු කරලා දෙන්න. එහෙනම් බුදුරන් වහන්සේගේ ධර්මය ඒච්චරයි. එන මොකුත් නැහැ. අපි කරන්නේ ඒ ධර්මය මේකයි කියලා පෙන්නන පෙන්නේ නැති කෙනාට අපි මොඩකමේ මොකක් හරි උදාහරණ දීලා මෙන්න මේකට යන්න කියලා තල්ලු කරනවා. ඒක හරි කියලා පිළිගන්න එච්චරයි. ආය අලුත් දෙයක් ගන්න බෑ. අලෝභ අදෝස අමෝහ විග්‍රහ දෙකේදී ආසවක් සය සඳහා පවතින කොටස පටිච්චසමුපාය සමග ගැලපෙන අයුරු උදාහරණයි සහිත පැහැදිලි කරන්න පුළුවන් සායන. එතනදී අමෝහ කියන්නේ උපේක්ෂාවද නැත්නම් අවිද්‍යාව දුරු කළ ස්වභාවයේද කියන දෙයක් පැහැදිලි කරලා දෙන්න දරුවන් සරණ. එතන පැහැදිලි කරලම් පෙන්නවා අනුපාදය කියලා පැහැදිලි කරන්නේ. එහෙනම් නිවීමනේ ඒකම පැහැදිලි කරා. ඊළඟ අවසානයේ අලෝබදේ සමෝ දුරු කිරීම ගැන දුගතිය දුරු කරා. ඉතින් දුගතිය දුරු කරා කියලා කිව්වා. ඉතින් අපට වෙන අර්ථකථනයක් කරන්න බෑ. නමුත් අරහත්ත්වය ගැන කතා කරන්නේ. ඊළඟ අනික ලෝභය දුරු වීම ගැන කතා කරන්නේ. ලෝභය දුරු වීම අතර පින පවක් කතා කරන ධිටදම විදින කතාවක් කතා කරන ඒක මුලින් කතා කරා කොහොමද? එතකොට එහෙනම් පරිසම්පාද නිරෝධයන් විග්‍රහ කරේ. ඒක ප්‍රඥාවටනේ අදාළ වෙන්නේ. පරිසම්පාද නිරෝධය අත්දකින්න සමුදේදීනේ. දැන් ඕක අත්දකින්නේ මමද ප්‍රඥාවද? මට දැන් අපි යමක් විග්‍රහ කරගෙන තේරුම් ගන්නේ මමද ප්‍රඥාවද? මම. මනට දාපු ධර්මයේ විතරකයකින් තේරෙන්නේ කාටද? ගැලපවන්නේ මට. එතකොට මට හම්බෙන්නේ නැහැ නේද ප්‍රඥාවට. එහෙනම් අපි එයා වටහා ගැනීම සඳහා ඒ විදිහට කුමද කළ යුත්තේ? ප්‍රඥාව උදා විය යුතුයි. ඒ සඳහා යෝනිස් දැන් ඔය ඒ ප්‍රශ්නේ තුලම තියෙනවා. ඉතින් කරන්න වැඩක් හම්බෙලානේ. දැන් පරිසම්පාදින් ආයේ තව කෙනෙකුට දෙන්න බෑ. දැන් තමන්ට කරන්න තියෙන්නේ. ඉතින් අපට අවශ්‍යක ගලපල ප්‍රහෙලිකාව දිහා ගන්න නෙමෙයිනේ. අපට අවශ්‍යකද ඔන්න අර වචන ටික ගලවන මේකට මේ ප්‍රහෙලිකාව ඒක නෙමෙයි දැන් අවශ්‍ය මොකද්ද? දැන් එහෙනම් ඒ වැඩේ යෝනිස මනසිකාරය කිරීමට අවශ්‍ය වැඩේ සිදු වෙලාද නැද්ද ධර්මයේ ඇහිච්ච තැනදී? දැන් අපට දැන් මේක විචක්ෂණයට අවශ්‍ය දේ සිදු වෙලාද නැද්ද? බුදුරජාණන් වහන්සේ ධර්මයේ ඇහිච්ච සිදුවිය යුත්තේ මොකද්ද? ධර්මයේ ඇහිච්ච සිදුවිය යුත්තේ ඒක නේද? ඉතින් ඒක සිදු වුණා නම් දැන් ඒක කරන්නද තියෙන්නේ? පරතෝච ගොහසර අනුන්ගෙන් සද්ධර්මය ඇහෙනවා. ඇතුලෙන් යෝනිස මනසිකාරය. ඒක දැන් හයි පරණ පටන් ගන්නෝනේ කරන්න. අන්න යෝනිස මනසිකාරය කරනකොට එතන අවිද්‍යාව පටිච්චසමුපාදේ කොහොමද ක්‍රියාකාරීත්වය? පටිච්චසමුපාදේ තමයි දුක සකස් වෙන්නේ. මේ පැවැත්ම පුජ්‍යලයා නිර්මාණයලා තපදුක ස්පර්ශ කර මේක පටිච්චසමු ඒක පරිමසුත් කියන අවිද්‍යාවගතයන් පුරුෂ පුද්ගලෝ කියලා. අවිද්‍යාව සමග පුරුෂ පුද්ගලයා ඒකන එතන පුජ්‍යලයේ අර්ථ ගන්න පෙන්නනවා. පුජ්‍යලයටයි අපි මේ පැත්තේ ඉඳලා හිත උඩ ගන්නෑ මේක දහම් ස්වභාවයක් කියලා. පුජ්‍යලයටයි පුඤ්ඤ අපුඤ්ඤ ආනින්ජ කියන්නේ පුජ්‍යලයටයි. අන්නේ පුජ්‍යලය විදවන එක විග්‍රහ කරලා පෙන්නනවා. ඒක බුදුරණවහන්සේ එහෙම විග්‍රහ කරනවා. අවිජ්ජාගතෝ යම් පුරුෂක දැන් ඔය කාරණා අඩුවක් කියනවනේ. අවිජ්ජා සකෝයම් පුරුෂ පුද්ගල පුඤ්ඤංචේ සංඛාර එකේ අපි අර පුද්ගල කියන වචන අයින් කරලා කතා කරලා ඕනද අපි නෑ නෑ ඒක බුදුරණවහන්සේ කියලා තියෙන්නේ ඒක ඇත්ත ඒ ධර්ම සභාවේ පෙන්නවා ඒ කියන්නේ මේ සසර ප්‍රයත්න ගැන පෙන්නවා ඒක අර මුල් විග්‍රහයේ තියෙන පුද්ගලයා පිළිබඳව කතා කරලා අත්බව අවිනිබ්බති කියලා කතා කරනවා අලුතෙන් අපට දාන්න දෙයක් නෑ එහෙනම් එතන එතන කතා කරන්න තියෙන්නේ මොකද්ද ලෝකේ පටිච්චසමුප්පාද කියන්නේ ලෝකේ ඉඳලා අපි බෙදන එකක් නෙමෙයි අපි දැන් හරි කැමති ලෝකයේ තියෙන දේට chart එකකින් පරිසමපාද බෙදලා මේ chart එකේ වෙන් කරගන්න. මේක මේක මේක මේකයි කියලා මේ chart එකේ වෙන් කරගන්න කැමති. එහෙම එකක් නෙමෙයි. ඕක දර්ශනයක්. ඔය දැක්ම නැති නිසා ලෝකය ඔක දැකන නිදහස් වීම. ඔච්චරයි. ඒ නිසා බුදුරණවහන්සේ දුන්නේ ඇතුළත වැඩෙන්න දෙයක් මිසක් පිටින් ඇහෙන දේ නිරවුල් වෙන්නේ නෙමෙයි. ඇතුළත වැඩිමෙන් නොයි නිරවුල් වෙන්නේ. ඇතුළත වැඩිමෙනු නිරවුල්. ඇතුළත වැඩෙනවා යෝනිසෝ මනසිකාර උත්පාදයෙන් විචක්ෂණයෙන්. අන්න එතකොට අධ්‍යාත්මේ නුවණ වැඩෙනවා. ඉතින් ඒ නිසා ඒක කල්පනා කරන්ඩ පටිච්චසමුප්පාදයේ ඒ විග්‍රහය අවිද්‍යාව නැතිනම් ඒකට වෙනම පටිච්චසමුප්පාදේ කල්පනා කරා නම් හරි. මොකද පටිච්චසමුප්පාදේ නොදකිනකොට පුජ්‍යලේ හම්බුණා. ඔන්න පුජ්‍යලේ ආකාරය. පටිච්චසමුප්පාදේ දකිනකොට ලෝභයෙන්, දේශයෙන්, මෝහයෙන් ක්‍රියා කරලා තියන්නේ නෑනේ. පටිසම්පාදේ. ඒ කියන්නේ පටිසම්පාදිකලයි සම්මස්ත වශයෙන් ඉගෙන ගන්න හරක තමයි. හැබැයි ප්‍රහෙලිකාව විසඳුවා නෙමෙයි. ප්‍රඥාව උදා කර ගන්නවා. ඊළඟට අහනවා අලෝභය හේතුවෙන් පුණ්‍ය සංස්කාර සකස් වෙනවා. අලෝභ හේතුවෙන් ලෝභය දුර වෙනවා. මේ දෙකේ මේ දෙවැනි අවස්ථාව නුවණ මේරු මාර්ගවල ලාභයටද නැත්නම් පුරජ්‍යණයාටද ඒ අවස්ථාවපත් වේ. ඒ වගේම ප්‍රශ්නයක්. එතකොට පුණ්‍ය අපුණ්‍ය විග්‍රහ කරනකොට අපි යන්න බලන්න ඕනේ හැම වෙලෙම අපේ ප්‍රහේලිකාව සුද ගන්න නැතුව ඒ දේශනාවට ගිහිල්ලා බලන්න ඕනේ. පුණ්‍ය අපුණ්‍ය ලෝකේ ප්‍රවැත්ම විග්‍රහ කරන එතන පర్యాయ විග්‍රහ කරනවා ලෝභයෙන් හට ගන්නවා අකුසල. ලෝභ දේශ මොහොත. අලෝභයෙන් හට ගන්නවා කුසල. විනපව විග්‍රහ කරනවා. මොකද හොඳට මතක තියාගන්න බුදුරණවහන්සේ අවස්ථාන කූලු සත්‍යවාදී මේ කිනාට කරන එකක් තියෙනවා. මේ මේ බුදුරණවහන්සේ මේ වෙන මොකක්වත් කියව ගන්න නෙමෙයි. සත්‍යවාදී විද්‍යාචර්ණ සම්පන්න ගුණයෙන් මේ අවස්ථාන කුළු ඒ කෙනාට කතා කරපු එකක් තියෙනවා. එතකොට ලෝභය එතන විග්‍රහ කරනවා ලෝභය අකුසලයක් හැටියට අකුසල කියන්නේ අකුසලයේ දුගතිය වෙන. එතන විග්‍රහ කරන දුගතිය යෑම සඳහා සිදුවෙන ලෝභ දේශ මොහයක අපුඤ්ඤ සකස් වෙනවා. අලෝභ ආදී සමූහයක පුඤ්ඤ සකස් වෙනවා. ඒ දෙකේම සකස් වෙන්නේ පින. පුජ්‍යලයට. ඒ ඒ විග්‍රහය. ඒක ඒ විග්‍රහය. එතකොට ඒක එතනින් ඉවරයි. ඒකේ විග්‍රහය. එතකොට දැන් අපි සාමාන්‍යයෙන් හිතුවොත් එහෙනම් රාග දේශ මොහ නැති කාටද? ඉතින් එහෙනම් පින් රැසින් රහතුන් විතරයි. නැද්ද? දැන් අපි මේකට ඔබලා බලන්න ගියොත් ඔක්කොම අපේ මෝඩකමට පින සිද්ධ වෙන්නේ කාටද? රාතන් වහන්සේ විතරයි. රාතන් වහන්සේ අපි දන්න ස්වභාවයත් එක්ක පින ඉක්මවලානේ. ඒකට ඒකත් ගැලපෙන්නේ. ඉතින් අපි හරිය කැමති මෝඩකමෙන් අපිට ගලපන්න ඔක්කොම ටික. අපි එතෙන්ට යන්නේ නැහැ. වින සිද්ධ වෙන්නේ රහතන් වහන්සේ විතරයි කියන ගත්තා. හැබැයි අනිත් පැත්තෙන් විග්‍රහ කරනවා පුණ්‍ය භාව පහිනස්ස රහතන් වහන්සේ. නමුත් මෙතනත් කියනකොට පින රහතන් වහන්සේ විතර ඇයි? අලෝභ අධේ තම රහතන් විතර වෙන්නේ. තව එකක්. එහෙනම් මේ ලෝකේ කවුරු සුගතිය යනවද? රහත් වෙච්ච අසුගතිතර අසුගතිය. ඇයි? පිනෙන්නේ සුගතිය යන්නේ? manuss ලෝකේ ඉන්නේ පිනෙන්ද භවෙන්ද? එතකොට දැන් ඒ ක්‍රමයෙන් පින් කරන්න පුළුවන් කාටද? රහතන් වහන්සේද? එතකොට රහතන් වහන්සේ සතර පින් කර කර යනවා. අනික අනිත් කවුරුත් ඔක්කොම එහෙනම් ඒක බහුලව එකක්ද? අපි කවුරුත් නිරේනේ එහෙනම් ඉන්න ඕනේ නැත්තේ. ඈ අපි කවුරුවත් සුභ තියෙන්න පුළුවන්ද? ඇයි අපේ ලෝභ දේශ මොහ තියෙනවනේ? ඒක අකුසල්නේ. එහෙනම් ඒක අකුසල් විපාකනේ. ඒක අපි දුකදී නින්න තියෙන්නේ. බලන්න මේ උළුවෙන් හිටගෙන ධර්මයේ අපි බැලුවොත් ගලපගන්න නැතුව ඒ තැනට ගිහිල්ලා බැලුවොත් නැත්තම් පැටලෙනවද ලේනවද? හැබැයි පැටලෙන්නේ නැහැ. මොකද මේක එච්චර හිතන්නේ නැහැ. ඒ නිසා පැටලෙන්නේ නැහැ. මොකද එච්චර හිතන්නේ නැහැ. අර ඇහිච්ච කෑල්ලක් අල්ලගෙන ගැලපුණා නම් ඇති. ලොකුට හිතන්න අවශ්‍ය නැහැ. ඒ නිසා පැටලෙන්නේ නැහැ. පැටලුණා නම් ලියා ගන්න වෙන්නේ නැද්ද? පැටලෙන්න කියලා හොයාගන්න පොඩ්ඩක් අර හොයනවානේ. ඒ නිසා පැටලෙන්නේ නැහැ. එච්චර හිතන්නේ නැති නිසා. ඒ කියන්නේ නැත්තේ මොකද්ද? විචක්ෂණය. හම්බෙන්නේ නැත්තේ මොකද්ද? නිවන් මඟ. ඒ කියන්නේ ඒ කාරණාව හම්බෙන්නේ නැහැ කියන්නේම හම්බුන්නේ නැත්තේ මොකද්ද? පටිපුච්චා විනීතා විචක්ෂණේ. ඒ කියන්නේ නිවන් මඟනේ හම්බුන්නේ නැද්ද? කොච්චර ඇහුවත් හම්බුන්නේ නැහැ මොකද්ද? ඇයි? දැන් සාමාන්‍යයෙන් හිතුවොත් ඔක පැටලෙන්න එපා. දැන් මං කියපු විග්‍රහය වැරදිද? ඈ එහෙනම් පොඩ්ඩක් හිතුවනම් ඔක පැටලෙන්නේ නෙමෙයි පැටලෙන්නේ නැහැ. ඇයි පැටලෙන්නේ නැත්තේ? විචක්ෂණේ නැහැ, පටිපුච්චාවිනේ දන්නේ බණ අහලද? බුදුබණ අහලද? නෑ නෑ. බුදුරජාණන් වහන්සේගේ බණ Tamanට කියන්නේ බුදුරජාණන් වහන්සේ කියන්නේ මං කිව්වා කියලා වෙන කොහෙවත් ඇහිලා හරියන්නේ නැහැ. ඔබට හෙන්නට ඕනේ. ඒ කියන්නේ බුදුරණවහන්සේගේ ධර්මයක් හැටියට ඇහෙනකොට ඔබ තුල සිදුවිය යුතු බුදුබණක් ඇහුණා නම් බුදුබණ කියන එකේදී බුදුරණවහන්සේ අනිත් අයලා කියනවා ඈ බුදුබණ කියන බුද්ධ කෘත්‍ය ධර්මය මොකද්ද? බුද්ධ කෘත්‍ය ධර්මය නිවන් මාර්ගය. අනිත් දේවල් කියනවා. ඒකත් බුදුබණක් තමයි. හැබැයි බුද්ධ කෘත්‍ය වදනම ඔබට බුද්ධ කෘත්‍ය වදනම හම්බුණා නම් ඔබ තුල වැඩි යුතුය කුමක්ද? යෝනිසුමනසිකාරය. ඒක හම්බුනේ නැත්තම් වෙලා නැහැ. පරතෝ ගොහසේ හරියට හම්බෙලා නැහැ සම්මාදිට්ඨියට. එහෙනම් එතන ඒ විග්‍රහයේදී අලෝභ අදේශ අමෝහ කියන්නේ සාමාන්‍ය සරල විග්‍රහයක්. ඔබට මතක ඇති අංගුත්තර නිකාය විස්තරයේදී කිව්වා සරල දේ ගැඹුරු කරනවා ගැඹුරු දේ සරල කරනවා. එයා සත්පුරුෂයෙක්ද අසත්පුරුෂයෙක්ද? සාසනය විනාශ කරන කෙනෙක්. ඒක ඒ විදිහට සාකච්ඡා කළ යුතුයි. එහෙනම් එතන අලෝභ ආදේශ අමෝහ කිව්වේ සාමාන්‍ය අදහසකි. ලෝකේ යන පුද්ගලයා. ලෝභ දේශ මොහ කිව්වේ ඒ පුද්ගලයා. දැන් අපි සාමාන්‍යයෙන් හිතලා බලන්න. අපට සාමාන්‍ය දානයක් දෙන්න පුළුවන්ද? මසුරුකම තියෙනවනම්. ගැටි ගැටි ඒක හරියට ඒක හරියට දන්නේ නැතුව පිනපව විශ්වාස නැතුව අපිට පුළුවන්ද මේ හරියට වෙනස් හැසිරීමක් කරන්න? බෑනේ. ඒක විග්‍රහ කරේ සරල දෙයක්. ඒ කියන්නේ ඒකේ ආසාව දුරු කරලා ගැටීමකින් තොරව ඊළඟට ඒ පිනපව විශ්වාසය එක්ක අන්න දාන දෙනවා. ඒක සම්මාදිට්ඨියද නැද්ද? ලෞකික සම්මාදිට්ඨිය. අන්න අලෝභ ආදේශ අමෝහෙන් දුන්න දාන. ඒක සිද්ධ වෙනවා. ඒ ඒ විග්‍රහයට. මෙතන විග්‍රහ කරන්නේ කිය. එතන වෙන එකක්. අන්න එතන විග්‍රහ කරා අලෝභ අදේශ අමෝ ලෝභ දේශ මොහ වලින් ආත්ම භාවයක් එක පුණ්‍ය ධිට ධම්ම අපරාපරයේ උපපජ්ජී කර්ම විපාක දෙන එකක් විග්‍රහ කරා. එතන පිනපව කතා කරාද? මේක පිනට මේක පවට කරලා කරාද ලෝභ දේශ මොහෙත් නෑ. එතකොට එහෙනම් කර්මයනේ සියලු කර්ම අන්තර්ගතයි. දැන් අලෝපදේ සමෝකතා කරේ මොකද්ද? ලෝභයේ විගති, ලෝභයේ දුරු වීම. ඊළඟට කර්මයේ මරහත්ය, අරහත්ය කතා කරේ. නිවන් මඟ කතා කරේ. නිවන් මඟ පිණිස චේතනාව. අලෝභය, අදේශය, අමෝහය. අන්න ඒකද නිවන් මඟ හම්බෙන කලේ තමයි කතා කරන්නේ. එතන අඩක එක නෙමෙයි. අන්න එතන පටිච්චසමුප්පාද න්‍යාය දර්ශනේ. ඇයි? මෝහය කියන්නේ මොකද්ද? ලෝකයේ ඇති බව මම ඇති බව මට ගැළපෙනව හම්බ වෙන එකනේ. එතන මෝහය මෝහය දුර වෙනකොට මම ඇති බව මං වැරදුව ප්‍රත්‍යක්ෂය හිතීම නෙමෙයි. නිවන තියෙන්නේ Nirodhaye තියෙන්නේ සාක්ෂාත් කරන්නේ හිතන්නද? Nirodhaye තියෙන්නේ විතරක කර කර තලමර මරා ඉන්නද සාක්ෂාත් කරන්නද? දුක්ඛ Nirodhe සාක්ෂාත් කළ යුත්තක්. ඕකාමතකයි. අපි හිතලා ආ ඔන්න දැන් මම නෑ මගේ නෑ මට ආйти නෑ. ආ මට දැන් පේන රූපේ මම නෑ මගේ නෑ මට ආйти නෑ. මට මගේ ඇතුලේ තියෙන කය මම නෑ මගේ නෑ. දැන් මේ මොකද්ද? විතරකය. සාක්ෂාත් කලියු සාක්ෂාත් නෙමෙයි වෙන විතරකනේ කරන්නේ. ඉතින් බලන්නකො කොහෙන් ගියත් බුදුරණවහන්සේ කියපු දේ කරලා නෑනේ. බුදුරණවහන්සේ සම්බුදු නෑ කියලා පිළිගන්න තියෙන ප්‍රතිපදාවේ. බුදුරණවහන්සේ සම්බුදු නෑ බුදුරණවහන්සේ ධර්මයේ සවක්කාත නෑ කියලා පිළිගන්න ඉවරයි. ඒක නිසානේ අපි ඒක ඇලලා මේක රොබ්බන්නේ ඇවිල්ලා. හරියට කියාගන්න බැරි වෙච්ච නිසා බුදුරණවහන්සේට. බුදුරණවහන්සේ ධර්මයේ හරියට කියාගන්න බැරි වෙච්ච නිසා අපි අපේ කියලා හිත රොබ්බනවා ඇවිල්ලා. අපිට තේරුම් ගන්න. බුදුරණවහන්සේ අරහන් සම්මා සම්බුදු විජ්ජායන සම්පන්න කියලා පිළිවරන්නේ. ධර්මයේ සවාකාල සම්පූර්ණ අකාලය කියලා පිළිවරන්නේ. ප්‍රතිපදාවෙන් ශ්‍රද්ධාවට ආවේ නැහැ. ඒ නිසා නිවන් මඟ නැහැ. ප්‍රතිපදාවෙන් ශ්‍රද්ධාවට ආව කෙනාට කියනවා ශ්‍රද්ධානුසාරී. එයා සෝතපන්න වෙනවා. හිතින් සද්ධාවතාව කෙනා සබ්බේදී සග්ගපරායනෝ පුණ්‍ය සංස්කාරයක් සුගතිය යනවා. ප්‍රතිපදාන සද්ධාවතාව කෙනා නිවන් දකින්නවද නැද්ද? අනිවාර්යයෙන්ම දකින්නවද නැද්ද? අනිවාර්යයෙන්ම දකින්න. කවුද කියන්නේ? බුදුරජාණන් වහන්සේ. එහෙනම් ප්‍රතිපදාවෙන් සද්ධාව කොහොම අමාරුද නේ? ඔන්න ඕක නෑ අද. ඒකයි මම හැම වෙලෙම මේ සද්ධාව සද්ධාව කියන්නේ මේ අර ඉල්පෙන එකක් නෙමෙයි. බුදුරජාණන් වහන්සේගේ වැදගත්කම පෙන්වන්නේ. මේ අනුමුදස්සික පුහු අදහස් නෙමෙයි. බුදුරණවහන්සේ වැදහත් කරනවා. අපට හම් වෙනවා නම් යම් කිසි කෙනෙකුගේ විග්‍රහයකදී ඒ විග්‍රහය තුළදී ඉහළටම ආවේ බුදුරජාණන් වහන්සේ නම් ඒ කියපු කෙනා අන්න පිළිගන්න ඕන. මොකද හේතුව? ඒ ශාස්ත්‍රීය අදහස විතරනේ. දැන් ඔබට මම මේ කරුණ කියද්දි කියද්දි ඔබට හිතනවා නම් අනුමෝදස් ඉවස්සෙන් එන්න ඕන කියලා. ඔබ කාවස් සරණ ගියේ. ඈ? අනුමෝදස් සරණ ගියේ කියලා. ඔබට මම මේ කරුණ කියද්ද කියන්නේ ඔබට අවශ්‍යතාවයක් තියෙනවා නම් මොකද්ද? බුදුරයන් වහන්සේව කියපු දේම ඉගෙන ගන්න ඕනේ. අනුමුදස්සකින් වෙන්න පුළුවන් ඉගෙන ගන්න. හැබැයි මොකක් කවුරු කියපු දෙයක්ද? බුදුරයන් වහන්සේ අන්න එතනකොට ඔබට බුදුරණන් වහන්සේ යනවා. එහෙම නොවුනොත් වරදිනවා වරදිනවා වරදිනවා ගැලවෙන්න බැරි වෙන වරදිනවා. ඒ ඉතින් සරණ ගිය වෙන කවුරුද? සාරිපුත්තු ස්වාමීන් වහන්සේ අත ගිහලා කියන්නේ නැහැ. සාරිපුත්තු ස්වාමීන් වහන්සේ කියන්නේ කවුද? ශ්‍රාවකයෝ. ශ්‍රාවක සම්මන්නේ පිරිසක්. පිරිසක් හැටියට සරණ යනවා. මොකද ශ්‍රාවකයෝ ඔක්කොම කියන්නේ එකම දෙයක්නේ. ඒකයි ඒකයි පිරිසක් හැටියට සරණ යන්නේ. පුජ්‍යලයේ සරණ යන්නේ නැතුව. ශ්‍රාවකයෝ ඔක්කොම කියන්නේ එකම දෙයයි. අලුත් දෙයක් තියනවද? ඒ ඒකනාගේ වෙන වෙන හැකියාවල් තියෙනවා. සාරිපුත් සවනස් ප්‍රඥාවෙන් නම් කරේ මුගලන් සවනස්සේ ඉර්ධියෙන් නම් කරේ මහා කච්චාන සවන ධර්ම කත කියන කරේ පුන්න සවනස් විචිත් ධර්ම කත කියන කච්චාන සවනස්සේ විභංගව දෙන්නක් කරේ පුන්න සවනස් විචිත් ධර්ම කත කියන ආනන්ද සවනස් දරා ගැනීමෙන් දෙවුලත් නිරයට යන ප්‍රතිපද ඔය එක එක එක එක දේවල් වලින් ඉන්නවා ශ්‍රාවකයා හැටියට රහතන් වහන්සේ මගවල්ලාමින් ගත්තොත් ඔක්කොම කියන්නේ එකක්ද දෙකක්ද? ඉතින් ඒක එක්කෙන සරණ යන්න ඕනේ නෑ නේද? අවශ්‍ය දෙකකින් සරණ යන්න. ඔක්කොම සරණ යන්නේ ඔක්කොම එකක් කියන නිසා. මොකද්ද කියන එක? බුදුරජාණන් වහන්සේගේ මතය. එහෙනම් ශ්‍රාවකයෝ ඔක්කොම කිය යුත්තේ කොයි ශ්‍රාවකයෝද? අන්න බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයෝ. බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයෝ ඔක්කොම කිය යුත්තේ එකයි. අලුත් එකක් කිව්වොත් එයා සාස්තු කෙනෙක්. ඇයි සාස්තු කෙනෙක් වෙන්නේ? අලුත් අදහස් ඉදිරිපත් කරන්නේ කවුද ලෝකෙට? සාස්තුවරු. ඇයි? අලුත් අදහස් අනේ එයා ශ්‍රාවකද එතකොට? නෑ නෑ සාස්තුව කෙනෙක්. ඉතින් සාස්තුව වුණ ගමන් ආයි බුද්ධ ශ්‍රාවකයි නෑනේ. එයා අලුත් සාස්තුව කෙනෙක්. එහෙනම් බුදුරණන් වහන්සේගේ ශ්‍රාවකයෝ පිරිසක් එක්ක සරණ යන එක. පිරිසක්. ඇයි ඔක්කොම එකක් කියන්නේ? දෙකක් නෑ එකයි. අර උත්තර ස්වාමීන් වහන්සේ කියන්නේ ඔය ධර්මයේ ඔබේද කියලා සද්දේ දොහනවා. මගේ නෙමෙයි විශාල දාන්න වල තියෙනවා. හැකි පමණට තමන්ගේ භාජන වලට දාන්නේ ටික ටික අරන් එනවා. හැකි පමණට අරන් එනවා. අනිත් වගේ කියනවා. දැන් ආසජි ස්වාමීන් වහන්සේ අර නිකන් තමන් අර දැන් මේ ශ්‍රාවකයෝ නිකන් බොරුවට යමක් කියනවාද? ඇත්ත ශ්‍රාවකෝ, ඒ කියන්නේ රහතන් වහන්සේලා. මූලිකාවක් තියනවා දෙකට තියෙනවා. සාරිපුත් ස්වාමීන් වහන්සේ මුනිච්චාවරද කිව්වම පාපිස්සක් වගේ කියලා. මුනිච්චාවරද කිව්වම මේ පාංකරිච්ච ගොඩෙක් වගේ කියලා. මුනිච්චාවර නෙමෙයි දැන් අපි මුනිච්චාවර මොකක් කර කියන්නේ? මම නම් මිලිතමාන කියලා මුනිච්චාවරට කියනවා දැන් මුනිච්චාවරද කිව්වේ? නෑනේ. එතකොට මේ මුනිච්චාවරට කියපේ ගන්නේ දැන් රහතන් වහන්සේලා මුනිච්චාවරමක් කියන්නේ නෑනේ. දැන් අසජි ස්වාමීන් වහන්සේ මම දන්නේ නෑ එච්චර කියලා කිව්වේ මුනිච්චාවරද? ඇත්තටම දන්නේ නෑ. හැබැයි අසජි ස්වාමීන් වහන්සේට වඩා ළමා විදු මහරතන් වහන්සේ. ඇයි? අහලා වැඩිනේ ගොඩක්. ආසේ ස්වාමීන් ඇයි දන්නේ නැත්තේ? අහලා තියෙන ටිකයි. දැන් ශ්‍රාවකයා කියන්නේ තමන්ගේ දහසට අහපු එකක්ද? අහපු ටික කියන්නේ කාගේ කවුරු කියලා අහපු ටිකද? ඉතින් අසේෂාන අරහතර වගේ පුරි ලවතයිනේ. දන්නේ ටිකයි. ටික කිව්ව මම දන්නේ මෙච්චර. ඒ ධම්මා හේතුව මේ ඇත්තට කිව්වේ. වෙන මුකුත් දන්නේ නෑ අසේෂාන හාසේ. අපට දෙන්නේ අනේ නිහතමානීකම ඉස්මතු වෙන්න කිව්ව වෙන්නද කියලා. නෑ නෑ. ඇත්ත කිව්වේ. දන්නේ අසජානනාසි. ඇහුනේ ටිකයි. ඒ ඇහිච්ච ටික කිව්වේ. බුදුරණාහිගෙන් ඇහිච්ච ටික කිව්වා. එච්චරයි. අපිට මේ අපි මේ හිතාගෙන ඉන්නේ මේ ශ්‍රාවකයෝ කියන්නේ කෙරුවෝ කියලා. ඒ කියන්නේ හොඳට දන්න කට්ටිය කියලා. එහෙම පිළිගන්නේ නැහැ. ශ්‍රාවකයෝ කියලා කියන්නේ ශාස්ත්‍රූන්ගේ අදහස කියන අය විතරයි. වෙන කවුරුත් නැහැ ශ්‍රාවකයෝ. අපි මේ එක එක්කෙනා එක එක්කෙනාගේ මත මත කියාගෙන ගියොත් ඒ එක එක්කෙනා එක එක්කෙනා තමන් ශාස්ත්‍රීය වෙන්න හදනවා. ඒ නිසා පින්වතුනි ශ්‍රාවකත්වයෙන් එක තමයි මේ ලෝකේ අමාරුම දේ. වෙන දෙයක් නෙමෙයි. අමාරුම දේ බුදුරජාන් වහන්සේගේ ශ්‍රාවකයෙක් වෙන එක. එයා අනිවාර්යයෙන්ම නිවන් දකින්නවාමයි. ශ්‍රාවකයෙක් වුණොත් අනිවාර්යෙන්ම නැත්තම් නිවන් දකින්න. වෙන කෙනෙක් එක්කෙනාගේ අදහස් හරියන්නේ නැහැ. ඒ අදහස් මේ දැන් කියන එක්කෙනා අතර නෙමෙයි. 2560 කලින් ඉඳලා ආවෙවා. දැන් විතර නෙමෙයි. ඒ කාලේ බුදුරජාණන් කිව්ව නේද? ප්‍රතිරූපතාව කියන සද්දර්භ ප්‍රතිරූප සූත්‍රය, ආනි සූත්‍රය. දැන් විතරද එතකොට? නෑ නෑ ඒ කාලේ ඉඳලා. නිසා හොඳට මතක තියාගන්න. අපට දහම ලැබිය යුතු විදිය අපි දැනගත්තේ නැත්නම් 2563කට කලින් ඉඳලා ආපු විග්‍රහය කියලා පිළිගන්නවද නැද්ද? පිළිගන්නවා. ඒක හොඳට මතක තියාගන්න. අපට පදනම තියෙන්න ඕනේ. බුදුරජාණන් වහන්සේ දුන්න ධර්මයේ මම අවසන් කරනවා. අපට ලැබුණේ කවුරු නිසාද? බුදුරජාණන් වහන්සේගේ ධර්මය අපට ලැබුණේ කවුරු නිසාද? ආනන්ද ස්වාමීන් වහන්සේ නිසා. අපි එහෙනම් අපි අපි අදට කතා කරනවා නේද මිහිඳු මහරහතන් වහන්සේ අනුබුදු හිමි කියලා කොච්චර සැලකනවද? ඒ අපිට අපට ලැබිච්ච එකම ගෞරවයක් දෙනව නේද? එහෙනම් ඊටතොර ගෞරවයක් තිබීද කාටද? ආනන්ද මහරහතන් වහන්සේ ඊටතොර ගෞරවයක් තියෙනවා. එක බුදුරණන් වහන්සේ දෙකට ගෞරව තිබිය යුතුයි. ආනන්ද මහරහතන් වහන්සේ නැත්නම් අපට අද තියනවද? මේක නෑ. මිහිඳු මහරහතන් වහන්සේ එන්නේ දියුත් නෑ ආනන්ද සාරණාද නැත්තම්. ආනන්ද ස්වාමීන් වහන්සේගේ තේර ගාතාව ලස්සනට විග්‍රහ කරන මම මේ මිනි පහන දරාගෙන ආවා. ඒක පුහුරයක්, ඒ කියන්නේ පුහු සත්වයක් ලැබෙන එක නෙමෙයි. අපි දැන් මේ බදින අපි කල්පනා කරලා බැලුවොත් අපට අද ධර්මයේ තියෙන කවුරු නිසාද? ආනන්ද ස්වාමීන් වහන්සේ නිසා. නැත්නම් එක එක්කිනා එක එක දේවල් කියයි. ආනන්ද ස්වාමීන් වහන්සේ කිව්වේ කොහොමද? ඒවම් මේ සුත්තම් මම මෙහෙමයි ඇහුවේ. අහපු දෙයක් කිව්වේ කාගෙන් අහපු දෙයද? භාග්‍යතුන් වහන්සේගෙන් අහ. බලන්න ශාස්ත්‍රීය ගරුත්වය. මේ රහතන් වහන්සේනම කියන්නේ. මට හිතුනේ මේ විදියට කිව්ව එක මෙන්න මේ විදියට මේක බුදුරණන් වහන්සේ ගැළපුවේ මෙන්න මෙතන ලස්සන මෙහෙක ගැළපිලා යනවා. එහෙම කිව්වද? නෑ. එහෙම එකක් නෑ වචනයක් අඩු නොකර ඒනම් මේ සුතන් මම මෙහෙම ඇහුවා. අහපු දේ විතරයි කිව්වේ. මොකද ඒක විතරයි ඇත්ත. වෙන මොකුත් ඇත්ත නෑ පින්වතුනි මේක. ආනන්ද ස්වාමීන් වහන්සේ කියපු දේ ඇත්තයි. ආනන්ද ස්වාමීන් වහන්සේ බුදුරණන් වහන්සේගේ අග්ග උපස්ථාන කියා. උපස්ථාන ක්‍රමත ගත්තේ ඇයි? අතීතයේ බුදු වෙන්න බුදු වෙච්ච මොහොතේ පටන් ආනසයන සග්‍රපස්ථායක වෙන්න කලින් ඉඳලා අනාගතේ මම නැති සෑම තැනකම පින්නම් පාන මොහොත දක්වා භාග්‍යතුන් වහන්සේ යම් බණ පදයක් කියනවද ඔක්කොම මට කිව යුතුයි කියලා පොරොන්දු කරගෙනයි ආනන්ද ස්වාමීන් වහන්සේ බුදුරණන් වහන්සේට අග්‍රපස්ථායක වුණා. එහෙනම් කවුද දන්නේ? ආනන්ද ස්වාමීන් වහන්සේ. ඒ කරන්නේ මේ ලෝකේ මතක තබා ගන්න පුළුවන් උපරිම කවුද? කවුරුත් ඉන්නවද එදා ඉඳලා මේ දක්වා මතක තබා ගන්න පුළුවන් කවුරුත් වෙන? වෙන කිසි කෙනෙක් නෑ. ආනන්ද ස්වාමීන් විතරමයි. වෙන කවුරුත් නෑ. අග්‍රයි කියනවා. මතක තබාගෙන මින් අග්‍රයි. අමතක වෙන්න පුළුවන්ද? කැලලා කැලෙන්න පුළුවන්ද? අඩු වෙන්න පුළුවන්ද? බෑ. ඇත්ත එච්චරයි. එහෙනම් පින්වතුනි අපට පිළිගන්න පුළුවන් කවුරු කියපු දෙයක්ද? ආනන්ද ස්වාමීන් වහන්සේ ඉදිරිපත් කළ දෙයක් නේද? අන්න අපට සරලව ලේසියට පහසුවට අධ්‍යයනය කරන්න ඕන දේ ඒ විතර මේ මතක තියාගන්න විතර නෙමෙයි අපට සරලව පහසුව අධ්‍යයනය කරගන්න හදලා දුන්නා. දැන් ආනසනද එක එක විදියට එක එක තැන්වල මතක තියාගන්න ආපු ටික සරලව ලේසිව අපට මේක මාදක තියාගන්න පාඩම් කරගන්න හදලා දුන්නා. අංගුත්තර නිකාය අංගමිලිකාය සංයුත්ත නිකාය ගෙඩි කරලා මධ්‍යම නිකාය මධ්‍යම වශයෙන් දීඝ නිකාය මේ ඔක්කොම බලන්නකො මේ උත්තරයන්ගේ දිවිච්ච සාසන පැවැත්ම සඳහා කරුණාව සාසන ඉදිරියට අරගෙන ඔක්කොමත් අපඩ කරලා අපි මේ උත්තරයට ගරු කර යුතු නැද්ද කොච්චර ගරු කර යුතුද නමුත් අපිට බලන්න අවංකවම අපි කල්පනා කරලා බැලුවොත් ගෙදර සීවිලි සාන්නාස් මම ඒක ඉපානේ මේ කියන්නේ සීවිලි සාන්නාස්ගේ ෆොටෝ එකක් තියෙනවා නමුත් ආනන්දසාරස් පුරුදු කරන්නේ නැහැ. ආනන්දසාරස් කරු කරන්නේ නැහැ. අවංකව ඉඳලා වැරදුවා. අපට ඒ කියන්නේ වැදගත් වෙලා නැහැ. අවංකව ඉඳලා වැරදුවොත් අපට එහෙනම් ආනන්දසාරස් කොච්චර වැදගත් වෙනවද? අති සුන්දර කෙනෙක්. ආනන්දසාරස් නැත්තම් පින්වතුනි අපට බණපදයක් අද නැහැ. ඉතින් ඒ නිසා ඔබටත් ශාස්ත්‍රෘත්වය එක බුදුරජාණන් වහන්සේ මම ඒක කිව්වේ අර අනුබුදු බවට අපි මිහිඳු මහරහතන් පිළිගන්න නිසා. එහෙනම් අපි දෙකට පිළිගන්න ඕනේ කවද? ආනන්ද ස්වාමීන් වහන්සේ. මොකද එච්චරට ආනන්ද ස්වාමීන් වහන්සේ අපට වැදගත්. ඉතින් ඒ නිසා මේ ධර්මය අපි මේ ඉගෙන ගන්නෙ. මේ විදිහට දැනගන්නේ ඒ උත්තරය නිසා. ඒ නිසා කාරුණික මම කැමති ඔබ කැමති නම් ආනන්ද ස්වාමීන් වහන්සේට ගරු කරන්න. ඒක අපට තියෙන ඉදිරියට යන්න ඒ ධහම කරා යමු තවත් අපට උපයෝගී වේ. ඉතින් ඒ නිසා අද අපි සාකච්ඡාව මෙතනින් අවසන් කරමු. හොඳයි එනම් පින්වතුනි අද දවසේදී අපි බුදුරජාණන් වහන්සේ වදාළ ධර්මය ඒ විදිහට ඉගෙන ගන්න උත්සාහ කළා. ඉතින් මේ ධර්ම සාකච්ඡාවෙන් ධර්මයේ ශ්‍රවණේ ධර්ම සතුට භුක්ති විඳීමෙන් අපි විශාල කෙනක් රැස් කරගත්තා. ඒ රැස් කරගත සියලු පින් පළමුවෙන් පින් කැමති දෙවියෝ අනුමෝදන් වෙත්වා. දෙවියෝ උතුම් නිවනින් සැනසෙත්වා කියලා අනුමෝදන් කරමු. රැස් කර ගන්නට යන සියලු පුණ්‍ය ධර්මයන් මියගිය සියලු ඇත්තන් අනුමෝදන් කරමු අනුමෝදන් වෙත්වා. විශේෂයෙන් අපවත් යොදාලා අති පූජනීය කටකරුන් දී ඥානানন্দ ස්වාමීන් වහන්සේ නිවී සැනසෙන්නේ සියලු පින් හේතු වාසනා වේවා කියලා අනුමෝදන් කරමු. රැස් කර ගන්නට එදෙන සියලු පුණ්‍ය ධර්මයන් මගේ ගුරු දේවයන් වහන්සේට, පාදයන් වහන්සේට, වැඩ කොට වැඩ කොට දාන ස්වාමීන් වහන්සේට ලෝක සාසනය සුරකින්න දහම ඉස්මතු කරන මහ යතුරුන්ට අනුමෝදන් වෙත්වා, අනුමෝදන් වෙත්වා. උතුම් නිවනින් සැනසෙන්න මේ සියලු පින් හේතු වාසනා වේවා කියලා අනුමෝදන් කරමු. රැස් කර ගන්නට එදෙන සියලු පුණ්‍ය ධර්මයන් මේ ආකාරයට අපි මේ ඉවර සූත්‍ර විවරණය කරන මෙදම් රිවි පදනමේ අසන්න තිලකරත්න මහත්මයා ඇතුළු අධ්‍යක්ෂක මණ්ඩලයේ ඒ සේවක මණ්ඩලයේ සියලු දෙනාට අනුමෝදන් වෙත්වා අනුමෝදන් වීමෙන් උතුම් ධර්මයෙන් සැනසෙන්න මේ සියලු පින් හේතු වාසනා වේවා කියලා කරමු ඒ වගේම රැස් කර ගන්නට එදෙන සියලු පුණ්‍ය ධර්මයන් මට නිරන්තරයෙන් උපකාර කරන නිහාල් ප්‍රබසිංහ මහත්මයා, ඒ වගේම හිටපු නායක හමුදාපති ශ්‍රීමන් රණසිංහ මහත්මයා, වර්තමාන නායක හමුදාපතිතුමා, ඒ වගේම සිවිල් ඉංජිනේරු අධ්‍යක්ෂ සේනාධිර මහත්මයා, අතුරු නායක හමුදාවේ සියලු දෙනාට, ඒ වගේම ගන්න අයරින් උපකාර කරන දේශ විදේශ සියලු දෙනාට ධර්ම ප්‍රචාරය කටයුතු කරන සෑම සියලු දෙනාට ධර්මයේ ශ්‍රවණය කර ඔබ සැමටත් උතුම් ධම්මින් සැනසෙන්න මේ සියලු පුණ්‍ය ධර්මයන් හේතු වාසනා වේවා